ඉඩ මේක ඔය පැත්තේ ඉඩ තියලා මෙහෙට එන්න පුළුවන් තමයි. පොඩියක් ගන්න මෙහෙට එන්න ඉඩ තියෙනවා. මෙහෙට. ඇයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් නිස්සරණ වනේ බ්‍රාස්පිට දවසක ධර්ම දේශනාවක් සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. සීලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කින්නකෝ භෝගෝතමං අන්තවා ලෝකෝ ඉදමේව සච්ඡං මෝග මඤ්ඤන්ති එවං ditthi භවං ගවතමෝ තීති කරුකටේතු සංගරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ පසුගිය මේ ධර්ම සූත්‍ර චාරිකාට ඉස්සරලා අපි කිවිසුමකට ආවා මේ අග්ගි වච්චගොත්ත සූත්‍රය ධර්මදේශනාවලිය සඳහා ඉදිරියෙන් තියාගන්න කියලා. මේක බුදුහාමසගේ මත දෘෂ්ටි ප්‍රකාශ කරනට වැදගත් සූත්‍රයක්. මේක සංග්‍රහ වෙලා තියෙන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ. ඉතින් අපි ඒක අප්‍රේල් මාසේ විතර වෙනකොට ඒ සූත්‍රය අනුව අපේ වார்த்தාවල හැටියට දේශනා තුනක් පවත්ලා තියෙනවා. ඒ දේශනාවල අනුගත වීමක් ඒක දිගේම ඉදිරියට යෑමක් විදිහට තමයි අද මේ කරන සූත්‍රය අද මේ දවසේ කරන දේශනාව ඉදිරිපත් කරන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒක පිළිබඳව පුළුල් විස්තරයක් අවශ්‍ය නම් අර මුල් දේශනාවල තියෙන හඳුන්වා දීම කොටස් වලටත් කාලය ගන්න වෙනවා. කෙසේ නමුත් අපි උත්සාහ කරමු අද මේ දේශනාවත් ඒක සඳහාම අලුතෙන් ආපු කෙනෙකුටත් යම් ප්‍රමාණයකට තේරුම් ගන්න පුළුවන් වෙන විදියට ඒක ඇතුළෙම පිළිච්ච ගතියක් ඇති වෙන විදියට ඉදිරිපත් කරන්න. ඉතින් මේක අපි ਸਰවඥාන්සේ ඉදිරියට ඉදිරිපත් වුණා නම් සමහරට අපෙන් කවුරු හරි මේ ප්‍රශ්නේ අහන්න ඉඩ තිබුණා. මේ විදිහට අංග සම්පූර්ණ ප්‍රශ්න අහන්න නැති වෙයි. අපි අහන හැම ප්‍රශ්නයකම මේ අග්ගිවච්ඡගොත් අහන ප්‍රශ්නක කොටසක් තියෙනවා. ඒ නිසා ඒ මනුස්සයා සඳහන් වෙන්නේ මිත්‍යා දෘෂ්ටිකයක් විදිහට. ඒ මිත්‍යා දෘෂ්ටික ඇවිල්ලා සරුවචාන්සකෙන් එවකට මතවාදීන් අතර දර්ශනවාදීන් අතර සමයාන්තර දර්ශනවාදීන් අතර තිබුණු ප්‍රශ්නවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ඕනම කෙනෙක් වටන්න පුළුවන් ප්‍රශ්න ටිකක්. ඉතින් ඒක ඕනම ශාස්ත්‍රුණ වංශනමකට ඕනම ගුරුරෙකුට ඕන දේශකයෙකුට ගැහුවොත් වැටෙනවා. ඉතින් ඒක තමයි ඒගොල්ලෝ ඕනම මේ විද්වත් මණ්ඩලවලට ඉදිරිපත් කරන ප්‍රශ්නාවලියක්. ඒක තමයි බුදුචානන්ත ඉදිරිපත් කරන්නේ. ඒ වටිනකම තියෙන්නේ අග්ගිවච්ඡගත ප්‍රශ්නේ හරියට දාන්න. උත්තරයක් නොලැබෙන බවක් දාන්න. ප්‍රශ්නේ අහන්නෙම වට්ටන්න. ඉතින් ඒක තමයි අද ගුවන්විදුලි ධර්ම දේශනාවල තියෙන්නේ. අද ඒක තමයි ජනමාධ්‍යයෙන් කරන්නේ ඕනම කෙනෙක් වටන්න දාන. ඕන මොන જાති හොඳ වැඩ කරුවත් වටන හැටි දන්න. මොකද මේගොල්ලෝ මේ අභ්‍යාගත ප්‍රශ්න දාන්නේ. ඒගොල්ලෝ දන්න මේ අහන ප්‍රශ්නට කවදාකවත් උත්තරයක් නැහැ කියලා. හැබැයි ඒ ප්‍රශ්නට උත්තරයක් නැති බව මතු කරලා දුන්නොත් ඒ යත්තන්ට ඒගොල්ලෝ කියන ප්‍රශ්නේ පැනලා ගියා. ඒක නිසා උත්තර දෙන්න ගත්තොත් නැහිනු. ඉවර කරන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්න ප්‍රශ්න අවලිය භික්ෂුව දැනගෙන තියෙනවා. භාවනා කරන දැනගෙන තියෙනවා. මේ භාවනා කළ දැනගෙන තියෙන නිවන් දකින්න නෙවෙයි. මේ ලෝකේ ඉන්න දෙන්නේ නැහැ. මොන විද්‍යට ගියත් මයික් එකක් ඉස්සරහට දාලා මත ප්‍රකාශ කරන්න කියනවා. මේ මත ප්‍රකාශ කරන්න කියන්නේ මොකටවත් නෙවෙයි හිංස කරන්න. එහෙම නැත්නම් කොනහඬ. නමුත් ඒක ඉතින් සාමාන්‍ය නම්බුකාර විදියක් විදිහට ධර්ම සාකච්ඡා විදියට නැත්නම් සම්මුඛ සාකච්ඡා විදියට එහෙම නැත්නම් වාද සංවාද වශයෙන් පෙන්වන එක නරකම දෙයක්වත් නෙවෙයි. නමුත්තර භික්ෂුව දන්නේ නැති වුණොත් ඒ භික්ෂුව ප්‍රශ්නේ බාර ගැනීමෙන්ම මිත්‍යා දෘෂ්ටිකෙක් වෙනවා. ප්‍රශ්න විග්‍රහ කරලා දෙන්න බැරි නම් මේ එන්නේ මොකාටද කියලා දන්නේ නැත්නම් නැත්නම් මේ දෙන ඇමේ යට තියෙන බිලිය අහුව අල්ලගෙන නැත්නම් කෑවොත් බිලිය කොක්කේ තමයි වතුරෙන් උඩ වතුරෙන් උඩාවට පස්සේ ආය තර්ක කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා සරුවචන් වහන්සේ එවැනි නැහැ හේතු ප්‍රශ්න සහ එවැනි ප්‍රශ්න අහපු වෙලාවක සරුවත්නසේකට වෙලා අරගෙන තියෙනවා. මොකද විනය ජනතාව වශයෙන් ඊට පස්සේ ලෝකේ පහළ වෙන අපටත් මේ ප්‍රශ්න වලින් කවදාකවත් විසඳෙන්න බේරෙන්න බෑ. ඒකම අපි අහන හැම ප්‍රශ්නයකම ওই වච්චගොත්තකේ 10න් එකක් තියෙනවා. කවුරු හරි දන්නවනම් මේ අහන ප්‍රශ්නේ මේ ප්‍රශ්නාල විසඳන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක මේ භාවනා කරලා විසඳ ගන්න ඕනේ. ඒ ප්‍රශ්නේ නාහ බේරෙන්න බෑ. ප්‍රශ්න ඇහුවේ නැත්තම් මේ ලෝකේ කියලා කියන්නේ මොනතරම් පිස්සුවක්ද පඹගාලක්ද කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ සාකච්ඡාව තියෙන පුස්ස තේරුම් ගන්න ඕනේ. ඒකේ යට තියෙන ගුණ්ඩුව බිලිය තේරුම් ගන්න ඕනේ. තමාට අහන මනුස්සයා දන්නෙත් නැහැ මේ මේ බිලියක් දෙන්නේ කියලා. ඉතින් එයාට පෙන්ලා දුන්නාම කණ්ණාඩිය තියලා ඔබ දන්නේ නැත්නම් දැනගන්නේ ප්‍රශ්නේ මෙන්න මෙතනයි තියෙන්නේ. ඒකද ඔබේ ප්‍රශ්නේ කියලා මාට එයාට ඒක නෙමෙයි ප්‍රශ්නේ. අර ලස්සනට හදලා තියෙන නිසා ප්‍රශ්නේ අහනවා. එහෙම නැත්නම් ඒකේ තියෙන සෝබනේට ඉදිරිපත් කරනවා. නමුත් යට මේක වැඩ කරන අනුසය වංචනික ධර්මයේ චපලකම ප්‍රශ්න අහලා කෙනාට තේරෙන්නේ. ඉතින් යම් වෙලාවක ඒ පුද්ගලට හේතු ගන්න දුන්නොත් මේක වංචනික ධර්මයේ චපලක් කියලා එයාගේ ආධ්‍යාත්මයට එයාගේ ආත්ම දෘෂ්ටියට හිංස වෙන නිසා ලැජ්ජාවටපත් වෙලා බයිනවා මට ප්‍රශ්නක් ආවා මට ගැහුවා අයියා. එහෙම නැත්නම් මාව මගේ මාන්නයට හානි කරා ඒක කියන්නේ නැහැ නෑ කියවෙනවා. මගේ තණ්හාවට හානි කරා මගේ දෘෂ්ටියට මගේ මම ආයනයට හානි කරා කියලා පෙරදිච්ච මිනිස්සුයා ද්වේෂ කරනවා. වෛර කරන ඉතින් ඒක ඕනකමකුත් නැහැ. ඉතින් ඒකට මේ ප්‍රශ්න විසඳීම සහ ප්‍රශ්න කලේ ඇති ආකල්පය ਸਰවචන්සික සම්මාදීචියට බොහෝම සමානයි. ඉතින් ඒ නිසා අපිට බෑ ඒ අග්ගවච්ඡගත සූත්‍රය සම්පූර්ණයෙන් අද ඉවර කරන්න. එහෙම නැත්නම් ඒ සම්බන්ධ මුළු ආවරණයක් කරන්න අද අහන්නේ එදා වච්චගොත් අහනවා කින්නු බෝ කින්නු කෝ භෝගෝතම අනන්තවා අන්තවා ලෝකෝ පවත්ත ගෞතමෙනි මේ ලෝ අන්තවා ලෝකෝ ඉදමේව සත්‍යම් මොහගමඤ්ඤං මේ ලෝකේ අන්තයක් තියෙනවා එය මැයි සත්‍යය ඉන් අපිට අදහස් කියලා අදහස් කරන සියලු දෙනා මෝඩයෝ හිස්පුරුෂයෝ ඒවං දිට්ටි භවං ගෝතමෝති ඔබ වහන්සේත් එවැනි දෘෂ්ටියක් තියනවාද කියලා එක තමයි අපි ගිය වාරේ තුන්වෙනි ධර්ම දේශනාවට ගත්ත මේ ලෝකේ අන්තයි අන්තවාදී කියලා කියන එක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. අන්තයක් තියෙනවා කාලයේ දිගේ කියලා ඉවර කරන්න පුළුවන් තැනක් තියෙනවා දේශී දිගේ කියලා ඉවර කරන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ කියන්නේ මේක අල්ලලා අතර ගන්න පුළුවන් කාලය අනුව දේශය අනුව කියලා. ඒකට ਸਰවචනාංශය කියනවා එනකෝ අහං වච්ච ඒවන් දිට්ටි සමාතම් දිට්ටි දිට්ටිගතං කියලා නෑ මම එහෙම දිට්ටියක් ගත්තේ නැහැ කියලා. ඒක නිසා අනික් අහනවා එහෙමනම් මම අදාපු දවසේ මාතුකාට ගත්ත පාඩේ තියෙන්නේ කින්නකෝ භෝගෝතම අන්ත අනන්තවාලෝකෝ ඉද මේ සත්‍යම් මොකමයි. එහෙනම් ලෝකේ අනන්තයිද? එයම සත්‍යයි. ඉන් සියල්ල පරිබාහිර සියල්ල හිස් මෝඩයි මෝගයිද? ඒවන් දිට්ටි ගතං දිට්ටි බහං ගෝතමෝත උභාන්ත එන එහෙම දිට්ටියක් ගන්න. ඒක බුදුසසුන කියනවා නොකෝ අහං වච්ච ඒවන් දිට්ටි. මම අනන්තයි කියලා කියන්නේත් නැහැ. දැන් එතකොට වච්චකොත්ගේ ප්‍රශ්නේ බලනකොට අන්ත අනන්ත කියන ද්වයතාවය අනුව බලනකොට මේ ටික එකක් අනිවාර්යයෙන් විය යුතුයි. ඒක නැත්තම් මේක වෙන්න ඕනේ මේක නැත්තම් ඒක වෙන්න ඕනේ. ඒ නිසා සරෝජනසේ කටට උත්තරක් දීලා අහනවා ඔබ වහන්සේ අන්තයි කියලා කියනවා කියලා. ඉතින් මෙතන මේ පාවිච්චි කරන්නේ ලෝකය කියන නිසා මේක දර්ශනවාදයකට වැටෙනවා. දෘෂ්ටියකට වැටෙනවා. මේ ලෝකය කියලා කිව්වහම ඉතින් අපිට මේ චීන කන්නඩියෙන් අල්ලා බලන්න පුළුවන් එකක් නෙවෙයිනේ. මා විශාල දෙයක්. ඉතින් ඒක නිසා බොහෝ දෙනෙක් හිතනවා මේක මේ දිනදා පාන් වල ගණන් ඩොලර් එකේ ගණන් වගේ එකක් නෙවෙයි. විශාල දේශන ශාලාවට ගිහිල්ලා සම්මන්ත්‍රණ ශාලාවට ගිහිල්ලා කරන්න ඕන එකක් අපිට මේව කරන්න බෑ කියලා සමහරු මේව පැත්තකටම දාලා නිකන් ඉනවා මොකද ඒ ඇත්තන්ට පාන් ගණන් ඒ ඇත්තට ඌව කරගෙන ඉන්න වෙලාවක් නැහැ එහෙම නැත්නම් මේ දේශනාව සඳහා සාකච්ඡා සඳහා සජී පැහැදී ඉන්න කට්ටිය මේව ගැන කතා කරනවා ලෝකෙට කිසි අදාළකමක් නැහැ නමුත් භාවනා කරන යෝගාවචරේකට ආරණ්‍ය වාසී භික්ෂුවකට මේ කතා කරන අග්ගවච්ඡ ගොත්ත පරිබ්‍රාජක මේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන ප්‍රශ්නයත් ඒකේ තියෙන මේ අන්තවා ලෝකෝ කියන එකත් අපිට මේ වගේ ධර්මදේශනාවට සම්බන්ධ කරලා සලුවක සාදාල නැගිටලා ගියාට පස්සේ ඉවර කරන ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් අපිට මේ දාන ටිකක් වළඳනකොට සක්මනක් කරනකොට පරියන්කයක් කරනකොට වෙන කටයුත්තක් කරනකොට කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් තියෙනකොට අදාළ දෙයක්ද නැද්ද කියන එක විස්තර කරගත්තේ නැත්නම් අපේ මේ ධර්ම දේශනාවට ඔලූ උඩින් යනවට තේරෙන්නේ ඒ නිසා ආර්ය විනයයි. එහෙම නැත්නම් අපි සරුවච්චන් වහන්සේ පෙන්වන්නට හදන ආර්ය විනය නැත්නම් ආර්ය ලෝකයේ ආර්ය ව්‍යවහාරයේ <clears throat> සරුවච්චන් වහන්සේ මොකටද ලෝකය කියලා කියන්නේ කියලා බැලුවොත් විතරක් අපට ඒ ලෝකයේ මනින අන්ත අනන්ත කියන පද අන්ත දෙක තේරුම් ගන්න පුළුවන් මේ. ਸਰුවඥ විග්‍රහය අනුවත් ලෝකයට විග්‍රහ රාශියක් තියෙනවා. ඒක නිසා අපි ඒක තේරුම් ගත්තොත් නැත්නම් ඒ වගේ ඒ පැතිකඩ තේරුම් ගත්තොත් විතරක් මේ අන්ත අනන්ත කියන මෙනුන් දනු මිනුන් දනු දෙක ගැන අපට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ තරුචන්ස මේකට මේ ලෝක කියන පදේට අන්ත කියන පදේට අනන්ත කියන පදේට භික්ෂුන් වහන්සේගේ අවධානය අනියමාර්ථයෙන් යොමු කරලා තියෙනවා. එහෙම කරපු හැම වෙලාවෙම ඒවකට හිට භික්ෂුන් වහන්සේලා අන්දමන්ද වෙලා තියෙනවා. ඒකට තේරෙන්නේ නැහැ මේ මේ ගී ගිය තැහැරලා අම්මල තාත්තලා තැහැරලාවිලා මේ කායි විවිකෝ වෙන ආමුදු කෙනෙකුගේ ඔළුවට ප්‍රශ්නයක් දාපුවාම ලෝකය කියලා කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් දැනගනින්. අන්තයි කියලා කියන්නේ පොඩ්ඩක් දැනගනින්. අනන්තයි කියලා පොඩ්ඩක් දැනගනින් කියලා මේ ශරුවච්චන් වහන්සේ මේ ඔළුවට ඇයි මේ ප්‍රශ්න දාන්නේ කියන එක කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ හැම අහපු ප්‍රශ්නකදීම සංඝයා අන්දමන්ද වෙලා තියෙනවා. තව විනාඩි 10කින් බලන්න මෙතන ඉන්න කී දෙනෙක් පුදිය ගන්නවද කියලා. එච්චර තමයි කාරණා. කිසිම කෙනෙකුට මේක අදාළ නැහැ. ඉතින් මේ ආමතුරු මේ බණ කියනවා මේ අනන්තයි අන්තයි කියන අපිට තියෙන ප්‍රශ්නේ නේ. පාම් ප්‍රශ්නේ අපිට තියෙන බඩේ ලියන්න නැති ප්‍රශ්නේ අපිට තියෙන ඉන්දියන් නැති ප්‍රශ්නේ. ඉතින් කොහෙද අදාළ වෙන්නේ? ඉතින් ඒ වගේම සරුවචනහන්සේ ඇවිල්ලා මේ භික්ෂුන් වහන්සේලාට කතා කරලා කියනවා න ගමනේන බික්කවේ ලෝකස්ස අන්තං දට්ටයන් පත්තයන් නවදාමි මහන්නේ මම කියනවා මේ උඹලට ගමන් කරලා මේ ලෝකේ අන්තයක් හොයන්න බෑ කියලා. දකින්න බෑ, පත් වෙන්න බෑ, දැනගන්න බෑ. ලෝකේට පත් කෙලවට යන්න නැතුව නිවන් දකින්නත් බෑ. නෝල්ම ලෝකයේ කෙලවරකට කවදාකවත් දැකීමෙන් හෝ අවබෝධයෙන් හෝ පත්වීමෙන් ළඟා වෙන්නත් බෑ. ඒ වගේම ලෝකයේ අන්තය දකින්න නැතුව කවදාකවත් නිවන් දකින්නත් බෑ කියලා. ඒ සංඝයා ඔළුව කහලා බලනකොට බුදුජානහන්සේ නැගිටලා ගඳ කිටියට ගිහිල්ලා ඉවරයි. දැන් කවුරක්වත් නැහැ. ඒතර සංඝයා වහන්සේලා නෑ සමහරෙකුට තියෙන ඇති ඊට නිින්ද වරපු නිසා ප්‍රශ්න. සමහරෙකුට තියෙන ඇති මේ ඊගාට කරන්න දවසේ කරන්න තියෙන පිළිබඳ ප්‍රශ්න. ඒ මොකක්වත් ඒදී සරුවත් වහන්සේ කෙලිම උඩින් ගෙනලා ප්‍රශ්න දානවා ගමනින් ලෝකේ අන්තයක් දකින්නත් බෑ, පත් වෙන්නත් බෑ, මේ යන්නත් බෑ කියලා. ඒකෙල්ල කියනවා යම් හේකින් මේක දන්නේ නැත්නම් උඹලට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර සංඥාවන්සල ඇද්ද කරලා බලනකොට සරුවච්චාන්සේ තන්නේ. දැන් සරුවච්චාන්ස ඇවිල්ලා මේක කියලා ගියේ නිකම්ම කට කහනවටත් නෙවෙයිනේ. පස්සේ ආනන්ද ආවතු ළඟට ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ සරුවච්චාන්හන්සේ වැඩි ආද ධර්ම සභා මණ්ඩපේට පෙරලා කියනවා නේ පික්කවේ ගමනේන ලෝකසන්තං තට්ටයම් පත්තයම් ඥාතයම් වදාමි කියලා. න ලෝකේ අන්තයේ නොදක නොදැනපත් නොවි නිවන් දකින්නත් බෑ කිව්වා. එතකොට අර ඊතර කිව්වොත් අමුණාසි මගේ හිටියොත් ඕනාසි කිව්වා වගේ පණිවිඩයක් දීලා තියෙනවා. ගිහිල්ලා ආනන්ද හැමදෙරණ කියනවා අනේ ස්වාමීන් වහන්සේ එතකොට කියනවා දැන් මේ සරුවච්චන් වහන්සේ ඇවිල්ලා ප්‍රශ්න ආන වෙලාවේ ප්‍රශ්න විසඳගන්න එපා. උන්වහන්සේට ප්‍රශ්න දෙනක් තියෙන්නේ. ඉතින් මාව කැවිලා කතා කරන්න මේ ගහක අරටුව හොයද්දී ගහේ කඳ මඟාරවලා අතු මගාරවල, ටිකිලි මගාරවල, කොළ මගාරවල, නටු මග මේ නට්ටම ගාර දළු කොළේ තියෙනවද මිනිස්සේ අර්ථයක්? මම ඇවිල්ලි වල බුදුහමොත් එක බලනකොට නිකන් මේ ගහේ කොළයක් වගේ. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මේ ලොක්ක අල්ලන්න අමාරු වෙන්නේ. ඉතින් කීයක් කර දීලා මම වහන්සේගෙන් තමයි ෂේප් වෙන්න හදන්නේ කියලා. ඊට පස්සේ කියනවා මම එහෙනම් මට දන්න හරියක් කියන්නම්. හැබැයි මේක ගිහිලා පුළුවන් වෙච්ච ලාක හගිස්සන් දෙයි කියලා. නැත්නම් බුදුහාමුදුරුවෝ ගාව හම්බෙලා අහන්නේ කියලා ආනන්ද හාමුදුරුවෝ මේ කෙලවරකටපත් වෙන්නත් බෑ ලෝකේ අන්තයකට ගමනකින් දෙකපත් වෙන්න තු නිවන් දකින්නත් බෑ. මේ කියන කතාවේදී ලෝකය කියලා කියන්නේ මොකද්ද කියන එක ਸਰවඥාන්සේ සඳහන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ਸਰවඥාන්සේගේ පෙරක දෝරුවෙක් වාගේ. එහෙනම් තෝල්කයා වාගේ කතා කරලා කියනවා යේනකෝ ආවුසෝ ලෝකස්මින් ලෝකසඤ්ඤේ ලෝකමානේ අයං උච්චති ආවුසෝ අරියස්ස ලෝ අරියස්ස විනේ ලෝකෝ ලෝකයේ පිළිබඳ සංඥාවක් ලෝකයේ පිළිබඳ මානයක් කියලා જાතියක් තියෙනවනම් ඒකට තමයි ලෝභය ආර්ය විනේ මේ පු탁ජනෙන් අතර නෙවෙයි ආර්ය විනේයි ලෝකයේ කියලා කියන්නේ මේ මනින ගතිය එහෙම නැත්නම් ලෝකයේ පිළිබඳ හංගින ගතිය ලෝකය කියලා අඳුනාගෙන ඒ ලෝකේට අපි සලකුණ තියනවනේ. මේක මගේ ඉඩම කියලා. දැන් ඒක තියෙනකොට අතරමං හන්දියේ තියෙන ගස්වල, ගල්වල ලකුණු තියෙනවනේ. මේ අප්පා දීපු ඉඩම. මේක මගේ නංගිගේ කෑල්ල, මේක මගේ කෑල්ල කියලා අපි සංඥා කරනවානේ. ඒකට කියනවා ලෝකය කියලා. ලෝකමානී ඒක අක්කර මෙච්චරයි, පර්චස් මෙච්චරයි, නැත්නම් මගේ මාළේ තියෙන ගලේ කැරට් ගාන මෙච්චරයි, රත්තරන් ගාන මෙච්චරයි, වටනාකම් මෙච්චරයි කියලා ඒක අඳුනා ගැනීම සඳහා සලකුණු තබා ගැනීමක් කරනවා අපි. ඒ සලකුණු තබාගත් දේවල් පිළිබඳව ලකුණු ලියලා උපුවක අපි බැංකුවේ තැම්පත් කරනවා. ලෝක සංඤ්ඤේ ලෝකමාන. මේ ලෝකේ තියෙන මොනම ආමිෂයක් හෝ පිළිබඳ සලකුණු තබා ගැනීමක් සහ තබූ සලකුණු අනුව අඳුනා ගැනීමක් සිද්ධ වෙනවා නම් එහෙම නැත්නම් ඒක මනින මේක මේ අනිත්‍යකත් එක්ක වෙන් කරලා අඳුනා ගතියක් තියෙනනේ. මණිකක් වැලිත් එක වෙන් කළ අඳුන ගතියක් තියෙනවානේ. බොන වතුර අපිරිසුදු වතුරත් එක වෙන් කළ අඳුන මනින ගතිය මේක තියෙන තාක්කල් මෙන්න මේක තමයි ලෝකේ කියන්නේ. ඉතින් ඒක නිසා යම් තැනක සංඥාවක් යම් කිසි කෙනෙක්ගේ තියෙනවද? යම් කිසි කෙනෙක්ගේ මැනීම් ස්වභාවයක් තියනවාද මාන්නයක් ඒ තියෙන තාක්කල් ඒ මනුස්සයා ලෝකේ ලෝකෙට අහු වෙලා තිනවා අන්න ඔය කියන ලෝකයේ අන්තයක් නැහැ අනන්තයක්වත් නැහැ සංඥා ප්‍රදේශයේ පාමෑනු සංඥාමාන කියන මේ දෙකේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අපේ හිත කැරකෙන්නේ මොය දෙකේනේ. අඳුරුපේක කරන නැවත අඳුනා ගැනීම සඳහා සලකුණු තැබීමක් කරනවා නැත්නම් තැබූ සලකුණු හඳුව අඳුර ගන්න. ඊට පස්සේ අඳුර ගන්න සලකුණ නෙමෙයි අපි එයා කියලා එකට නමක් දානවා. ඒක කියලා නමක් දාන ඊට පස්සේ සලකුණට පුද්ගල ආරෝපණය කරනවා. ඊට පස්සේ කහගන්න. ඊට පස්සේ නැත්නම් සිප වෙනද ගන්න. අපි දඟලන්නේ සංඥාවක් එක්ක කියලා. මේක මනෝවිකාරයක් කියන එක කාටවත් කිව්වට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා නෑ මනෝවිකාරයක් නෙමෙයි මේ මේ පුද්ගලයෙක් කියලා. ඊට පස්සේ මැනීමක් කරනවා. එයා අන්‍යයන්ගේ වෙන් කරලා එයා සහතුරෙක් මිතුරෙක් හොඳක් නරකක් හරි වැරදි කියලා වෙන් කරනවා. ඉතින් මේක තියෙන තාක්කල් ලෝකයක් තියෙනවා. ඉතින් මේ අවචකොත් අහන්නේ ආනන්දහමතු කියන විදිහට මේ මිනිස්සෙගේ සංඥාවල දෙයක් හඳුනා ගැනීම සහ හඳුනා ගැනීම සඳහා සලකුණු තැබීමේ අන්තයක් ඇත්තේද අන්තයක් නැත්තේද ඊට පස්සේ දෙයක් තම දෙයකින් වෙන්කොට හඳුනා ගැනීමේදී අන්තයක් ඇත්තේද අන්තයක් නැත්තේද කියලා. අද ප්‍රශ්නේ තියෙන්නේ අන්තයක් නැත්තේද කියන එක අනන්තද කියලා කියන එක. බුදුන්ස කියනවා නේද මට එහෙම දෘෂ්ටියක් නැහැ. ලෝකයේ කියලා ගත්තොත් නම් ඇත්තටම තියෙන අඩිකෝදුවක් කරන ලෝක දිග බැලලා කියත හැකි අපි ගත්තොත් ලෝකය කියන පෘථිවිය කියලා ඇතම 25000ක් තියෙනවා කියලා අපට මේ නිරක්ෂ්‍ය වටේ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි පැයකට හැතොන් 1000ක වේගෙන් කරකැවෙනවා. ඒ නිසා අපි හැම පැයකටම හැතැම්ම 1000ක් නිරක්ෂ්‍ය ගමන් කරනවා. අපි කවුරක්වත් දන්නේ නැහැ දැන් මේ ඉන්නේ අපි හැතැම්ම 1000ක වේගයක කියලා. අපිට මේ හැතැම්ම 60 යනවා නම් වේගයක කිලෝමීටර් 90 යනවා නම් හොඳ වේගයක්. ඒ වේගය ගන්න අපි වාහන පිළිබඳව නම්බුකාරකම් කියනවා පිකප් එක හොඳ වාහන කියනවා බර අල්ලන වාහන කියනවා ඉතින් හරි ආශාවක් තියෙනවා මේ ස්පීඩ් එක ගැන කතා කරන්න මම අර ගිය වෙලාවේදී මට පෙන්නුවා මේ මැෂින් එක හදන හැටි කාර් එකේ එන්ජින් එක තප්පර 2.7කින් 100ට ස්පීඩ් එක නම් ගන්න පුළුවන් දැන් රෙකෝඩ් එක තියෙන්නේ තප්පර 2.9කට මේක හදලා තියෙනවා තක්ක 2007කින් ස්ටාර්ට් කරපු ගමන් තප්පර 2007කින් කිලෝමීටර් 100කට ස්පීඩ් කරන්න පුළුවන්. හදපු එක මැෂින් එකක්වත් වැරදිලා නැහැ තාම. ඒ හදන හැටි පස් දෙනෙක් ගිහිල්ලා එන්ජින් එක හදන හැටි බලන්න හිටියා. එතකොට ඒ කොටයෙන් කිව්වොත් එහෙම උඹලා දන්නේ පැයකට තප්පරයකට තප්පර විනාඩි 2.7කින් මෙච්චර වේගයකට ගන්න පුළුවන් එක අපි දැනටමත් ඉන්නේ 1000ක වේගයක කියලා කිව්වොත් මොකද කියන්නේ? ඔය පැයකට කිලෝමීටර් 100ක වේගයට යන්න ඔය වලිගය හපාගෙන නටනවා. අපි දැනටමත් ඉන්නේ පැය 1000ක වේගෙක. ඕක තේරෙයි ලෝකේ නතර වෙච්ච දවසේ හොම්බ ගිහිල්ලා බිම වදිනකොට. අපිට වෙන මේ ලෝක ඔක්කොම කරකෙන නිසා අපිට පේන්නේ අපිට ඒක වේගයක් දැනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි අහුවොත් එහෙම දැනට හොම්බ ගිහිල්ලා තියෙන වැඩිම වේගය කීයද කියලා අහුවොත් අපි කියාවේ මෙන්න මේ ස්පීඩ් එකේ තමයි ගිහිල්ලා තියෙන්නේ. අපිත් අපි දන්නේ නැහැ. උප්පත්ති දවසේ ඉඳලා හැතැම්ම 1000ක වේගයේ කරකැවීමෙන් ඉන්නකොටයි මේ කතා කරන්නේ. මේ පැත්තට ගියොත් තව කැපෙනවා. මේ පැත්තට ගියොත් වේගය වැඩෙනවා. අන්න ඒ වගේ තියෙද්දි මේ සංඥාව සහ මේ මාන්නේ කියන මේ කාරණා දෙක දන්නේ නැතුව අපි අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න ගියොත් ප්‍රශ්නේ බාර ගැනීමෙන්ම මේ සංඥාගත, දික්ඨිගත, මානගත ප්‍රශ්න බාර ගැනීමෙන්ම අර මන මෝඩයාගේ යෝජනාව ඉෂ්ටිර කරගන්න. ඒ මාංශරි කියලා දෙන්න ඕනේ ප්‍රශ්නේ පොඩ්ඩක් සලකා බලන්න. ප්‍රශ්නේ පැන නගින්නේ කොච්චර සංඥා ප්‍රදේශයක් මතද? නැත්නම් කොච්චර මැනීමක් මතද කියලා. අපි ගත්තොත් එහෙම හේනක හිටවලා තියෙන පඹෙක් ඉතින් කපුටෙක් හරි හිවලෙක් හරි ඒක දැකලා මිනිස්සෙක් කියලා හිතාගත්තට පස්සේ එයා ඒක දිහාවත් බලන්නේ නැහැ ඊට පස්සේ ආයි. දැන් මේ මිනිස්සෙක් කියන පොල්ලක් අතේ තියාගෙන ඌ පස්සට දුවනවා මිසක්කා ආයේ මේ මේ මේක පිටුරු වලින් හදපේ එකක්ද මේ ඔලුවට තියලා තියෙන දැලි මුට්ටියක්ද වෙස් මුණක්ද කියලා බලන්න යන්නේ නැහැ නේද ඊට පස්සේ ළඟ ඉන්න කට්ටියටත් කියනවා මම ඇත්තට ප්‍රත්‍යක්ෂයක් කියන්නේ අසවල් තන මිනිස්සු පොල්ලක් කරගෙන ඉන්න පළාතකවත් යන්න බෑ. ඒකෝරි ගොවියගේ වැඩේ හිට වෙනවා. නමුත් මේ දැක්කේ හුදු සංඥාවක් විතරයි කියලා කියන්න ගියොත් නරිය කියයි ඔබට මේ කැලේ ගැන අපට කියලා දෙන්නේ නැද්ද මම දැකපු එක බොරු කරන්න හදනවද මම දැකලා නේ කතා කරන්නේ. බුදුරජාණන් කියනවා වරෙන් යන්න පොඩ්ඩක් කියලා බලන්නකො පඹේ. ඕක මේ නිකන් ආපු එක්කුත් නෙමෙයි કૃතිම දෙයක්. ගොවියා උඹ රවට්ටන්න කරපු එකක්. පැලබෝග ටික බේරගන්න. බුදුහාමර මේ පැලබෝග රණ්ඩි අරව්වා කවන්න කරන කතාවක් නෙමෙයි තියෙන්නේ. අන්න වගේ අපි මේ ලෝකයේ පිළිබඳව මත සංඥා රාශියක් දරා ඉනවා. අපි කොච්චර දැඩි ලෙස ගත්තද කියලා කියනවනම් ඔක මතයක් බව පිළිගන්නවත් ලැස්ති නෑ. ඔක උදු සංඥාවක් බව පිළිගන්නවත් ලැහැසි නෑ. යා කියන්න හදන මේ සංඥාව අත්දැකලා අත ගාලා ගත්ත සංඥාව. අම්මල දාතරත් ඕකමයි. අපේ පක්ෂයත් ඕකමයි. අපේ සිංහල බුද්ධ ආගමත් ඕකයි. ඕක පිළිබඳ ප්‍රශ්න නැහැ කියලා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ කියනවා කරුණා කරලා මේ ප්‍රශ්නයක් මතුවෙනකොට මේක හුදු සංඥාවක් බව තේරුම් ගන්න බැරිද කියලා. අපි මුළු ලෝකෙම හැදිලා තියෙන සංඥාවක නම් හුදු සංඥාවක් බව තේරුම් ගන්න උත්සාහ කරන ගත්තොත් ඒ බණුත්තරේ දෙන එන ඔබ වහන්සේ මේ කියන්නේ මම පචයක් කියලා නේද මේ කියන්න හදන්නේ කියලා. ඒ මනසෙත් සංඥාවක් විතරයි. ඒකට කවදාකවත් කැමති නැහැ. ඒ නිසා ඒක කියලා දෙන්න ඕනේ. මේ මිනිස්සයා උද්‍යප්පේ ඥානෙ දක්වා එහා පැත්තට ගියාට පස්සේ විතරයි. එතෙන්ට යනකම් එයාට කියන්න ඕනේ ඔයා මාව සංඥාවක් විතර දැක්කත් මම ඔයාව සංඥා දැක්කත් ඒක ඇති වැඩක් නැහැ. මේ අල්ලන්න පුළුවන් ප්‍රදේශයක් ගන්න ඒක පොඩ්ඩක් විග්‍රහ කරලා බලන්න. ඒතර ඔයාම කවදා හරි එළඹෙයි මේ විනිශ්චයට අන්න එදාට ඒ ඒ අත්දැකීම් ඉඳලා මේ ප්‍රශ්න දිහා බලන්න කියනකොට කියනවා එම් බෑ ප්‍රශ්නේ දැවෙනවා. මන්ට ඕවා බල බල ඉන්න වෙලා නැහැ. මට දැන් උත්තරයක් ඕනේ කියලා. ඉතින් එහෙම නැති මොකද්ද කරන්නේ? එහෙම නම් කියන්නේ මොකද කරන්නේ? හොඳ පෙරක දුර කරන අඩු කතා කරන්නේ. ඊළඟ මේ ප්‍රශ්නේ වැරදියි. ඉතින් ඒක නිසා ලෝක සංඤී ලෝකමානී කියන මේ දේ තේරුම් කරලා දෙන්න අපිට සිද්ධ වුණොත් එimhe ලෝකේ තියෙන හැම පට වියාපෝ තේජෝ වායෝ කොටස් එතන ලෝකේ තියෙන තාකල් රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප විග්‍රහ කරලා බලන්න කවමදාකවත් මේ අවුරුදු 100ක ජීවිතයක් ඇතුළත කරන්න බෑ. ඒ නිසා අපිට මේක සාම්පල් කරන්න වෙනවා. මේකේ නියදියක් කරගන්න වෙනවා. ලෝකේ නියෝජනය කරන නියදියක් අරගෙන අන්නේ නියදිය කොතෙක් දුරට සංඥාවක් පමණද කොච්චරක් දුරට මේක මාන්නයක් පමණද කියලා තේරුම් ගන්න එකට තමයි අපි මේ භාවනා කරනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් විපස්සනා කරනවා කියලා කියන්නේ. ඉතින් අපිට අමාරුයි පරිේශන මට්ටමකට හෝ මේ ලෝකේ අමතක කළා ලෝකේ නියදියට පමණක් හිත යොදන්න ඒක තමයි ඒකාග්‍රතාවය කියලා කියන්නේ. ඒක තමයි මේ සමතේ කියලා කියන්නේ. ඒක තමයි මේ භාවනා මානසිකාරය කියලා කියන්නේ. එල්ලේ අපිට ඒ නිසා මේ අපි මේ ලෝකය කියන දේ නියෝජනයේ සඳහා ගන්න අරමුණකට හිත දාන්න බැරි තරම් අපේ ලෝක සංඥාව බරයි ලෝක මාන්නේ බරයි ඒක නිසා අපිට බාහිර ලෝකෙ මොනම කැළඹිල්ලක් ආවත් අරමුණකට හිත දාන්න බෑ සමාධියක් ගන්න බෑ සත්‍යමත් වෙන්න බෑ හිත සම්පූර්ණයෙන්ම අවශ්‍යලා තියෙන. ඉතින් ඒක නිසා යම් කෙනෙකුට මේ පරිේශණි නැත්නම් මේ අන්තද ලෝකේ අනන්තද ලෝකයේ කියන මේ කාරණාවේ තමන්ම විනිශ්චය කරගන්න මේ මේ බණ කියන කොටසේ තියෙන මූලධර්ම කොටස පිළිබඳ අවබෝධයක් නැතුව කරන්න බෑ. මොකද මේ මේක සාමාන්‍යයෙන් එදිනදා පාන් බනිස් බත් ප්‍රශ්නයක් නෙවෙයි මේ. දාර්ශනික ප්‍රශ්නයක්. ඒ දාර්ශනික ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් තියෙන එකයි සරුවචනාංශේ භික්ෂුන් වහන්සේලාට කියන්නේ නබික්ක වේ ගමනේන ලෝකස්ස අන්තං තට්ටයන් පත්තයන් ඥාතයන් වදාන. මහන්නේ මේ ගමනේ ලෝකයේ අන්තයකට දැන ගැනීමක් දැක ගැනීමක් පත්වීමක් කරන්න බෑ. මොකද ඒක දන්නේ නැත්නම් උඹලට නිවන් ලබන්න බෑ. ඒ නිසා බුදුරජාණන්සේ කියනවා මේක පිළිබඳ අවබෝධයක් අවශ්‍යයි කියලා. ඊට පස්සේ මේ අවබෝධය මිනිසුන්ට තේරෙන්නේ. එදා සංඝයාට තේරුනේ නැත්නම් ඉතින් ආනන්ද හැමතුර ඇවිල්ලා ඒක චින්තාමේ වශයෙන් තේරුම් කළ දෙනවා. ඊට පස්සේ තේරුම් කරගත්ත දේ ප්‍රත්‍යක්ෂ කරන්න ලෝකෙම අල්ලගෙන බෑ. ඒ සඳහා ලෝකේ නියෝජනය කරන කොටසක් අරගෙන ඒ කොටස පිරිසිදු දැකපු දවසේ මේ ඒ කොටස කියලා කියන්නේ හුදු සංඥාවක් විතරයි හුදු මාන්නයක් විතරයි කියලා තේරුම් ගත්තොත් එයා අර ආනන්ද හඳුරෝ කියලා දුන්න ණය ක්‍රමයට කියලා දුන්න ආකාර පරිවිතක්කයට එහෙම නැත්නම් ණය විපස්සනාට දාලා තිනවා මේ ගත්ත දේ මෙහෙමනම් අනිකුත් කොටසුත් එහෙම වෙන්න ඇති කියලා අච්චට්ට මෙච්චන මෙච්චට කොච්චරද කරන්නේ කියද. අන්නේ දෙකම යෝගාවචරෝ ගාව නෑ. ලෝකේ අමතක කරලා Tamange අරමුණට හිත දාගන්න පුළුවන් කමක් නෑ. මොකද හේතුව ලෝකේ පටලවාගෙන තියෙනවා. පැටලිලා තියෙන සංඥා මාන දෙකේ. ඒ නිසා යැත්තු කියනවා මට ඉඳගෙන ඉන්න බෑ. මට අරමුණට හිත දාන්න බෑ. මට අරමුණට හිත දාන්න මට තැම්පත් වෙන්නේ නෑ. ඒ මොකද ඒ තරම ලෝකේ අල්ලගෙන. ඊට පස්සේ මේ මේ අල්ලපු කොටස පුංචි කොටසක් නේ අපි ගන්නේ. අරමුණක් කියලා මූල කර්මස්ථානේ එක්ක ආනබාන. එක්ක පිම්බීම කියන්නේ මේක නැත්නම් ඉඳගෙන ඉන්න කය. එහෙම නැත්නම් මේ ඇවිදිනකොට වම වශයෙන් දකුණු වශයෙන් ගන්න පුංචි අරමුණක්. එහෙම නැත්නම් ඇවිදින ශරීරේ මොකක් හරි අරගෙන ඒකේ හිත දාලා මේ ලෝකය අවබෝධ කරපුවාම ඒ දැනුම මුළු සමස්ත ලෝකෙටම මං වගේ භාවනා නොකරනටත් යොමු කරන්න පුළුවන්. අජීවී වස්තු වලට යොමු කරන්න පුළුවන්. පිටසක් වලටත් යොමු කරන්න පුළුවන් කියලා ඒ ණය විපස්සනාට කැමතිත් නැහැ. එහෙම නැත්නම් ඒ ආකාර පරිවිතක්කේ තරම් මොලේ හයියකුත් නැහැ. ඉතින් ඒ නිසා කෙනෙකුට තේරෙන්නේ නැහැ අයි භාවනා කළ යුත්තේ කියලා. තේරෙන කෙනෙක් අපේ දැන දැන් අපි එක තේරිලානේ මේ වගේ තැනට ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා කොච්චර අපිට අපහසුතාව තියෙනවද බලන්න එක තැනක වාඩි වෙලා ඉන්න බෑ කියලා. අපිට කොච්චර අපහසුතාව තියෙනවද බලන්න එක තැනක වාඩි වුණාට මට ඕනේ අරමුණට හිත යන්නේ නැහැ කියන එක. ඊට පස්සේ කොච්චර දෝ බලන්න හිත ගියාට নানা ආකාර දේවල් වලින් හිත මාළුවන්ට පොරි දැම්ම වගේ ගහලා ගහලා ගහලා විනාශ කරනවාද කියලා. ඉතින් ඒකට ඔය අන්ත දානන්තද කියන ප්‍රශ්නේ විසඳ ගැනීම සඳහා මේ ජීවිතේ භාවනා කරන කෙනෙකුගේ සම්බන්ධතාවය ඔන්න වගේ දුරස්ත අනියන් සම්බන්ධකමක් තියෙන්නේ. ඒක නිසා අග්ගිවච්ඡකොත් අහපු ලෝකය කියන ප්‍රශ්නට උත්තර දෙන්න මුළු ලෝකෙම අල්ලගෙන කරන්න බෑ. ලෝකීය නියෝජනයක් ගන්න ඕනේ. අපි ඒකට බුදුජානනාංශය දෙන්නේ ආරම්මන කියන ප්‍රශ්නේ ලෝකය කියන විශාල සංසිද්ධියේ එක කොටසක් එයි නිමිත්තක් කරගන්න. එනයි මහමුද වෙනුවට මහමුදේ වතුර බින්දුවක් අරගෙන ඒකේ ලුණු රසයි. එහෙමනම් මහමුද ලුණු රසයි. මහමුදේ වතුරේ තෙත ගතිය තියෙනවා. එහෙනම් මෝදේ තෙත ගතිය තියෙනවා. මහමුදේ වතුර බින්දුවේ ආබන්දන ගතිය තියෙනවා. එහෙනම් මහමුදේ ආබන්දන ගතිය තියෙනවා. මේ වහගත්තු මහමුදෙන් ගත්ත වතුර බින්දුවේ වැగిරෙන ගතිය තියෙනවා. ආයෙනම් මහමුදෙත් තියෙනවායි කියන එක තමයි මේ බුදුහාමුදුරගෙන් තියෙන මේ ශ්‍රේෂ්ඨ ਸਰවඥතාඥානෙ. ඉතින් අපිට හරියමාරව හිතාගන්න මේ මහමුද මේ අදාළ උපමානය අර්ථේ වතුර බින්දුවක නියෝජනය වෙනවා කියලා හිතන්න අමාරුයි නැත්තම් බුදුහාමුදුරුව කියන්නේ උඹ කියන්නේ ලෝකයක්. පුද්ගලයා කියන්නේ ලෝකයක්. එයා කියනවා නෑ නෑ මේක ලෝකයක් ලෝක ප්‍රශ්නයක් නෙමෙයි මගේ ඔළුවට දාන්න හදන්නේ මේ මේ කියලා මම නෙවෙයි ලෝකේ බාහිරයි ලෝකේ තියෙන්නේ ඒගොල්ලෝ ලෝකේ මනින්ද අටුකුරුන්ද ස්වාමීන් වහන්සේ කියනවා ලෝකේ මනින්ද අඟල ගන්නවා ඇඟිල්ල වියත ගන්නවා Tamange වියත රියන ගන්නවා බම්බේ ගන්නවා ඒකේ බාහිර ලෝකෙම අයිනෝ ඒකල කියනවා මගේ අප්පච්චිගේ ඉඩම මෙච්චර ලොකුයි මගේ ගෑණිකේ බඩ මෙච්චර ලොකුයි කැලි කැලි වණිනේ Tamange අත යොදලා. හැබැයි මේ මගෙන් නෙවෙයි මම තමයි ලෝකේ කියන එක කවුරක්වත් පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ බාහිර ලෝකෙන් තමයි මට හැප ලැබෙන්නේ. බාහිර ලෝකෙන් තමයි නම්බු ලැබෙන්නේ. ඒ නිසා බාහිර ලෝකයේ මත තමයි මට ලාභ සත්කාර සම්මාන සිලෝක තියෙන්නේ. මගේ ජීවිතය කියන්නේ කුණු වැగిරෙන දෙයක් අනිච්ච දුක්ඛ අනාත්තන් නොදකින් ඔබතන් නොදොමකි. ඒක බලන්නෙම කේසා ලෝමා නකා දන්තා තචෝ වංශන් අහරෝ අට්ටි අට්ටි මිජ්ජන් කියලා නොදකින් නොපතන් නොදෝමකින් කීක ශරීරය ගැන ඉන්නේ. නිකමට හරි හිත ආවොත් ඇඟට රුස්සන්නේ මොන විදියෙන්වත් ඉන්න බෑ. කාටවත් තේරෙන්නේ අපි දවසට කොච්චර චිත්තක්ෂණයට කොච්චර Tamanට වෛර කරනවද කියලා. ඒක අපිට එක තැනක ඉඳගෙන ඉන්න බැරි. ඒක අපිට ඉඳගෙන ඉන්නකොට මේ ශරීරයේ සැපක් තේරෙන්නේ නැත්තේ. ඒකයි අපිට තේරෙන්නේ නැත්නම් මේ ඉඳගෙන ඉන්නකොට සම්බරව ඉඳගෙන ඉන්නකොට ඕක තමයි සැප කියන්නේ ඔන්නයට මොකක්වත් නැහැ. අපි හිතනවා ඒක නෙවෙයි මම මේ ගන්න තියෙන වාහනේ තමයි සැප තියෙන්නේ. මට වෙන හම්බෙට තියෙන ප්‍රොමෝෂන් එකේ තමයි සැප තියෙන්නේ. ඒක මේ 10%ක් වෙන්න ඇති. ඒක මත තියෙන නිසා අපි කොච්චර ලුණු වතුර බොන්නා වගේ අඟුරු කැල්ලක් අල්ලගෙන පිච්චි පිච්චි අතින් අතට මාරු කරනවා වගේ කසානා රෝගියෙක් වගේ කහ කහ හිටියට මේ වර්තමාන මොහොතේ මේ ලෝකය කියන්නේ තමනුයි මේකෙන් තමයි මේ ලෝකේ මනින්නේ. ඒ නිසා මේ ලෝක සංඥා ලෝකමාන කියන එක බාහිරේ තියෙනක නෙවෙයි අභ්‍යන්තරයේ තියෙනකක් කියන එක ආනන්ද සාංශේ කෙටියෙන් මතක් කරලා දෙනවා. ලෝකසාවසෝ ලෝක සංඤී ලෝකමානී අයං උච්චතාවසෝ අරියස්ස විනයේ ලෝකෝ. ඔය සංඥා මාන්නේ තියෙන පිටනේ. ඔබ මේ ලෝකෙට එනකොට එකක්වත් ගෙනල්ලා නැහැ. අම්මයි තාත්තයි තමයි ඔක ඔළුවට දාන්නේ. පුබ්බචාරය කියන්නේ ඒගොල්ලන්. පන්ති කාමරේ තමයි අපිට සංඥා උගන්වන්නේ. මාන උගන්වන්නේ. ඊට පස්සේ දැන් ඔබ ඒ ඉගෙන ගත්ත ණයට ගත්ත දේවල් වලින් තමයි ඔය වැඩ කරන්නේ. ඔබට කියලා දීපු අම්මා අප්පා ඔක දන්නෙත් නැහැ. ඔබට පන්ති කාමරේ කියපු ගුරුවරයා ඔක දන්නෙත් නැහැ. උඹ මේ ගත්ත ටික අල්ලගෙන මනින්න හදනවා. හැබැයි මේ උඹට ආගන්තුක දෙයක්. මේ ඔය මාන්නේ නැතුව, ඔය සංඥාව නැතුව 100ක් ජීවත් වෙන්න පුළුවන්. ඒකට ලොකු ස්වාමීන් වහන්සේ අපිට කිව්වේ දන්න ක්‍රමයට අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්තිපත්ත ළඟටවත් අසලකටවත් නොගත යුතුයි. මේකෙන් තමයි අපිව විනාශ කරන්නේ. කිසිම ප්‍රවෘත්තියක් නැහැ වුණ කියලා අපිට කිසිම බාධාවක් නැහැ මේ ජීවිතේ. ප්‍රවෘත්ති තිබුණා කියලා බාධාවකුත් නැහැ. නෝ කවුරුරි කියනවනම් අපි ප්‍රවෘත්ති නැතුව ඉන්නකොට අපි සමාජ මට්ටමක නෑ අපි පසුගාමී අපි කැලෑ වනචාරි පිරිසක් කියලා නෑ එහෙම වෙන්න ඕනේ මොකද අනම අවශ්‍ය නැහැ තොරතුරු හුඟ දෙනකොට මේ අරන් ඉන්න බැරි මොකද නිවුස් නැති නිසා තොරතුරු නෑ ගෙදර මොනවා වෙලා තියෙනවද දන්නේ නැහැ. රටේ මොකද වෙලා දන්නේ නැති. හරියට ප්‍රශ්න සෙල්ෆෝන් පාවිච්චි කරලා හන්දාට ගිහලා කුටු කුටු කුටු ගන්නවා. දොරේ ලොක් කරලා ඇවිල්ලා තියනවාද? ඉබ්බා මාරු කරාද? පාස්වර්ඩ් එක වෙනස් කරලා අරසාව දීලා තියනවාද කියලා මේ හිටියට හැම වෙලාවෙම ඉන්නේ තොරතුරු වල. ඉතින් ඒක ලියලා කවුරු හරි එක කියපු ගමන් ඔය ලෝක සංඤී ලෝකමානි වෙන්න බෑ කියලා ඒ මනසෙත් එක්ක ගහ බැන ගන්නවා. මේ මේ මේ මේ පරිපාලනයේදී අපිට සිද්ධ වෙන දේවල් මේ. ඉතින් මේ ලෝක සංඤී ලෝකමානී කියන එක ඇතුළත ප්‍රශ්නයක් කියන එක සාරිපුත්‍ර මේ කවුද ආනන්ද සාංශේ පොඩි ඉඟියක් කරලා ඊට පස්සේ කියනවා මොකද්ද මම මේකෙන් මේ ලෝක සංඤී ලෝකමානී කිව්වේ කියන කෙනා චක්කුං ආවුසෝ ලෝක සංඤී ලෝකමානී සෝතං ආවුසෝ ලෝක සංඤී ලෝකමානී ගාහණං ආවුසෝ ලෝක සංඤී ලෝකමානී ජීව ආවුසෝ ලෝක සංඤී ලෝකමානී කායං ආවුසෝ ලෝක සංඤී ලෝකමානී මනෝ ආවුසෝ ලෝක සංඤී ලෝකමානී ලෝකසඤ්ඤ ලෝකමානී කියලා කියන්නේ මේ අපි සලායතන ඇර බාහිර නෙවෙයි. දැන් කතා කරන්නේ ලෝකේ. වෙයි තනි ක්‍රම ගෙනල්ලා පින්න ප්‍රශ්නේ ඇතුළතට ගෙනල්ලා මේ ඇහැ කියන එක දන්නේ නැතුව මේ සංඥාමාන කියන එක දන්නේ නැතුව ඒක අන්තද අනන්තද කියලා කොහොමද විනිශ්චය කරන්නේ? කන කියන එක දන්නේ නැතුව, ශබ්දේ කියන එක දන්නේ නැතුව, ඒකට තියෙන සංඥාමාන දෙක දන්නේ නැතුව අපි කොහොමද ලෝකේ අනන්තද අන්තද කියලා තීන්දුව කරන්නේ? නාසය, දිව, කය, මන ඉතින් මේ පහ පහ කියන එකෙන් අදහස් කරන මේක ප්‍රශ්න ඇතුලේ කියන එක විතරයි වෙන මොනවාක්වත් මහා ලොකු දෙයක් නැතුවම නෙවෙයි තේරුම් ගන්න තියෙන්නේ මෙච්චරයි. අපි යම් විදියකට අරයමට මෙහෙම කරා අරයමට ගැව්වා බැන්නා අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසි මේ කියලා අපි කෑ ගැහුවට ඒ මිනිස්යාට ආත්මයක් තීලා තියෙන්නේ මගේ තකතිරුකමනේ. ගෑණියෙක් කෙනසක් පිරිමියෙක් කෙනස දෙමළ මිනිස්සෙක් කෙනස සිංහල මිනිස්සෙක් කාර්යමට රැව්වා රැමට කැස්සා කියලා. ඒ මනුස්සයාට ආත්මය දුන්නාට පස්සේ Taman කනහිලෙක් වෙනවනේ. මස්කුම්බෙල්ලෙක් වෙනවනේ. ඒ දීපු ප්‍රමාණයට මේ Taman ඒ බාටපත් වෙන්නේ ඒ දීව එකත් බොරු නම් මේ Tamanගේ අව탁සිරුවත් බොරුන කියලා දනකම එක සංඥාවක් බව තේරුම් ගන්න එපා. මේක මාන්නයක් බව තේරුම් ගන්න එපා. ඒක ලේසි නෑ. ඒක සරුවචනාංශි පවා ගම්බීර ධර්මයක් විදිහටත් දැන් අපි මෙතෙක් සාකච්ඡා කරපු ටිකත් ගැඹුරු දෙයක් විදිහටත් පසුකාලීන ආචාර්යවරුත් සෙසු බෞද්ධ බෞද්ධ සාබෞද්ධ ලෝකයක් පිළිගන්නවා. නමුත් අපි බස්සලා තියෙන්නේ මේ ලෝකය අන්තානන්ත මණ්ඩිසල ලෝකේ තේරුම් ගන්න ඕනේ. අරියසවිනේ ලෝකය කියලා කියන්නේ ලෝක සංඤී ලෝකමානි. ලෝකයේ පිළිබඳව සංඥා තැබීම සහ තබූ සංඥානෝ ලෝකය අවබෝධ කිරීම. නැවත හඳුනා ගැනීම. මානී කියලා කියන්නේ මේ මගේ ඇඟිල්ලෙන් අඟලෙන් මගේ වියතෙන් මගේ රියනෙන් මගේ බඹෙන් අපි ලෝකෙම ඉන්නවා. එනිසා අපි සිවුරක් මහන්න ගියාම සංඝයාට අපි කියලා කියනවා පංචමුට්ටිකයක් ගන්නේ කියලා. උසපැත්ත ගන්නකොට රියන් 5යි 4යි මිටි මිටි රියනයි. දිගෑරලා රියනයි මිටි රියනයි. ඉතින් ඒකට කෙටි මිනිස්සෙක්ගේ කොටමන හාමුදුර කෙනෙක්ගේ සිවුර ගත්තොත් ඒක වඩු රියනෙන් රියන නෙවෙයි. එයාගේ රියන නිකන් දිග හාමුදුරගෙන් ගත්තොත් දිග හාමුදුරන්ගේ රියන යන්නේ. ඒ නිසා රියන කියන එක වඩු වගේ රියන නම් අඟල් 18යි කියලා කියන නමුත් උස හාමුදුර කෙනෙක්ගේ අඟල් 18 මගේ 19ක් තියෙනවා. 19ටත් වැඩි මගේ රියන. කොට හාමුදුර කෙනෙක්ගේ 18ට අඩුයි. ඒ නිසා අපි කියනවා මේක රියන් හතරමාරයි කියලා ටේලර් කියන කොහෙද රියන් හතරමාර මේකේ අඟල් 18 හතරමාරක් නැහැ නේ. එහෙම නැත්නම් කියනවා වහන්සේ බොරු කියන්නේ ওই ওই සිවුර මීටරෙදි ලොකු වෙන්න එපායි. කියනවා අපි රියනමයි ඉන්නේ වඩු අඟලෙන් නෙමෙයි Tamange රියනේ. පුද්ගලයන් පුද්ගලයට ලෝක වෙනස්. මයින් මිම්ම වෙනස් නම් පුද්ගලයන් පුද්ගලයට වෙනස්. එනිසා පුංචි කාලේ ලෝකෙ පුංචි අපේ. දඬු වෙලා දික් වෙලා අවුරුදු 40 වෙනකොට ලෝකෙ දික් වෙලා. ඒ ලෝකයක් ප්‍රශ්න. පුංචි කාලේ ලෝකේ පුංචි ප්‍රශ්න පුංචි. මැරෙන්න කිට්ට වෙනකොට අර ඔක්කොම ඔළුවේ තියාන මැරෙන්නේ. ඉතින් ඒකට අර එකතු කරගත්ත ගුණකන්දල් සේරම අමතක කරන්න බෑනේ මොනවා වුණත්. ඉතින් අරගෙන මැරෙනවා. ඉතින් රෑ බුදියා ගන්න මිනිහා උදේ නැගිටින්නේ අර මතකයත් එක්ක වගේ මැරිච්ච එක ඊගාව ආත්මයක් ලබන්නේ අර බුදියා ගන්නකොට ගේනකොට සංඥාමාන දෙක තමයි. ඉතින් මේ සංඥාමාන දෙක මේ අග්ගිවච්ඡ ගෝත්‍රය සූත්‍රයෙන් සඳහන් කරන පණිවිඩය අනුව තීරුම් අරගෙන මේ සංඥාමාන දෙක භාවනාවට කොහොමද සම්බන්ධ කරගන්නේ? ඒ සම්බන්ධ කරනකොට සරුවච්චන් වහන්සේ මේ සාරාංශික කල්පලක්ෂය කරපු පරීක්ෂණයකට පස්සේනේ අපිට කළ හැක්කක් බවට පත් කරලා දීලා තියෙන්නේ. ඒකට ප්‍රතිපදාව කියලා කියන්නේ. අල්ලන්න බැරි විශාල ප්‍රශ්නයක්. ලෝකයක් බුදුහාමුදුරුවෝ අල්ලන්න පුළුවන් තරම් පටන් අරගෙන ඒක තේරුම් අරගෙන ඒක හරහා අනික් දේ තේරුම් ගැනීමට ඔය විශල විපස්සනා පාල කරන ඊට පස්සේ ණය විපස්සනාවේ එතන අනුමාන ඥාන වලින් අතාකාර පරිවිතක්කෙන් ලෝකේ අල්ලන්න හදනවා. ඒ නිසා සර්වචන්නාංශයේ භාවනාවට සම්බන්ධ සූත්‍ර වෙනකොට කියනවා මේ චක්කුණා උසෝ ලෝක සංඤී ලෝකමානී කියන එක ඇස් දෙක වැහිල්ලෙන් පොඩ්ඩකට නතර කරගන්න. ඇස් දෙක හැදියොත් මේ ලෝකෙ දිගටම මනිමින් පවතිනවා ඇහි. මම ළඟ මම දුර මේක කළු මේක සුදු ඒක සංඥා ගන්නවා අපි ආ දැකපු දේ සුබයි අසුබයි සැපයි දුකයි ආදී වශයෙන් නිසා ඇත් දෙක අරගෙන ඉන්න හැම වෙලාවෙම නූපන්න අකුසල් කොච්චර අලුතෙන් උපදිනවද කියලා මොන්නම තාලකින්වත් පොත්ත බීමක්වත් කරන්න බෑ ඒ තරම් වේගයෙන්ම වැඩියෙන්ම කෙලෙස් උපදවන තැන තමයි ඇහැ ඇහැ තමයි ලොකුම සංවේදී උපකරණය ඇහැ නැතුනොත් ජීවිතේ නෑ අද්දක වගේ අපි කියලා කියන ඕනෙම වටන දෙක. නමුත් ඒක තමයි වැඩිම කෙලෙස් උපදවන්නේ. ඉතින් සර්වඥාන් වහන්සේගේ මේ කාරුණික උපදේශي මත උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා කායි විවේකී ඇති කරගත්තට පස්සේ ඒ කියන්නේ ගිහිගේ අතහැරියට පස්සේ කියලා අපි සිංහලෙන් කියමුකෝ. චිත්ත විවේක ඇති කරන්න කල යුතු ප්‍රධානම දේ ආදුනිකයා අද්දක වහගන්න. අද්දක වහගත්තට පස්සේ අපිට ලෝක සංඤී ලෝකමානී නැහැ චක්කුන නිසා. කොච්චර අමාරුද බලන්න. අද්දක වහගත්තොත් මං කී දෙනෙකුට බය හිතෙනවද? කී දෙනෙකුට අන්දමන්ද වෙනවද? මේ හීනෙන් බය වෙනවද? අපි රැහැ ඉන්නේ කොච්චර බයෙන්ද? ඔය ඇද්දේ වැහුව කවුරු මට ගහයිද? ආවොත් මధుරේ කෙලවගන්නේ කොහමද? ඒ නිසා කිසි කෙනෙක් කැමති නැහැ. පට පාහිර පරිතරේ බය නැත්නක මිස ඇත් එක වහගන්න. ඒ නිසා ඇස් දෙක වැහිමම විශාල අභිනිෂ්ක්‍මණයක් ගිහි ගිය අතහැරීමකට වැඩි පිං රාශියක් රැස් වෙන නූපන්න කුසල රාශියක් නොයිපද වීමේ තැන එනිසා ඇත්තක වසාගෙන ජීවත් වෙන්න අමාරුයි. ඒක අපි තේරුම් අරගන්න ඕනේ. ඒ මොකද ඇහෙන් තමයි අපි මාන්න ගන්නෙ. මනින්නේ උඩට දයන්නේ පාතර දයන්නේ හරහට දකුණටද කියලා මැනීමෙන් තමයි මේ කරන නිසා භාවනා පරියන්කයට ගිහිලා ඇද්දක වහගෙන ඉන්න කාලය අපි මේ යටිහිත තේරුම් ගැනීම සඳහා යොදවපු කාලයක් කියලා හිතා ගන්න. සමහර යටිහිතට බයයි, ගුඩයි, গুপ্তයි ඉන්ෂාස්තික වහගත්ත ගමන් බයක් හිතෙනවා. පිටිපස්සෙන් ඇවිල්ලා පිස්තෝලයක් තිබ්බොත් මොකද කරන්නේ? ඒක නම් සාමාන්‍ය වෙලාවෙ හිතන දැස් දෙක හතර ඉස්සලා හිමුත් යන්න පුළුවන්. එක්කිනෙකුටවත් බෑ. ඒකයි පටිසල්ලාණේ කියන වචන බුදුහාම සඳහන් කරන්නේ ආරක්ෂක ස්ථානයේ රහස් ස්ථානයකට ගිහිල්ලා ඇත්ත ගහ ගන්න කියනවා. පටිසල්ලාණා වුට්ඨිතෝ. මේ භාවනා මධ්‍යස්ථානය කියන්නේ පටිසල්ලාණ ස්ථානය. මේ සංඤී මිනිසුන්ගෙන් මානී මිනිසුන්ගෙන් වෙන් වෙච්ච මේ වගේම පිස්සු ඉන්න තරම්. මේකේ ඉන්න පිස්සුත් අනික් අයට ඊර්ෂ්‍යා කරනවා, ගෙන්දිරි ගන්නවා, කහිනවා, රවනවා, ඒව තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් ඌටත් පිස්සු මටත් පිස්සු. ඒ ටිකට භාවනා මධ්‍යස්ථාන. ඒ නිසා කිසියම් දවසක භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ තව කෙනෙකුට නිමිති පෙන්වන්න යන්න එපා. නම කෙනෙකුට ඉඟි කරන්න යන්න එපා. ඒක දෙන ඉඟියක් බාර ගන්නත් එපා. අමාරුයි. ඒකේ අමාරුව තේන්නේ අධික වහනියට තියෙන ගතියේ. මැද්දික වහගත්ත ගමන් අපි නිකන් සම්පූර්ණ කරකොල ඇතරියා වගේ අපිට කොච්චරද කියනවනම් ප්‍රകൃතිය සහ මේ සංකල්ප හීනයක්ද අවදියෙන්ද කියන එක අල්ලන්න බැරුව වෙනවා. ඒ තරමට බැස් දෙක වෙයිම අමාරුයි. ඒ නිසා මහායාන බුද්ධ ආගමේ භාවනා තනිකර කියන්නේ ඇස් දෙක අරගෙන කරන්න කියලා. හැබැයි පිටිය පැත්තට හැරෙන්න කියනවා. මීටර එකමාරක් ඈතින් වාඩි වෙලා පිටිය දිහා බලන්න කියනවා. භාවනා ලෝකෙ මට අනන්ත හම්බෙලා තිනවා ඇස් දෙක වහන්න බෑ. එක්ක ඇස් දෙක ඉබේ ඇරෙනවා. කලබලයක් වෙච්ච ගමන් ඒ මනුස්සය දන්නේ නැහැ ඇත්ත කෑරනවා මොකද එහෙන් තමයි සංඥාව ගන්න එහෙන් තමයි මාන්නේ ගන්න මම ඇවදීෙන්ද හිටගෙනද ගෙනප් බඩු සැට් එක එහෙම තියනවාද නැත්නම් භාවනා කරනකොට කෑලි කෑලි නැති වෙනවනේ එතකොට ඒක අඩු වෙනකොට ටක් ගාලා ඇද්ද කරලා අත ගාලා බලනවා ඒ තරම්ම සංඥා මාන දෙක අපි ගලපන්නේ ඇහි කාන්තාරවල ජීවත් වෙනවා සත්තු ඇස් නැති සත්තු ගැඹුරු මුහුද ජීවත් වෙනවා ඇස් නැති සත්තු. ආන්නේ සත්තු දිහා බලනකොට පේනවා ඇස් ඇති සතා පරිණාමයෙන් කොච්චර ඉදිරියේද ඉන්නේ කියලා. මන්තර ඉන්න බෑ මොකද ඒන අවුව සැරවැඩිකම නිසා ඇස් දෙක අරගෙන හිටියොත් මොලේ ඒ පැත්ත පිච්චෙනවා. ඒ නිසා ඒ සත්තු ඇස් දෙක ඇත්තෙම නැහැ. ඒ මිනිස්සු ඒ සත්තු ඉන්නේ මේ වැලි ඇස්සේ ඉන්නේ ඇස් ඇත්තෙම නැහැ. අන්ධකාරයේ පොළේ මුහුදෙත් ඉන්නවා. එන්නේ එතකොට හිතා ගන්න පුළුවන් ඒ ඒ සත්තු කොච්චර පරිණාමය මුලද ඇහැ හරුණාට පස්සේ අපි කියන ක්ෂීරපායි උසස්ම සත්තු කියලා. ඉතින් අපිට ඇස් දෙක ඇස් දෙකෙන් අනේ ලස්සන රූප බලන්ට අසන් කොන මොන තරම් වාසනාවක්ද? අපිට මේ black and white වෙනකොට color තියෙනවනම් කොච්චර වටිනවද? ඔය single වෙනකොට 3D තියෙනවනම් කොච්චර වටිනවද සජීවීව පෙන්වනනම් කොච්චර වටිනවද කියලා අපි ඒක දිනු කරන්න හදන දැඟලිල්ල මේ සංඥාසා මාන වැඩි කරන්න විද්‍යාව නව තාක්ෂණය යටිතල පහසුකම් අපි දිනු කරන ක්‍රමයක් එක්ක බලනකොට මේ බුදුරජාණන් වහන්සේ සහ ආනන්ද හැමතුරු අපිට පෙන්වන්න දීලා තිබුණු අරස්සාව කෝ. අපි කොච්චරක් පරියන්කේ නැගිටපු ගමන් ගිහිල්ලා ඒ බුදුහමතුරු පැත්තක දාලා ආනන්ද හැමතුරු පැත්තක දාලා අර සංඥාමාන බදා ගන්න තියෙන දැඟලිල කවදාකවත් පුද්ගලිකව ගන්න එපා. ඒක අපි ඔක්කොගෙම සමානයි. මේ කිව්වට මේ කාටවක් උනහන්න කියන කතාවක් නෙවෙයි. මේක හැමෝටම සමානයි. මේක ස්වභාවික වර්ණයක්. survival of the fittest. ලෝකේ ජීවත් වෙන්න අපි අනික් කෙනාට වැඩිය උඩින් ඉන්න ඕනේ තමයි සත්තුන්ට ඇත්ත එක උඩම තියලා තියෙන්නේ. තිරසනාගේ ඔළුව පල්ලෙහාට තියෙන්නේ. ඌට නැගිටලා බලන්න ඕනේ. රිලව්ට බාවිච්චාම බාට මෙහෙම නැගිටලා වටපිට බලන්න හැටි. ඒ තමයි නායකයාගේ හැටි. නායකයා උස්සලා තියෙන එකට. ඌ බලන්න ගහක් උඩටම ගිහිල්ලා ඇහැ දාගෙන ඉන්න හැටි. මේ බයයි. ඔත්තු බලන තැන් කට්ටිය බලන්න. ඒගොල්ලෝ හදලා තියෙනවා කණ්ණාඩි දෙකක්, බස් එකේ ඇස් දෙකක් වගේ විශාල ලෙන්ස් එකක් දාලා රෑටත් පේනවා. ඔයගොල්ලෝ හිතනවාද මේ නිවන බලන්න ඔය හදන්නේ කියලා, සතරාර්ය සත්‍ය බලන්න කියලා. <laughs> මම මේ පැවිදෙනවා කියන නම දැනගත්තට පස්සේ මගේ සුද්දා මට ගෙනල්ලා දුන්නා මැගසින් එකක් මේක බලපන් කියලා. ඒක තියෙන්නේ ඇත්තටම හෙළුවලි ගෑනුන්ගේ රූප. එක ආටිකල් එකක් තිබ්බා වෙන ගොගල්ස් දාච්චක් හදලා තිනවා ලෝකේ ලොකු කණ්ණාඩිය මේකේ රැයට පේනවා. මොකටද හදලා තියෙන්නේ? යුද ඔත්තු බලන්න. එයා කියනවා උඹ ඔය කරන්න හදන පැවිද්ද හෝ ඔය මනස ඇතුළට බැලීම මෝඩ කඩක්. උඹ දක්ෂ මිනිස්සෙක් ගෑනු දිහා බලපන්. කසාදයක් බඳපන්. ඔය කාලේ ගත වෙනවා. මං උදව් කරන්න මං කන්නාඩි කොටම ගෙනත් දෙන්න. රැටත් බලන්න පුළුවන්. කොච්චර ආදරේද කියලා බලන්න අපේ අම්මටවත් තිබුණ නැහැ මාදරය. මම මේ මේ මම බැලත් මුළු සංග්‍රහම බැලුවා. ඒක පිළිබඳව අහන්න දෙන්නේ නැහැ. ඒකකොට මගේ වයස අවුරුදු 20ක් විතර. ඒකල යනකොට යන්ලොප් එක පිටින් සුද්දට දුන්න පොත් තුනම අතර සුද්ද හෙල්ලිලා හිටියා. මම මේක කාටවත් දෙන්න එපා. මොකද කැතයිනේ. අපි දෙන්න අතර ගණතුනවන්නේ මේක තියාගන්න. ඒක සුද්දට තියන්න දැනකුත් නැහැ. මේක ගණ්ඩ විදියකුත් නැහැ. ඕන් අපේ යාළුවා අපිට දෙන දෙයි. අපේ අම්මලා තාත්තලාත් අපිට දෙන්නේ ඕකයි. ඔයගොල්ලොත් ඔයගොල්ලන්ගේ දරුවන්ට දෙන්නේ ඕකයි. ඒක ලෙවල ඒ දරුවන්ට ලෝකයක් තේරෙයිද? එසේ ලෝකයේ තියෙන සංඥාමාන දිගේ කියන එක තේරෙයිද? එතකොට අපිට තේරෙනවානේ මේ භාවනා කරනකොට ඇද්දක වහන්න බැරි ඇයි කියලා. අනුන්ට දුක් දුන්නා නම් බබෝ, Tamanට දුකේන. අනුන්ට දුක දුන්නා නම් ලෝකේ සංඥාවක් ඇති කරන්න උත්සාහ කරා නම් මේක පුතේ ලෝකයේ හොඳම දැන තමයි පෘථුවිය. පෘථිවියේ ඉන්න සත්තුන්ගේ හොඳම සතා තමයි මිනිස්සයා. මිනිස්සන්ගේ හොඳම සතා තමයි බෞද්ධයා. බෞද්ධයන්ගේ හොඳම සතා තමයි උඹ සම්මාදිට්ඨිකයා. උඹ තමයි ලොක්කයි කියලා අපිට අන්දන ඇඳිල්ලේ. ගලවන්න ගිය දවසේ තමයි තේරෙන්නේ මුණ ඇඳිල්ලක් දාන්නලා තියෙන කියලා. මේ සංඥා මේවා. ඒක නිසා අපිට ඇස් දෙක වහන්න බෑ. ඇත්ත එක වැහිම පේන්නේ මෙයන් එලිමාස හිරකඳ උරක රැඳවියෙක් වෙන්න ගත්ත සොයන්කිය මේ ස්වේච්ඡා තීන්දුවක් වගේ. කාටට කියන්න පුළුවන්ද? පොඩ ඇත්ත එක වහගෙන හිටපන් කියලා. මානව අයිතිවාසිකමක් නැහැ කාටවත් එහෙම කරන්න. අපිට පුළුවන් ඇත්ත එක පොට්ට කරන්න. ඒක වෙනම කතාවක්. තියෙන ඇත්ත එකක් වහන්න කියන්න බෑ. ඒක අපිට අපිට කියන්නත් බෑ. ඒ නිසා පරියන්කේ ඉනකොට කොච්චර බයන්ක් නිකටම ඇත්ත එක ඇරිලා හොඳට භාවනා කරනකොට තමයි ඇත්ත එක ගහන්න ගන්නවා සට සට සට කාලා. එහෙම නැත්නම් ගැස්ටිච්ච ගමන් ඇත්ත කැරෙනවා. ඇරිච්ච ගමන් අපි ආය සංඥා විස්තිර වෙනවා. මාන්නේ ස්ථිර වෙනවා. ස්ථිර වුණාට පස්සේ අපිට හුස්ම ගන්න පුළුවන්. එතකම් බය ඉන්නේ. ක්‍රිෂ්ණමූර්ති සමා කියනවා උදේ නැගිටපු ගමන් මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න අපි ලෝක සංඥාව සහ ලෝකමානිය නැවත ස්ථාපිත කරගන්න හැටි දවසේ වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා. එහෙම නැතුව හදිසියවත් ඇස් දෙක අරනකොට අපි හිටියේ ස්පිතාලයක නම් මොකක්ද අහන පළවෙනි ප්‍රශ්නේ? මේ මං කොහෙද ඉන්නේ? මොකද ඇක්සිඩන්ට් වෙලා ක්ලාන්ත වෙලා ස්පිතාලෙ ගෙනියලා. එතකොට ඒක ව්‍යසනයක්. අර පුරුදු ඇඳේම පුරුදු අපායෙම පුරුදු සංඥා ටිකයික පුරුදු මහානෙත් එක ඇහැරුණා නම් අනේ යන්තම් ඇති ඕන දෙයක් දවස කරගෙන යන්න පුළුවන්. ඒ ඒ ඒ පුරුදු කක්ක ටික දාගන්න නැතුව දවස ආරම්භ කරන්නවත් බෑ. ඉතින් ඒ ඇස් දෙක අරිනා වහනවා වගේ ඇස් දෙක වහන හැම තැනක් දිහා බලන්න අපි කොච්චර ආරක්ෂක සංවිධානය දාගෙනද ඇස් දෙක වහන්නේ කියලා. අරණ්‍යගත වෙන්න ඕන, රුක්ක මූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙන්න ඕන. ඒකල තිබර වෙලා අපිට අරසාවක් ලැබෙන්න ඕන ආයතනෙන් බය වෙන්න එපා ඒක වහගන්න. අපි security දාලා තියෙන්නේ. සෙල්ෆෝන් එක අරස කරලා තියෙන්නේ, බැංකු පොතත් අරස කරලා තියෙන්නේ, පර්ස් එකත් අරස කරලා තියෙන්නේ, පාත්‍රෙත් අරස කරලා තියෙන්නේ. ඔය ඇත්ත එක වහගත්තට කමන්නේ කියලා විශ්වාසය ගහනද ආයතනයක් වශයෙන් දඟල දඟලිල්ලයි පරියංගයට ගිහිල්ලා Taman ස්විච් ආවෙන් ඇත්ත එක වහගන්න එකයි පොඩ්ඩක් හිතන්න. සලායතනේ එක ආයතනයක් නිවන් දැක්කයි කියලා හිතන්නේ. ඒකට අමාරුව අවදිලා ඉන්න කොච්චර වෙලාවක ඇද්දක අරගෙන තියෙන ආසාවද කියලා කියන්නේ ඒකෙමුත් නූපන්න කුසල් ලැබිදව ගන්න සංඥා මාන ඇති කරන හැටි බලන්න. ඊට පස්සේ සර්වචනාසේ දන්නවා චක්කුං සෝත ගාන ජීව කාය මන කියන එක පෙළ ගැසලා තියෙන. වැඩියම කෙලසෙන්නේ චක්කුවේ. ඊට පස්සේ සෝතේ. ඇත්තක වහපු ගමන් කන්දකේ සංඥා වැඩි වෙනවා. අන්ත කට්ටියක බලන්නේ ඒගොල්ලන්ට ළඟට එනකොට එන තාලෙන් කීයක කවුද ඉන්නේ කියලා. ඒ තරම්ම කණෙන් තමයි යහන්නේ. අලියගේ අත් දෙක පුංචි කණෙන් තමයි අලියා සෙල්ලම් කරන්නේ. ඒ තිරසන් සත්තුන්ගේ ඇස් දෙක පහත තියෙන ගොඩක් ඒ නිසා කන් දෙක ඉස්සිලා තියෙන. ඇස් දෙක මේ හරහට ඔළුව ගිය ගමන් මේ තිරසන කියන තිරච්ඡාන කියලා හරස් ඔළුව හරස් බීවට පස්සේ මිනිස්සුන්ටත් එමෙනේ. හතර ගාතෙන් යන්නේ. ඒසර වයිෆ් කෙලින් ඉනවා මොනසු යප්පුනිස අබිම. ඒකට හරි ඒකට පවුලේ ගෘහමූලික කවුද කියලා දාන්න. එලා වෙන්නේ. ඒකට කන් දෙකට මොකද වෙන්නේ බෑ. කන් දෙක නැගිටිනවා. ඒ නිසා සරුවත් යන කියන නිස්සද්ද තැනකට යන්න. හොයන්න බෑද. ඕන තැනකට ගියොත් සද්ද තියෙනවා. නිසා කාට හරි පුළුවන් නම් ආර්ය විනය ගැන සලකලා සංඥාමාන ගැන සලකලා සද්ද නොකර ඉන්න. කාට හරි කතා නොකර ඉන්න. කොච්චර අමාරුද බලන්න කොච්චර බයද බලන්න අපිට ප්‍රශ්නයක් ආපු ගමන් කාට හරි ගිහලා කතා කරන්න එපා. කවුන්සලින් යනවා. හරි ළඟට ගිහලා ප්‍රශ්න විසඳනවා. ඒ නිසා හිල තිලා කට තිලා මේ මේ මේ පාදිලිතුමාට හරි කියනවා. පෞසමා කරගන්න. යාදිලි යදිනෝ. අනේ දෙයනේ මේ මේ පූජා වට්ටිය තියාගෙන අනේ මගේ මේ යාදින්නාව අහලා අනේ මට ශාන්තියක් ලබලා දෙන්න කියලා තිරින් එහා පැත්තේ දෙයියන්ට ඇදිනවා. සෙල්ෆෝන් අරගන්න. SMS අරිනවා. පුදුමාකාර ක්‍රමයකට අපි මේ කතාවෙන් බය වෙනවා. ඒ නිසා සර්වඥයන් සඳහන් කර දෙන සද්දෙට අහුම්කම් දෙන්න එපා. ඒක සද්ද නැත්තැනකට යන්න ඒක කතා කරන්න එපයි කියන එක මේ විනයක ගත්තොත් සීලයක ගත්තොත් කොච්චර සියුම් දෙයක්ද කියලා බලන්න ඕනම තැනක මිනිස්සේ නිස්සද්ද නම් ඒ මිනිස්සේ ශිෂ්ටාචාරකම් වෙන්නේ. මං සද්ද මොකුත් කරන්නේ. ඉතින් කටුකුරුන් දිසාවන්‍යසි කියනවා ඒ අනුව බලනකොට ගස්කොලන් කොච්චර නිවන් දැකලා දෙන්නේ කියලා. ඇහැ නැහැ කන නැහැ. ඒ වුණාට මිනිස්සු කරන්න ඕන ඔක්කොම ටික කරනවා. ಜಾති බෝ කරනවා පරිවර්තනය පරිසරයන අනුවර්තනය වෙනවා. මල් පිපෙනවා ඍතු ගුණය දන්නවා රස ආහාර දන්නවා ඍතු ගුණය දන්නවා පෘථිවි රසය දන්නවා ඔක්කොම දන්නවා. කන් දෙකයි ඇස් දෙකයි නැහැ. ඒ නිසා යම් කිසි කොට ඇස් දෙකයි කන් දෙකයි තිබිලව අරසා කරන එකයි ඇස් දෙකයි කන් දෙකයි නැති එකයි වෙන කල්පනා කරන එකට තමයි අපි දර්ශනීය කියලා කියන්නේ. බුද්ධ ඥානසේ ලෝකෙට පහලා තියෙන ඇස් ලබන්න පින් කරපන් කන් ලබන්න බින් කරම ඒකල අන්දෙක් වාගේ බීරෙක් වාගේ හිටපන් ඒක තමයි බෞද්ධ බුද්ධ පුත්‍රයයි කියලා කියන්නේ. ඒක පටවන්න ගියොත් බරපතලම දඬුවමක් වෙනවා. නැත්නම් හිර දඬුවමක් දැන් මිනිමරුවට කරන්නේ අන්ධ කරුවර කාමරයකට දාන්න. කිසිම හිරකාරයෙකුට එයාට කතා කරන්න දෙන්නේ නැහැ. බ්‍රහ්ම දණ්ඩේ. ඉවරයි දවස් හත යනකොට ආය මරන්න දෙයක් නැහැ නිකන් වැලි ගෝණියක් වගේ ඇතගෙන යන්න ඕනේ. මැරිලා. අපි ඔක්කොම සෙල්ලම් තියෙන්නේ අන්ධහැරේ පෑමෙන් සහ විලිහිලි පෑමෙන්. ඉතින් ඒකට ඇහි කණයි නැත්තම් ශබ්ද තරංග වැඩ කරේ නැත්තම් ආලෝක තරංග වැඩ කරේ නැත්තම් ජීවත් වෙලා වැඩ නැහැ. ඒ තරමටම මේ ශබ්ද සංඥා ශබ්දමාන කාචය කරන තැන. ඇහිමාන, කනේමාන ඊට පස්සේ නාසය. ගන්ධ සුවඳ. ඊව කියලා එකක් තියෙනවා. සත්තු වැඩ කරන්නේ ගොඩාක් ඉවට වැඩ කරන්නේ. ඒ ඉවෙන් තමයි සම්පූර්ණ කාම ලෝකේ තන්නේ කරම බල්ලන්ගේ හැම වැඩ කරන්නේ තන්නේ කර ඒ රසායනික ඉව වෙන මොකක්වත්ම නැහැ. මනුෂ්‍යකෙත් ඒක තියෙනවා. ඇහැද ඇහැ කන නැති වෙච්ච ගමන් ඉවට වැඩ කරන්න පටන් ගන්නවා. නාසය වැඩ කරන්න පටන් ගන්නවා. ඒක ඉස්සරහම තියෙන සතාගේ අලියගේ තව දික් වෙලා තියෙන හොම්බ. බල්ලගෙත් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. කරපු ගමන් ඌට මොනවාක්වත් ඕනේ නැහැ. පොලිස් කාර්යයත් යන්නේ බල්ලා ඉස්සරහින් තියන්නේ. එන ගණන් ඔය බල්ලෙක් දන්නවද? දවසට කොච්චරක බිලක් වටනවා කියලා හිතනවාද ඒක බල්ලෙක් නඩතු කරන්නේ? සෙල්ලම් නෙවෙයි. ඒ උගේ තියෙන වටිනාකම. ඒ මොකද ඉව ඒක අපි ගඳ සුවඳ නැති වාතාශ්‍රයක් ලබනවායි කියලා කියන්නේ පෙරපිටක්. අද පුළුවන් බෑ නගරයකට ගිහිල්ලා පිරිසිදු අපිරිසුදු වාතේ නැති වෙන එකක් ගන්න පුළුවන් එක. පලාතක හිතන්න බෑ. මේ විජන වාතය කියලා එකක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා ජන වාතය කියන එකේ අනිත් පැත්ත. ජන වාතය කියලා කියන්නේ හඩු ගඳට. අහලා තියෙනවද? මේ නාන්න නැති මිනිසුත් එක්ක ඉන්නකොට හඩු ගඳ කියලා එකක් තියෙන. ඒකට කියන්නේ ජන වාතය. විජන වාතය කියන්නේ මේ ගස් කොළන් වලින් එන හුලඟ. මේ ඉන්නකොට කැලේ ඉන්නකොට රිලා ගඳ තේරෙයි. රිලවුන් එක ඉන්නකොට රිලවුන්ගේ ගඳක් තියෙනවා. ඒත් විජන වාතය එක. ඒක හරි වටිනවා. බුදුහාමර දේශනා කරලා තියෙනවා මෙවැනි විජන වාතය ඇති තැනකට පස්සාරවල නගරයට යනවනම් යම් කෙනෙක් චීවර පිටිපත සේනාසන ගිලම්පස බලාගෙන ඒ අමනයා කරන අමනකම අර අච්චර විජන වාතය සහිත පරිසරයට පස්සහරවණේගේ මේ මේ දඬුවම එතනම ලැබෙනවා. ගියේ ගමන් පිරිසුදු වාතය නැහැ පිරිසුදු ජලය නැහැ දකින්න තියෙන ඔක්කොම අංජබජල්. ආයේ එනකොට පිස්සු. මම ওই මාස දෙක ඇවිදලා එනකොට මන සාප කරත හැකි තොපිටත් එසේම වේවා කියලා. ගියේ එක එක්කත් එන්නේ නැහැ නේ ආපහු. ගියේ කෙනෙක්වත් ආපහු තමන්ගේ ස්ථානෙ එන්නේ නැහැ. ගියේ ගියේ තැන් වල නතර වෙනවා. එන්න බෑ. හිත හදාන ගියේ නැත්තම් යන්න ඉස්සෙල්ලා මම යන්නේ මෙන්න මෙහෙම තැනකට කියලා. ආපහු එන්න බෑ ওই තියෙන මොකේ කරි පටල වෙනවා. ඉතින් මට කියන යන්න එපා කියලා මම නොයා ඉන්නෙත් නැහැ. මම යනවා. මම ගිය වෙලාවෙ ඉඳලා මම දන්නවා මට මෙතන මට කැලයක් තියෙනවා. මං ආවට මාව එලවන එකක් නැහැ. මේ විජන වාතය මෙතන තියෙනවා කියලා. මම යන යන හැම තැනදීම කියනවා අනේ උඹලා දෙන ඔන්න මොන සැපටත් වැඩිය මේ මේ මේ හුල පිසුදු වාතය තියෙනවා කිය. ඉතින් ඒකවත් අපිට ඉඳගෙන ඉන්නකොට තේරෙන්නේ නැහනේ. අපිට ඕන කරන සුවඳක් ඕන. ගඳක් ඕන. මේ විජන වාතය. එතකොට නාසය ක්‍රියාකාරකම් නැද. එන නාසයේ තියෙන ලෝක සංඤී ලෝකමානී නතර වෙනවා. කටෙන් කතා කරන්න තියපයි කියලා හොඳ හපන්න තියපයි කියලා. එතකොට දිවේ ලෝක සංඤී ලෝකමානී නතරලා කයෙහි ලෝක සංඥාව සහ ලෝකමානී ඇති කරගන්නයි කියනවා. එතකොට අපි අර ආයතන 6න් 4ක් ස්විච් ආවේ නැතක. ඊට පස්සේ මනස ඒක නැතර කරන්න බෑ. නැතර කරන්න උත්සාහ කරලා උත්සාහ කරලා ගමන් කරන්න බෑ. එනිසා ඒක කරනවා ඒක කයට විතරක් දාන්නේ. මේකට කියනවා කායේ කායානුපස්සී විහෙති. කයේ කායානුව බලන සුළු ජීවත් වෙන්න. රූප බලන්න, සද්දාහන්න, ගන්ධ රස පහසට එපා. පහස තියාගන්න. ඒ පහසට හිත ගත්තයි කියන්නේ. ඒ කියන්නේ යම් වෙලාවක කාට හරි පුළුවන් නම් මම ඉඳගෙන ඉන්න බව දැනගන්න. එයා මුළු බාහිර ලෝකයේ සම්බන්ධ නිවන් දැකලා ඉවරයි. දැන් තියෙනවා නම් දුකක් දැන් තියෙන අවබෝධ කරන දෙයක් තියෙනවනේ කය හා සීමා වෙච්ච කොටසක් විතරයි කියලා පොට්ටපාද සූත්‍රයේ සර්වත්‍යයන් සඳහන් කරලා තියෙනවා චූල ශුන්්‍යත සූත්‍රයේ සඳහන් ඒක කරදරයක් තමයි. නමුත් ඒ කරදරේ දරන්න පුළුවන්. ලෝකයක් කරදර නැති බවට සංඥාවක් තමයි කයෙන් එන කරදර ටික. තකය දඟලුවත්, නලියවුවත්, කැහැව්වත්, කූඹි දිව්වත්, ඉදිකටු දුවනා වගේ දැක්කත්, වැස්තර තෙමෙනා වගේ දැක්කත්, කූඹි තුනලගේ ඒ කරදර ටික සන්තෝෂ වෙන්න කියනවා. මේක තියෙන තාක් අලෝක සංජී ලෝකමානී බාහිරේ නෑ මෙන්න මේක දන්නේ නැතිකම හැම කමටහන් සුද්ධ කරන හැම වார்த்தාවකම ලියලා තියෙනවා ඇඟ කහනවායි කියලා චෝදනා කරනවා ඇඟට බර දන්නවායි කියලා චෝදනා කරනවා රස්තිය දන්නවායි කියලා චෝදනා කරනවා සීතල දන්නවායි කියලා චෝදනා කරනවා ඉතින් මම ප්‍රශ්නයක් අහනවා මේ සීතල දැන්නේ සතිය තියෙන නිසාද නැත්නම් සතියට කරදරයකටද කියලා ඉතින් ඒකට ඔලුව ගහලා කියනවා සතිය නම් තියෙනවා තමයි ඉතින් කොහොඳද නරකද ඒක තමයි මම ඔබ අන්තයෙන් අහන්නේ කියලා අර කොච්චර අමාරුද මේ ලෝකයෙන් අයින් වෙලා කයට හිතාවට පස්සේ මේකෙන් දරතයක් වෙන එක පරිලාහයක් වෙනවා. අන්නේ දරතේ සහ පරිලාහය බුදුජානසික වචනෙන් කියනවනම් ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම් ප්‍රීතියක් කරගන්න පුළුවන් නම් සති සම්පජඤ්ඤය කරගන්න පුළුවන් නම් සුඛය කරගන්න පුළුවන් නම් පස්සද්ධිය කරගන්න පුළුවන් නම් උට නිවන් තමයි. ඉතින් ආය තාම මොනවද? මේ කයෙන් ඒ වෙලාවට එන දරතේ ඒ වෙලාවට එන පීඩාව මොකක් හරි හොඳටම 100%ක් දන්නවනම් හොඳටම ෂුවර් නේ ලෝකේ නෙවෙයි හිත තියෙන්නේ කියලා අතීතේ නෙවෙයි තියෙන්නේ කියලා අනාගතේ නෙවෙයි තියෙන්නේ කියලා වෙන කෙනෙක් ගාව නෙවෙයි කියලා වෙන තැනක නෙවෙයි කියලා මොකද මේ තරම් මේක අපිට පීලි ගන්නවනේ ඒක සතුටෙන් ප්‍රකාශ කරන මනුස්සයර කියනවා භාවනා ඉදිරිය බලන කෙනා යෝනිසෝමනසිකාරී සම්මා දිට්ඨිය ඇයි මට මෙච්චර මං දාන දීපේ කරනාට මේ මං එයා කන්ඩිෂන් පූජා කරපේ කරනාට මට රත් වෙන්නේ මොකද කියලා අහනවනේ මං අයිස් කුට්ටි ගණන් පූජා කරලා තිනවා මේ චීදිත් මට දාඩි දානවනේ මට රස්නිය තේරෙනවා. ධර්ම සාකච්ඡාවලදී මේවා කතා කරනකොට අපිට තේරෙනවා අපි මේ නිවන කියලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මේ ලෝක සංඤ්ඤ ලෝකමානී අයින් කරන එක නෙවෙයි අපි මොකද්දෝ නිවන කියලා සංඥාවක් ඔළුවේ තියාගෙන ඉන්න හදනවා නිවන කියන මාන්නයක් ඔළුවේ තියාගෙන ඉන්නවා ඒ මතිවට අනුන්ට දෙන්නත් හදනවා ඒක මේ මේ පච සංඥාව මේ පච මානී අමුදරුවන්ට දුවදරුවන්ට යාළුවන්ට මිත්‍රයන්ට දෙන්න හදනවා දෙන්න හදන හැම කෙනෙක්ම සංඥාවක මානක පැටලිලා ඉන්නේ. බුදුජානන්තටම කිසිම උනන්දුවක් කායක් තිබුණේ නැහැ කාටවත් කියන බුදුන්සේ බුදු වුණාට පස්සේ කිව්ව මේක නොදී නිකන් ඉන්න එක ලේසියි. කිසිම කෙනෙක් බාර ගන්න කැමති නැහැ හැම කෙනාටම ඕනේ අනුන්ට මාන්නේ දීලා තමයි මාන්නකාර වෙන්නේ. අනුන්ට සංඥාවක් දීලා මම සංඥාවෙන් කැපී හිටින්න. ඉතින් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් නෑ මේක සංඥාව දෙන්න ප්‍රශ්න නැහැ කියලා කියන අපි මේ දෙන්නම එක තුළ සංඥා නැති කරන්න උත්සාහ කරමු. අඩු ගානේ මාන්නේ තියෙන මැරදි දෘෂ්ටිය තේරුම් ගන්න උත්සාහ කරමු කියලා. ඒක මූලධර්ම වශයෙන් ඔක්කොම පිළිගන්න. මම දන්නවා ඒක පැහැදිලිව. ඔක් කරන ක්‍රියාවලියෙන් පේනවා හැම වෙලාවෙම සංඥාපනේ පුම්බනවා. මානපනේ පුම්බනවා. එහෙම නැත්නම් අඳුරේ. හැම ක්‍රියාවකම ඒ නිසා තමයි ක්‍රියාවක් කරන්න යම් කිසි කෙනෙක් යම් හේයකින් චේතනාවක් ප්‍රාර්ථනාවක් සංස්කාරයක් පණිදියක් ඇති කරා නම් ඒ සියලු චේතනා පත්තනා පණිදි සංකාර සියල්ලම තණ්හාමාන දිට්ඨි වලින් ඇවිල්ලා තියෙනවා. අපි මේ ලෝකේ භාවනා කරන්නත් අපි යම් යම් ක්‍රියා කරනවා. ඇද්දක වහන්න ක්‍රියා වෙන්න එපායි. කන් දෙක වහන්න ක්‍රියාත්මක වෙන්න එපායි. නාසිකයි. ඒ වගේම බුදුහාර කියපු නිසා අපි ප්‍රතිපදාවෙන් යනවා. ඊට පස්සේ මේ ඉන්නකොට අපිට කීයක් දේවල් කල්පනා කරලා ඥාති ඉන්න කියන්නේ හිතනවා හෙට මේක ගන්න හැටි හිතනවා. මේ හැම එකකටම බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා යාච චේතනා යාච පත්තනා යෝච පණිදී යා සංඛාරා අපි අදහස කියන්නේ මේ මොටිවේට් වෙනවා කියලා කියනවා. ඒ හැම එකක්ම ප්‍රාර්ථනා, පණිදි, සංස්කාර, චේතනා හැම එකක්ම සුද්ධ ලයිස්තුවකට බුදුහාමුදුරුවෝ දානවා ආනන්දහම සූත්‍රය ඒක මේ මේ සූත්‍රය දාලා තිනවා අනිත්‍යය අකන්තය කියන්නේ නිෂ්ඨසෝයක් ඇති කරලා දෙන්නේ කාන්තියක් ඇති කරලා දෙන්නේ හිත අවුස්සනම අමනාපාය දුක්ඛාය සංවත්තති ඔය තමයි සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියන්නේ ඔක තමයි. පරියන්කයට ගියාට පස්සේ වෙට කීයක් චේතනා පහළ වෙනවා. කීයක් ප්‍රාර්ථනා පහළ වෙනවා. කීයක්. ඒ හැම එකක්ම මේ සංඥා සාමාන දිගේ පහළ වෙන්නේ. පහළ වෙන හැම වෙලාවකම උපේන ලද වර්තමාන චිත්තක්ෂණේ නැති වෙලා යනවා. ඒ නිසා ඒක නා දන්නවනම් දානෝලි ලොකුම දානේ තමයි ප්‍රාර්ථනා ඇති කරන්න එපා. චේතනා දීලා දාන්න. පණිදි කියලා කියන්නේ අනාගත සැලසුම් తాවකාලිකව නතර කරන්න සංස්කාර හිතන්න එපා සංස්කාර කියලා හිතාමතා කරන දේවල් එපා කියන දේවල් ප්‍රශ්න නැහැ මේ දානේ නැත්නම් මේකට කියනවා ශික්ෂාව කියලා ඒ කියන්නේ මේක සංස්කාරවල ගැඹුරුමදී සංඛාර සමතය කියලා මේකට කියනවා පස්සද්දි කියලා කියනවා අලුතෙන් දේවල් කල්පනා නොකර වෙන දෙයකට වෙන්න දෙනකොට අරගත්ත කයෙහි කයානුව බලන දේ හිතාමතා හුස්ම ගන්නවත් එපා හිතාමතා කයිරිය වෙනස් කරන්නත් එපා හුස්ම හයියෙන් ගත්තා තෙමිට ගැනුණත් ප්‍රශ්න කරන්නත් එපා තමන්ගේ චේතනායතරෝ කය දැඟලුවත් ගැසුණත් හිතනක් කරගන්න නැතුව මේක දිහා බලාන හිටියොත් තේරෙවි තමන්ට චේතනා නැතුව පණිජ නැතුව ප්‍රාර්ථනා නැතුව සංස්කාර නැතුව මේක පවතිනවා කොයියම මොහොතක හරි කවුරු හරි දැනගත්තොත් මැරෙන්න ඉස්සරලා මේ චේතනා, පණිදි, ප්‍රාර්ථනා මේ සංස්කාර නැතුව මේක පවතින හැටි ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ. ඒ කියන භවය කිය. ඉන් එපිට ඒ මත මත එන ඕනම දෙයක් ඒක කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර බාටපත් වෙනවා. සබ්බේ සංකාරා දුක්ඛ. ඒ නිසා අපි උත්සාහය වෙන්න තියෙන්නේ මේ මානසහ සංඥා නැති කිරීමට මේක අන්තද නැත්තද කියලා බලන්න ඉස්සරලා මේකට නිකන් යන්න අරින්න. පද්ධතියට නිකන් දුවන්න අරින්න. ඒ උගෝ දෙනෙක් මෙතෙන්දි ප්‍රශ්නයක් අහනවා ස්වාමීන් වහන්සේ අත් දෙක වහගෙන නිස්සද්ද තැනට ගිහිලා අපි යම් හේකින් හිටපු ආනාපානේ සංසිඳලා මෙතෙන්ට ආවයි කියලා මොනවාක්වත් නැව ඉන්නවයි කියලා. ඕක කොහොමද නසක්මනේදී කරන්නේ? අත් දෙක ඇරලානේ චේතන හිත ක්‍රියාත්මක වෙනවනේ. ඒතකොට කොහෙද ඕකට සමාන්තර ගතිය සක්මනේදී කියලා? සාධාරණ ප්‍රශ්නේ. නමුත් කවදා හරි වෙයි සක්මන කිසියම් මෙහෙවීමකින් තොරව සක්මන අනායාසයෙන් වෙන තැනකට යයි. අන්න එතකොට අර පරියන්කේ තියෙන සාන්තිය ඉන්න පටන් ගන්නවා. එදින්දා තමන්ගේ පුරුදු තැනක වැඩපොළ කරගෙන යනකොට වැඩේ යනවා. පාත්‍රේ තමන් හොදනව ඇත්ත. තමන් දත්මදිනව ඇත්ත. ඒක ඉබේ සිද්ධ වෙනවා. එතකොට නෑ. ආන් මේ වගේ සංසිද්ධි ගත්තාම මේ පරියන්කේ තියෙන දේ සක්මණට සක්මණේ එදිනදා ජීවිතේට ගත හැකි අරගෙන ඒක යම් චිත්තක්ෂණ අපිට අහුවෙනවා අනිත්‍යය අකන්තය අහිතය අමනාපය දුක්ඛය නොවෙන නිෂ්ඨ කියන්නේ මේ සුබ පැවැත්ම පවතින ආහන්නේ වෙලාවේදී අපිට කියන්න පුළුවන් මේ කියන එක නම් මේ ලෝකේ ස්වභාවයේ මේකට අන්තයක් තියෙනවද අන්තයක් නැද්ද ප්‍රශ්නේ අහන්න ඉඩක් එන්නේ නැහැ. ඒ තත්ත්වයට එනකොට අපි අර කතා නොකරපු මනෝවිඤ්ඤාණයත් පුළුවන් තරම් ප්‍රපංච කිරීම නතර වෙනවා. කතන්දර ගෙතිල්ල නතර වෙනවා. චෝදනා කිරීම නතර වෙනවා. යමක් ඉල්ලන ගතිය. මට මේක දෙන්න කියලා අයිතිවාසිකම් කතා කරන ගතිය නතර වෙනවා. මොකද හේතුව එයාට එහෙන් කනෙන් දිවෙන් ආශයෙන් කනෙන් සාක්ෂි ලැබෙන්නේ නැහැ. එතකොට ඒ වෙන තත්ත්වෙදී අහන්න පුළුවන් දැන් ওই ප්‍රශ්නේ තියනවාද කියලා. මේ දැන් ඔය කරන ලෝකේ ලෝකමානී ලෝක සංඤ්ඤය අනුව ගියේ මම ලෝකමානී ලෝක සංඤ්ඤය තියෙනවා හැබැයි ඔක්කොම හිබේ වෙන දේවල් කරන දේවල් නෑ මේකේ අන්තද අනන්තද කියලා ප්‍රශ්නයක් එන්නෙත් නෑ ප්‍රශ්නයක් අහන්න ගිය ගමන් වර්තමාන මොහොතෙන් හිත කැඩෙනවා ප්‍රශ්න ඇහිමම හිත ගැසලා දාන ඉතින් බුදුජානසේ එතෙන්ට ගෙනියන්න ඕනේ නිසා කියනෝ නෑ අන්තයි කියලා මම කියන්නෙත් නෑ අනන්තයි කියලා කියන්නෙත් නෑ. ඒකට වච්චකොත් අහන දැන් බෝවන්සිට අන්තද කියලා අහපමන් නෑ කියලා. අනන්තද කියලා අහපමන් නෑ. මොකද්ද බෝවන්සිට ඒකට කියන්නේ කියලා. බෝවන්සි මොකද්ද මතේ කියලා. මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කොටස අපි මේ සූත්‍ර දේශනා ඉදිරියට යනකොට වරින් වර අනිය මාර්ථයක සාකච්ඡා වෙන්න පුළුවන්. සූත්‍රය හැමාරෙන් ඉඳලා අපිට ඍජුව සාකච්ඡා කරන්න වෙනවා. ඒෂා කල්පනා කරන්න භාවනා කරන පරියන්කේ සක්මනේ ඉදින්දා වැඩවල මේ කරන යන වැඩේ තියේදී අපිට විවිධ අදහස් ඒවට චේතනා පණිදි පත්තන සංකාර කියලා බුදුහාමුදුරු සාකච්ඡා කරනවා. ඒන හැම වෙලාවෙම දැනගන්න මේ හැම එකකින්ම කරන්නේ නැති වෙච්ච සංඥාව තහවුරු කරන්න හදනවා නැති වෙච්ච මාන්නේ ආය තහවුරු කරන්න හදනවා. ඒක වසංගන්න බෑ භාවනා නොකරන කෙනාට තේරෙනවා මේ කේල් ගහ ගන්නද ගුණා යන්නේ පොල් ගහ ගන්නද කියලා. ඒක මේ ඊර්ෂ්‍යාවක් ක්‍රෝධයක් මානයක් නෙවෙයි. අපේ හිතම තමයි අනුන්ට තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් අහිංසක වෙන්න. අහිංසක මිනිහා දැන්ටත් ඉන්නේ නිවනේ. ඔලමල වෙන්න එපා. පොතේ දැනුමෙන් ඔලමල වෙනවා. චින්තාමය ඥාණයෙන් ඔලමල වෙනවා. භාවනා ඥාණයෙන් අහිංසක වෙනවා. අන්නේ අහිංසක භාවයේ දන්න මනුස්සයා කොත්තන හිටියා. එයා වටේටත් අහිංසකම පැතිරෙනවා. ලෝකේ සංසිඳිනවා. ඔලමල වෙන්න ගියාට පස්සේ කිසිම තැනක කිසිම තැනක මේ ගල්පෑදි දිහට බොරදී එක තුනා වගේ අවුලක් මිස අනාකූල ප්‍රවාහය ආකූල වීමක් විශ්ව වෙන දෙයක් කරන්න බෑ. ඒ නිසා අපිට ලෝකයේ ආකූලේ අනාකූල කරන්න බෑ. ලෝකයේ බොරදිය පෑදීජය කරන්න බෑ. පෑදීජයට බොරදිය එක් වෙන්න දෙන්නේ නැතුව තමන් මේ පුළුවන් තරම් මේ සංඥාමාන දෙකේ තියෙන රැවටිල්ලට මවාපෑමට ආලවට්ටමට අන්ධහැරයට අහු නොවෙන්න නැත්නම් ඒක දැනගන්න කටයුතු කරනවා නම් ඒක හිතාගන්න මේ සීල ශික්ෂාට එහා ගිය ගැඹුරු ශික්ෂාවක් තියෙන්නේ ඒක Tamanට Taman පටව ගන්නවා මිසක තව කෙනෙක් පටවන්න බෑ. මොකද ඒක තේරුම් අරගෙන කරන්න ඕනේ. ඒෙන් පටව ගන්න කෙනා කිසිම කෙනෙකුට තව කෙනෙකුට පටවන්න යන්නෙත් නැහැ. ශිෂ්ටාචාරේ පටවන්න යන නිසා මේ වැඩ පිළිවෙල කරන යනකොට මට දල වශයෙන් මේ කාලසටහන කරනවා නම් Taman ඒක තමයි අහිංසකම කරන්නේ. මුන්න විදිහින් හරි ඒක හෙල්ලුවා නම් ඒක බැරි නම් මේ මේ තැනට කැප නෑ යා. මේ තැනට අනිත් එයා කරන හැම වචනෙම කරගෙන යන මිනිහක් කරදරයි. ඒ නිසා අපි දල වශයෙන් කාලසටහන ගන්න නැත්නම් කරන වෙලාවේ තමන්ගේ අරමුණ තියාගන්න මේකෙන් කරන්න හදන්නේ සංඥාමාන දෙක විතරයි අපිට තේරුම් කරලා දෙන්නන්නේ. ලෝකේ තේරුම් කරලා දෙන්නේ සංඥාමාන තේරෙනකොට ලෝකේ තේරෙනවා. ඒක පිළිබඳව අහල කටවලගෙන අහල පටලවගෙන අහන ප්‍රශ්න නැතිලා යනවා. ඒ නිසා තමන්ගේ මේ සංඥාමාන දෙක තීරුම් ගැනීමට මෙතක කල විශාල වශයෙන් ඔය ඇත්තෝ මූලධර්ම දැනුම තියෙනවා, භාවනා කරලා අත්දැකීම් තියෙනවා. අද දවසේ ධර්ම දේශනාවත් ඒකටම අනුයාත වේවා, හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ඉතින් දවසේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැති වෙලාවක් ගන්න පුළුවන් ධර්ම සාකච්ඡා ශීර්ෂයෙන් කාට හරි මේ ධර්ම දේශන සම්බන්ධයෙන් හොයි නැත්නම් වර්තමාන වාසියෙන් පිරිස වාසියෙන් අදාළ ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න හොඳයි කියලා හිතෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියනවා මේන් පිටම ආව පුද්ගලිකව හම්බෙන්න එන්න එපා කියන එකත් කියනවා කොහොමඩක්වත් වෙලා දෙන්න බෑ තාම ඔය ඇවිල්ලා ඉවරලා වැඩ කරගන්න හම්බ නිසා එන්න එපා මයි ගාව මේ වෙලාවේදී තියෙනවා නම් දැවෙන ප්‍රශ්නයක් හෝ නොදැවෙන ප්‍රශ්නයක් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා එහෙම නැත්නම් මම කැමති සාකච්ඡා සඳහා මාතෘකාවක් ඉදිරිපත් කරන්න. ඊ අපි කමඨාන් සුද්ධ කරන වෙලාවේ සම්බන්ධිත යෑම කෙනාත් එකතු කරගෙන මෙතෙක් කරගෙන ගිය වැඩවල සමාලෝචනයක් කරා. මේ සමාලෝචනය කරනකොට කාරණා රාශියක් අපි කතා කරා. මට ඒකෙන් ගොඩාක් අදාළ වුණේ ඇත්තට මේක මම නොකර ඉත්තක් කෙසේ නමුත් මේ අපේ තමදීප ආයතනතුට මම කිව්වා මට මේ මේකට ඉත්‍ය දීපොඩක් මැදිහත් කාර්කෙක් වෙන්නේ කියලා. ඊට පස්සේ මම හම්බ වෙලා යාසුන්ට ගියේ මම මොකද්ද කියන අදහස් කරන්න කියලා කිව්වා. ඉතින් ඒ ටික මම කැමති මේ සභාව සාකී කරගෙන ඔයගොල්ලෝ ඒකට කැමතිද එහෙම නැත්නම් අපි ගත්ත අදහස වැරදිද සමාජවාදී නැද්ද කියලා කියන්නේ. ඊට පස්සේ ඕනම ගිහියත් එක්ක આવොත් උඩ නේවාසික බාහිර යෝගාවචරයක් වශයෙන් මම ඔෆිස් එකට දැනුම් දෙනවා මේ ආශිතුන් හම්බෙන්නේ. ඒකට ඊට අමතරව නිමලුයි උදයයි කාමර සැලසීමේදී උදව් කරනවා. ඉතින් ඒ ඇත්ත ඉන්නේ බණ අහන්න. උදේ ගැන අපි කතා කරලා උදේ මෙතන නැහැ. උදේ මං කියන්නේ අපි කතා කරන වැඩවල හැටි නිමල් එන්නේ නැහැ. මේ මනසේ හෙට ඉඳලා ඉන්න නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ මගේ ලැබීම හැටි. කවුරු හරි මමපත් කරානේ ඊමණසේ වෙන වැඩකට ඒ වෙලාවේ ඉඳලා. ඊට පස්සේ ඊට කතා කරලා වැඩක් නැහැ. ඒත් වෙලා තියෙන්නේ මයි ළඟ පොඩි මතකයක් ඉතුරු වෙනවා. කියන්නේ මේ මේ වෙන සාකච්ඡාවදී නිමල් මෙතන ඉන්නම ඕනේ. මොකද මේ උපාසක මහතු හසුරවන්න බෑ. අතර ස්වාමීනාච ඊ අරගත්ත අර පහේ කනිස්සමේ ඉඳලා ආයෙනකන් ශබ්ද නැති කරන එක නම් අර සාර්ථක ක්‍රියාත්මක නම් බැලුවා. හොඳයි. ඉතින් ඒක ඒක තමයි ඒකට ඒක නිසා අපිට කතා කරන්න පුළුවන් පස්සේ මම මේ ආශිංසු කිව්වා. මම පල්ලියට තාම දැනුම් දුන්නේ නැහැ. මම දැනුම් දෙනවා. අලුතින් ආපු ගම. පරණ කට්ටිය හෝ අලුත් කට්ටිය. නිමාශක එනවනම් ඇප්ලිකේෂන් ෆිල් කරන්න එපායි. ෆිල් කරන්න. කරලි වල ඒක ලියන්න මේ ආශු වෙන්නේ කීයකටද? 47. නැත්තම් නම ලියලා මෙයා හම්බෙන්නේ කියලා. ඒ මේ ආශු ආවට පස්සේ මෙයා දෙන්න ඕනේ කමට හම්බන. අහලා නැත්තම් අහන්න හරි ගසලා දෙන්න ඕනේ. ඊට පස්සේ කමටහන් සුද්ධ කිරීම පිළිබඳ අපි ළඟ තියෙන පුදුමාකාර දියුණු වார்த்தාවක් දැන්න. තුන කාලසටහන. දැන් මෙතන ඉඳලා සුමාන ඉඳලා තියෙන එකමාරු කවදාකවත් කමටහන් දේශනාව අහලා නැහැ. කාලසටහන මොකද්ද කියලා දන්නේ නැහැ. කමටහන් සුද්ධ කිරීමේ දියුණුව දන්නේ නැහැ. ඒ මොකද ඒගොල්ලෝ මෙහෙට එන්නේ විවේකී ගත කරන්න. ඒගොල්ල බලාපොරොත්තු වෙනවා මේ මේව දෙන්නේ. මොකක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතන ඒ එන ගමන්ම බාර ගන්න ඕනේ අලුත්ම කෙනෙක්. කවුරක්වත් දන්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ යෝගාවචරය දෝ. මේ කාමරේ නේ මේ බන්න ටික අහන්න මේ ධර්ම සාකච්ඡාව මේ කමඨාන් සුද්ධ කරන සාකච්ඡාවට ලෑස්ති වෙන්න කාලසටහන දැනගන්න. මොකද මේ කාලසටහන දන්නේ මේ කමඨාන් ලියන හැටි දන්නේ මූලික කමඨාන් වාර්තා ලැබලා නැහැ. ඉතින් ඒකට ඒක ඇත්තම ආයතනයේ වශයෙන් අපි කරන <coughs> අපේ අඩුපාඩුවක් නේ. තියෙනවා. කන්තෝරුවට කිසිසේත්ම වෙලාවක් නැහැ ඉව කරන්න. එනේ යෝගාවචරය කොටිම කන්තෝරුවට බරක්. අපි අතුරුත් බාර දීලා තිබ්බ කරන්න බෑ. නමුත් මමත් ආයෙ කෙනෙක් වාගේ. මං එනකොටත් මේක අවුල. කොතෙන්ද දැනන්නේ කාටද කතා කරන කවුරක්වත් දන්නේ නැහැ. දැන් නෑ දැන් ඔක්කොම සංවිධානය කරනවා. ඒ නිසා මේ ආයසුන් ගාව තියෙනවා මූලික කමටහන් බණ. ඒ කමටහන් මම කිව්ව චන්ද්‍රතුමාය සුතුට පල්ලා රිට්‍රීට් එකේ දෙන කමටහන් වාර්තා කිරීමේ සැකිල්ලත් අනුර මහත්තයා අදලා තිනවා එක දවසේ භාවනා වැඩපිළිවෙලේ කමඨාන් සැකිල්ලක්. ඒ දෙක මෙයාට දෙන්නේ අසුන් කියවන්න. ඊට පස්සේ කාලසටහන් සහිත කොළ අපි ළඟ තියෙනවානේ. ඒ ටික කියන්නේ අනිවාර්යයෙන් මේ කට්ටියට කියන්නේ එන කෙනාට මේ වෙලාවට එන්නේ කියලා. මේ අසුන්ට හැම වෙලාවෙම පැවිදි සතුටම දෙන්න බෑ. ඒකට කාර්යාලයට දැනුම් දෙන්න ආවට මේ වෙලාව වෙනකන් කොතන කාරින්න පැය ගාණක් ඉන්න වෙනවා. ඊට පස්සේ තමයි මේ අහවල් තැන ඉන්න ඕනේ. ගිහිල්ලා ඉඳ එහෙම නැත්නම් දැන් මෙතන කවුරු හරි ආවොත් මට ඉතින් මගේ කනේ කිනිතුල්ලෙක් ඇහුවාගේ මට මොනම දෙයක්වත් කරන්න නැති මනුස්සයා. කොහෙන්ද ආපු මිනිස්සේ බලනකොට පලාතක කවුරක්වත් නැහැ මෙයා බාර දෙන්න. මට ගියාට ඇත්තටම මන් දන්නෙත් නෑ අතුරු කොහෙද තියෙන්නේ කියලා. ඉතින් මේ මිනිස්සුත් එක්ක මං ඉන්නවා කරබන්. <laughs> මට මම ගියොත් හිතන්නේ මම පිටතනට ගියාම මට මොකද වෙන්නේ කියලා. මම හුඟක් ඇවිදින මිනිස්සෙක් මම දැකලා මං හරියට බුද්ධ විදිනවා මේ ආගන්තුකෝ ගියාම මට හම්බෙන ආගන්තුක සත්කාර. මට නම් ඉහළ මට්ටමේ ලැබෙනවා. ඒක දෙන්න බැරි නම් මෙතෙන්ට එන ප්‍රධාන අමුත්තට කාර්යනේ නිසා මේ ආසුන්ට ඒ තොරතුරු දීලා තියෙනවා. ඊට පස්සේ ඒ ආසුතුන් මං ඉල්ලා හිටියා. ඒකට යෙදෙන්න ඊටසේ කමටහන් සුද්ධ කරන වෙලාව තියෙනවනේ හෙට. මේ ආසුන් කලින්ම ඇවිල්ලා මේ ග්‍රීන් ටී ලැහැත් කරලා ඔක්කොම කරලා මේ කට්ටිය වාඩි කරලා ලියන්න කමටහන් සුද්ධ කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් ලිඛිත වාර්තාවක් දෙන්න. එයාට තමයි අපි ප්‍රමුඛතාවය දෙන්නේ. ඒකට මේ ආසුන්ගේ කියවනවා. කියවලා කියනවා මේක වැඩක් නෑ. මේක ස්වාමීන් වහන්සේ ගන්නෑ ආද. ඒ මොකද මේ මේ තියෙන වාර්තාව කියවලා බලලා කරන්න. එimhe ඉතුරු වුණොත් වෙලාව අපි දෙනවා. ප්‍රශ්න අහන්න ඉඩ දෙනවා දීලා තියෙන වෙලාවේ. එහෙම නැත්නම් කතා කරන්න පටන් අරගත්තොත් හැමදාම මම සිවුරු අඳින්නේ gedi ගැහුවට පස්සේ. මට ප්‍රධානම චෝදනාවක් තියෙනවා කිසිම දවසක වෙලාවට වැඩ කරන්න කියලා. වැඩ කරන්නේ නැති වෙන්න හේතුව අන්තිම මොහොතේ මාව හම්බෙන්න කවුරු හරි එනවා. يعني මම වැඩ උදේ 7ට පටන් ගත්තා නම් මම අමාරත් පහ වෙනකොට ඉවර කරන්න ඕනේ. මම හැමාටත් එන්නේ කට්ටිය තමයි. ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ මේ මාස දෙකකට පස්සේ ඇවිල්ලා මේකවත් හම්බෙලා කතා කරන්න බෑ. හරි අසාධාරණයි. ඉතින් මම කරන්නේ මේ වැඩ. මෙයාට දානවා අනික චන්ද්‍රතුන් හැමදාම දානවා පහළ කුටි හැමදාම දානවා. එක එකන ඒ මිනි ඒ ඇමැතිවරු හොයන්නේ ඊට අමාරුයි. ඉතින් උන්න කියන්න ඕනේ අපි මේ වෙලාවටද මේගොල්ලන්ට කියන්න ඕනේ ඕගොල්ලෝ අම්මයි ඒක හොඳ නැහැ නේ මේ මිසුත් අපි වගේ භාවනක මෙන්න මේ වෙලාව දෙන්න ඒගොල්ලෝ අපිට ඇත්තටම ස්විච් ආ වෙලා නැතිනේ මේ වෙලාව දෙන්න කියලා ඒ මං කිව්වා කම්පියුටර් රූම් එකේ වෙලාවක් දාලා තියන්න ඒක බරපතල වැඩක් මේ ආයතන අලුතෙන් එන කට්ටිය පිළිබඳ වෙලාවක් දාලා තියන්න ඒ කටයුතු කරලා පස්සේ ආගන්තුකයට අඩු ගන්න පැයක් දෙක කරලා පස්සේ මෙන්න මේක එල්ලයක් එනවනේ කරන්න ඕනේ දෙය කියලා ඊට පස්සේ ඇත්තටම එන මිනිස්සු කී කරුණාට පස්සේ අපිට උදව් කරනවා කරකොල දැරියොත් උ තනිකර වාතයක් වෙනවා අපිට. ඒ නිසා මම කෝ ඒ කමටන් සුද්ධ කරන වෙලාවට ඇවිල්ලා කරන්න. එතකොට මට එනකොට මට අනේ මේ වාඩි වෙන්න මම මම එකක් කියන්න ඕගොල්ලන්ට සිහි බුද්ධිය ඇති වෙන්නේ. මල් වට්ටිය පාස් කරනකොට එකෙකුට තේරෙන්නේ නැහැනේ පොඩි මහත ගහින්න. මුල ඉන්න මිනිහා වහාර ගන්නත් යනවා අතන මිනිහට ඉඳ ඉඳ නැහැ. සංඝයාට දෙන්නේ නැහැ. සංඝයාට කියලා තුන පින්ඩපාත යනකොට බුදුරුණාංශයට වඩා දුරත් නොවි ළඟත් නොවි යන්න කියලා මට මතක නැහැ. ඥාතිං අතර මල්වත්තියක් පාස් කරනකොට මේ පස්සේ ඉන්න මිනිසුන්ට ඉඩ නැහැ කියන එක. මෙතෙන්ට ඇවිල්ලා වාඩි වුණාට පස්සේ අතන වාඩි වෙන එකෙක් ඇවිල්ලා. අනික කටි වෙන්න ඉඩ නැහැ. මේ බණ කියන පැත්තක තියෙදි මට කියන කරුණාකල මෙහෙට එන්න. common sense ලොකු සංස්කෘතික ගෝමේ වැඩි හිටිකම් බලන්න යන්න එපා. ඒකට බොහොම ගෞරව සම්ප්‍රයුක්ත කටයුතු කරනවා. එයාට බය අනිත්‍යකන තාපස්යෙන් වාඩි වෙනවා. අලුතෙන් ආව මිනිස්සයා මට පල්ලෙය පාඩේ පඩිය දෙන්නේ. මේ පොඩි දේ ස්කවුට් වලින් ගන්නන පළවෙනි දේ. ස්කවුට් අතින් අතට බඩුවක් පාස් කරනකොට කරුණාකරලා බලන්න මේ කොහෙද මම ඉන්නේ ඒක හැද ගහින්න බස් එකේ පොලිමේන පිටරට ගිහිල්ලා බලන්න වැඩකට ගියාම කවුන්ටර් ඉස්සර ටක් ගාලා පොලිම හැදෙන්නේ නැටි. අපි ගිහිල්ලා රොත්ත විටින්ම අතන වාඩි වෙලා මං නැව සුද්දන් ඉගෙන ගන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ කියලා දීලා තිනවා තිරුණාංශයට වඩාත් ලඟ වෙන්නත් එපා. දුරස්ත වෙන්නත් එපා. පින්නපත යනට ගැප් එක තියාගන්න. මම ඇවිල්ලා බලන්න ඉන්නවා. මල්වට්ටි දෙන මුල ඉන්න හාමුදුරන්ට හැතැම්ම ගානක් ඇවිදින්න ඕනේ. අතන පෙර ගහේ පොලි පොදි ගහනවා. කවුරුට කියන්න කල්පනා කරලා පොඩ්ඩක් මෙහාට වෙන්න. මම හරි ලැජ්ජයි මට ඒක කියන්න. මේ මේ මේ වෙලාවේ මතක් කරන්නේ මේ පුද්දලිකව නෙමෙයි කියන්නේ මම. ඒ නිසා විතර බඟට එනකොට මේ පුරුමේ කී කට්ටිය දන්නවනේ බණටලා හැදෙන හැටි. දැන් කාලයකට කලින් කට්ටිය එන්න ඕනේ පිරිමි කට්ටිය මෙහෙමයි ගෑනු කට්ටිය මෙහෙම 10 දිනක් විතර ලැහැත්ති කරනවා සයිඩ්ගේ මූණ බලන්න තහනම්. ආව වාඩි වුණා බණ කිව්වා යනකොටත් වටපිට බැලුවොත් එනම කියලා කියන මේ කියලා කියන්නේ රහම්තුරන්නේ වටපිට බලන්න එපයි කියලා. මම කියන්නේ එහෙම දෙයක් අවශ්‍යයි කියලා. කියන්නේ අත්‍යවශ්‍ය නැහැ. නමුත් එතන 200ක් වැඩ. 200ක් වැඩ. හරියට වෙලාවට ආවේ නැත්නම් භාවනා ශාලාවට හැමදාම දඩබඩස් දොර වැහෙනවා ඇරෙනවා. මදුරන්ට ඉන්සුලියට දාලා තියෙන්නේ. දොර ඇරෙනවා වෙනවා මදුර වෙනවා බොහොම කිසි කරදරයක් නැතුව ඉතුරුට. ආපු මදුරට යන්න බැරි නිසා ඌ ඇති වෙන්න කාලා ඌ කරන දේ උපරිම සේවය කරලා යනවා. පල්ලෙයා දොර මං අහගෙන ඉන්නවා පල්ලෙයා ශාලාවේ එක්කෙකුට දොර වහන්න තේරෙන්නේ නැහැ. ඒකට තේරෙන්නේත් නැහැ මේ දොර වැහෙන සද්දෙට මම වගේ කියන්න ඕනේ කියලා. මට හිතෙන වෙලාවක ඇත්තටම වහලා පෙන්නන්න. ලැජ්ජා හිතන්න එපා. මම ගිය වෙලාවේ පුණාහමුදුරෝ හිටියා. පිරිමි 70ක් විතර ඉන්නවා. කුඩයක් අරගෙන කුඩේ දිගාන හැටි තීරලා දුන්නා. ඒකට බොත්තම දරුවා දඩස් ගන්නවා කුඩේ කුඩේ පැරෂුට් එකක් දිගාරිනවා වගේ. ඊට පස්සේ ඒක කරන්න එපා. බොත්තම තද කරන්න. මිට හයියෙන් අල්ලගෙන මේක දිගේ දිගාරින්න. ඒක කුඩේ කාලයක් පවචනේ කුඩේ පන්ිතරාමේ කුඩයක්. අනිතික සද්ද එන්නේ නැහැ. අනිතික තමයි පාලනය කරත් දිවෙන්නේ. ක්‍රමෙන් ශක්තිය මුදා නිර්වසේ මම යාමතුරු හම්බෙලා කිව්වා. ඒ වහන්සේ වියට්නාම් ජාතික. මට වැඩිය බාලයි. ඒ වහන්සේට කොහෙන්ද මේ මේ වගේ පුංචි දෙයක් උඩයක් අන්නට ගන්නන්න ඕනේද මේ පිට රටින් ආපු සුද්දෙකුට? කොහොමද ඊට පස්සේ කිව්වා ඇත්ත ධම්මජීව හාමුදුරනේ ඒ කියලා දෙන කාලේ අමාරු ගන්න නමුත් පහුවෙන්ද හරියට ඒගොල්ලෝ කරනවා. ඒ හරි සතුටක් එනවා. එක සැරයක් කියලා දෙන්න ඕනේ. ඇවිල්ලා සුද්ධ වාඩි වෙනකොට මෙහෙම තමයි වාඩි වෙන්නේ. සම්පූර්ණ කකුල් දෙක එළිය දාලා ඇත්තනේ දාඩියනේ. අපිට හරි ලැජ්ජ හිතෙනවා මේ මේ බුදු පිළිම ඉස්සර කතා කරලා පැත්තකට ගිහලා කියනවා බුදුහාමුදුරු කියලා දෙනවා වැලමිටයි මේ දෙකයි මෙතනින් පල්ලයක් කාම දනවනවා වහගන්නයි කියලා. අනේ පහුවෙන්ද ඌ මොන ක්‍රමයකට හරි අර තීපු සීමාවල් තේරුම් ගන්න. අපේ මිනිස්සු නොදන්නව නෙවෙයි. නොදන්නව නෙවෙයි. ඇඟිල්ලෙන් ඇනලා කියනකම් හරියන්නේ ඉතින් මෙව්වා තමයි සංස්කෘතිය කියන්නේ. ඒ සංස්කෘතිය නැතුව අපි කොහොමද වැඩි පිරිසකට උදව් කරන්නේ? ඒ නිසා කමඨාන් සුද්ධ කරන වෙලාවට මම කිව්වා මෙයා මෙයා තමයි බාලයම අපි දැන් ඉන්නේ. මට හොඳ විශ්වාසය තියෙනවා මූ එක්ක දිවුරු ගන්නවා නැත්නම් යනවා. ඒ මූ පුපුලි බරක් නෙමෙයි උතන තියෙන්නේ. මම ඒ පුංචි කරලා සලකනවා නෙමෙයි. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවත් නෙමෙයි. ඉතපන්. වැඩ කරපන් පුදුමාකාර දැනීමක් ලබන්න පුළුවන් මේ භාවනා කරන එක නෙවෙයි ලෝකේ අවශ්‍ය කරලා තියෙන්නේ සාමාන්‍ය බුද්ධිය නෑ අපිට මම මාස 18ක් කමටහන් සුද්ධ කරන්නට ওই වැඩේ කරලා තියෙනවා එහෙදි කට්ටියට කතා කරලා ලෑස්ති කරලා සයිඩ් තව චුට්ටක් යනවා වාඩි වෙන්නේ මම තමයි ඇත්තට පන්ති දන ගහගෙන ඉන්නේ අපිට ඉතිපස්සේ මට දනුවෝ දීලා තියෙන දන ගහගෙන ඉන්න මම ලෑස්ති කරලා පස්සේ මට තේරෙනවා මට හම්බෙන තොරතුරු ඒ දේ සයිඩ් කරන්න බෑනේ ආහනේ ටික කෙරුවට පස්සේ අපිට පුළුවන් ඕන තරම් ගිහියත්න්ගේ මේ කටයුතු කරන්න මම සංඝයා ගැන මොනවත්ක්ත්ම කියන්නේ මම හදන්න හිතෙන්නෙම නෑ සංඝයා කමඩන් සුද්ධ කරට එන්නෙත් නෑ নানা ප්‍රකාර දේවල් ගැන ඉතින් මම ඒ ගැන කතා කරන්න යන්නේ මොකද ඔක ලෝඩා පොයිට ඩිකැප කරපුවැත්තෝනේ හැබැයි ලොකු සාංශි කරපු දේවල් කියලා හිතනද කිසිම වැඩතරණකට නාවොත් මේක ලොකු සාංශිට විරුද්ධව යෑමක් කියලා මම පිළිගන්නවා වන්දනාවට නාවන බණට නාවන ධර්ම සාකච්ඡාවට නාවන පිටපතට නොගියානම් මට කියන්න දෙන්නත් එපා මට නිදහස කරන්න කියන්නේ නෙවෙයි. මොකද මට ඒක හරිම හිතට කරදරයක්. මට උත්තර දෙන්න ගියාමත් මට බොහොම කරුණාව ඇති කරන්න වෙනවා. හරි වෙහෙසයි. ඒ වෙලාවට මට කරුණාව එන්නේ නැහැ. දෙකක් කියන්න වෙනවා මට කරුණාව එනවා. එන්නේ නැහැ මම සංගය ගැන කතා කරන්නේ. මේ වෙන්නට වැඩිය හරි සහයෝගයක් තියෙනවා. වන්දනාට ගියාට පස්සේ මට පේනවා 10 15 සංගය වගේ. මේකටත් වෙනවා. ධර්ම සාකච්ඡාවක් තියෙනවා. මේකට හරියට මහන්සිුණා ධම්මරන් සාමතු ඉන්න කාලේ. නමුත් දැන් ප්‍රතිඵල තියෙනවා. මම මේ කතා කරන්නේ පශ්චාත්තාප වෙලා නෙවෙයි. ඒ නිසා මේ විලාවට වැඩ කරන එක නැත්නම් කාලසටහන වැඩ කරන එක තමයි නිසරණ ප්‍රතිපදාවට දෙන්න තියෙන උපරිම සායක. මොන වතපිලියත තිබුණා. ඔක්කොටම වැඩි මම වතපිලියත කරන එක නානේ. මම උන්ට පාඩිනවා. ඒ කටයුතු කරන්න ඒක මේ ආසුන්ද කිසිත්ම බරක් කරන්නේ නැහැ. මම මේ කතා කරේ මේ උපාසකයන් පිළිබඳව. ඒකට ඒ උපාසකයන්ගේ වැඩ පිළිබඳව මම මේ ආසුන්ත එක්ක බලාපොරොත්තු වෙනවා. ඒ වෙලාවක පහේ ඉඳලා 6 වෙනකම් පල්ලෙහා ඉඳලා ගිහිල්ලා බලන්න මේ කට්ටි කාමරවල මං යනකොට කට්ටි හුත්තට කරා දැද පුතේ. මම මම හරීම අකමැති මේ ඒ වැරදි කරන වෙලාව ගිහිල්ලා වැරදි අල්ලන්න මොකද මම ළඟ ඒ අනුකම්පාවක් මොකක්වත් නැහැ. වැරදි අහුනොත් එතරම් චප්පම කරනවා. ඒ නිසා මම මේක කරන්න යන්නේ මේ හරක් මරනවගේ වැඩක්. මාත් කැමති නැහැ මාව පාන වෙනවා දකින්න. නමුත් අපි මේ කරන වැඩේ සත්ක්‍රියාවක් නේ. ඒක කරුණාකරලා මෙහෙට ආවනම් ඒ වැඩ කටයුතු කරගෙන යන්න. පුද්ගලිකව කරන්න ගිහලා මම දැකලා තිබුණා පුද්ගලික දෝෂ ඇවිල්ලා ජම්මාන්තර වෛද්‍ය ඇති කරගත්තා. නම් කවදාකවත් ඒකට යන්නේ නැහැ. කිසි කෙනෙක් එක්කමයි තරහක් නැහැ. ඇත්තටම වෙන්දට වැඩි කොච්චර දෝ හොඳයි. ඉතින් එන කට්ටිය පිළිගන්නවා. මේක පොඩ්ඩක් තව තල්ලු කරන්න. ඒ තල්ලු කිරීමදී මම මේ කතා කරේ කමඨාන් සුද්ධ කිරීම ගැන විතරයි. උපාසකත්ව ගැන විතරයි. ඒකෙදී අපේ මේ ධම්මදීපාය සුන්දර දීව වගකීම ඒක සම්බන්ධයෙන් ධම්මදීපාය සුතුමාර කියන තියනවාද නැත්නම් උපාසකත්වන්ට කමඨාන් සිත සුද්ධ කිරීමේ වார்த்தාව නැත්නම් මූලික උපදේශ ලබා දීමේ තොරතුරු වගකීම් සම්බන්ධව මොනවාරි අදහස් ප්‍රකාශ කරන්න තියෙනවා නම් මත්තර එන අය වෙනුවෙන් ඕගොල්ලන්ගේ අනුග්‍රහය කියලා මම සලකනවා පුද්ගලික අදහසක් හෝ පුද්ගලික කෙනෙහිල්ලක් වශයෙන් නෙවෙයි මම කතා කරන්නේ. මොකද ඩියුටිස් ටික පැහැදිලිද? ඉස්සරට වඩා කවදාවත් ඉස්සර හැමදාම කතා වර්තාව ලියවිදිමත් කරාට දැන් කවදාහම වර්තාව ලියා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සක්මණේදී පරයන්කේදී සියලු අවස්ථාවලදී ගොඩක් වෙලාවට චෛතසිකයේ මුල් කරගෙන චෛතසිකයේ ගොඩනගන ආකාරයකට පිළිබිඹු වීම නිසා මේ කවදාහන් වාර්තාවට ගොනු කර ගැනීමට බැරි අපහසුතාවයක් ලක් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ සබහන්සිට ඒ පිළිබඳව ඒ කට්ටියට ප්‍රශ්නයක් වෙන්නේ අපි ඉස්සෙල්ලා ප්‍රයොරිටි දෙන්නේ ලීපෝයට විතරයි. ඒක ඉවරනාට පස්සේ අනික් කටියට දෙනවා. අපි නම යමකට කොහොඩක් නැත කරනවා. ලියා ගන්න ක්‍රමයක් පොඩ්ඩක් උදව්වක් කරන්න කොහොමද ඒක අඩගස්ස ගන්න කියන්නේ. ඒක මේ ආයසුතුන් උදව් කරනවා මම නැත්තම් පුද්ගලිකව කියලා දෙන්න. නැත්නම් මම ඒකට වෙනම බණක් කියන්නේ. ඒක පිළිවෙල කිසිම ඒතරතර සේරම දැන් ඇවිල්ලා තියෙන්නේ ඩිලාගාව තියෙනවා. ලෝකෙට උගන්වන්න පුළුවන් දැන්. අරුණ මහත්තයා ගාව තියෙනවා පහසී සාහිත්‍ය චිත්විල පහළ වෙච්ච තැන ඉඳලා. පණ්ඩිත සාන්තර පණිඩිය ගියහැටි පණ්ඩිත සාදේ මට පණිඩිය ආපැටි ඒක සාමූහික භාවනාවක් වෙච්ච හැටි පුම්බි මැකිලිම ආනාපානට හරෝපේ ඇති ඉතිහාසගත වෙච්ච සංසිද්ධි රත්තරන් පත්තිරෝක ලියන්නේ ඒක තේරුම් ගන්න බැරි නෑ. මොකද මහජීසාඩුගේ කෘත්‍ය අමාරු කෘත්‍යයක්. පණ්ඩිස්වාසී කෘත්‍ය අමාරු කෘත්‍යයක්. අපි මේ කරන්නේ ඒවා විස්තර. ඒක පිළිම උනන්දු වෙන්නේ කොහොඳයි. මොකද ඉදිරි ජනතාවට අස්පාදන්න ඕනේ. නිසා තමයි භාවනා කරන්න. කොච්චර භාවනා කරත් මේ භාවනාව කියන එක කීව යුත්ත මේකයි. වටන දේ මොකද කියලා දන්නේ නැත්නම් ඉල්ලන් හැරුවාට මැණික් අඳුර නැති එකෙක් වගේ. මැණික් ගන්න එක මැණික් කටේ දාගෙන යනවා. අයිතිකාරයට උම්ම තියෙන්නේ. අයියත අයියමල්ලිවත් නැහැනේ මැනික් බිස්නස් එකේ. ඒ වගේ භාවනා කරනකොට මේ කියන්න ඕනේ මොකද්ද කියන එක දන්නේ නැත්තම් ඒ දන්නේ නැති වෙන්නේ හේතුව තමයි වාර්තාව දන්නේ නැති කම. ඒකට ඕන තරම් වෙලා ගන්න. මම මේ ආසුන්දුක වෙලා ගන්නවා. ආසුන්දුක මේක අම්බෙච්ච ගමන් ඊට පස්සේ අරගෙන කියනවා. ඒකට මූට හඩික එකතු වගක් වෙනවනේ. ඒ කියන්නේ. මෙයාගේ සූදියක් කරනවා. ආසසන දැන් ඉස්සර දැන් සක්මන ගැන ලියනකොට අපි ආකාශ සතහන් පිළිබඳව ඒ ශරීරයේ සිදුණු ක්‍රියාවලිය සියලුම දේ සඳහන් කරන්න සොයනවාස. දැන් අර සමස්තයක් වශයෙන් සක්මනේදී ඒ සතහන් ආකාර නොබල සක්මන මේ සංක්‍රීය වගේ වෙන්න ඇරලා ක්‍රියාත්මක වෙන ආකාරයක සක්මන යනකොට පරයන්ක දිස්වයන්ස ඉස්සතන් තදමාරු නොවි පරයන්ක ඉන්න පුරුදු වීමයි සිතේ හැසිරීම ස්වභාවයත් ලෙහලා දැලා තියෙන ස්වභාවයක තුලදී අන්නේ ගොනුව ලියා ගන්න නෑ අපි අපි සක් පරියන්කට යන්න ඉස්සෙල්ලා අපි ඉන්නේ අවුල්ුච්ච මනසකින් කියලා හිතන්නකො එතනලා අර තැම්පත් වෙන හැටි කියන්න. සක්මණට යනකොට යන්න ඉස්සෙල්ලා අපි පරියන්ක ඉඳලා නෑනේ පරියන්කේ ඉඳලා සක්මණට යන හැටි. අපිට ගියාට පස්සේ ඇති වෙන සංසුද්ධිය හරි. ඒක ලාභයක් නේ අපි දෙගොල්ලටම ප්‍රශ්නයක් වෙන්න බෑනේ. කොහොමද ප්‍රශ්නයක් වෙන්න බෑනේ. ඒක ලියන්න මෙන්න මෙතනයි මම පටන් අරගත්තේ යනකොට පරියන්කේ හිටියේ පරියන්කේ මම මෙතන තේරුණේ. දැන් ගිහලා පායට මාරනවා. ඊට පස්සේ ඒ shift එක තියෙනවනේ. ඒක තමයි කියන්නේ ඉරියාපත සංදිය. shift එක දාලා දැන් මගේ අදහස මූල කර්මස්ථාන වෙන එක. සතිය එකමයි. මෙන්න ඒකට ගියාට පස්සේ නමුත් ඊට පස්සේ ඒ අරමුණක් නැතුව සතිය පවතින්නේ මෙහෙමයි. ඒක කිසි ඒක ඔය කියන අත්දැකීම ඥානය කවදාක ප්‍රශ්න නැහැ. හැමදේම යට කරගෙන සතිය ඉස්සරහට ගතියක් වෙන්නකෝ. ඒක ප්‍රශ්නයක් වෙන්න බෑනේ. ඒක ප්‍රශ්නයක් වෙන්න බෑනේ. ඒක ඒක අනිවාර්යයෙන්ම කොමියුනිකේෂන් ඍජු කරන්න ඕනේ. සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන් එකක් නේ. සමාවක හිටියත් පුද්ගලිකව ගත්තත් තව කෙනෙකුට කිව්වත් Tamanට දැනගත්තත් ඒක ෆ්‍රික්ෂන් එක අඩුවීමක් නේ. ඒක ප්‍රශ්නයක් වෙලා තියෙනවා නිවන නෙවෙයි පතලා බාර්තනා කරලා තියෙන්නේ. බාර්තනා කරලා තියෙන්නේ නිවන පතලා නෙවෙයි. දුකේ දුරවග. ඒක දැන් මට දැන් මේ ගොනු කරකට මේ පොතට ගන්න අමාරු ඒක ඒක තමටම වාර්තාවේ පැහැදිලිවම කියලා දීලා තියෙනවා. තමන් ඉන්න තැන සිට මෙතෙන්ට යන තොරතුරු මාධ්‍යය අපට අවශ්‍යයි. ඊට පස්සේ තියෙන තොරතුරු නෙවෙයි. එහෙනම් බිවට පස්සෙත් උතෙන්ට යනවනේ. චූස්තියට ඒක නෙවෙයි ප්‍රශ්නේ එහෙනම් බොණ්ඩ පටන් ගන්න ඉතල විස්තර කියන්න දන්නවා ඒත් ප්‍රශ්න නැහැ ඒත් භාවනාවක් කරනවා ඒක ලියන්න ඒක ඒ ඒක ඒ ප්‍රශ්නේ වැදගත් නැති ප්‍රශ්නේ වැදගත් නමුත් මේ උත්තර සතහන් හදලා තියෙන්නේ ඒක දැනගෙන ඒකට ඒ උත්තරේ ලැබෙන විදියට ඒ නිසා මම මේ ආශුතුන් හම්බෙලා බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් ඇදගෙන යන්න ඕනේ මෙහා පල්ලෙහාට පල්ලෙහා දවස් 3ක් කමටහන් සුද්ධ කරනවා දැක්කනම් මොනවද කතා බලන්නකො ආධුනිකයා ආඩ පස්සේ ටක් ගාලා වැටෙන හැටි කෝච්චි පාට වැටෙනවා වගේ අනික් තැන් වල ඉන්න මිනිස්සු මේ තැන් තැන් වල මේ වන්දාලියෝ කැලේ ඇවිදිනවා වගේ ඔළුව අප්ප අප්ප ඇවිදුනාට මිනිස්සු වල දවස් තුනේ හදාගන්න හැටි හදන මිනිහා ඔක්කොම නිවන් දකින්නවා කියන්නේ මම හදන්නේ ඒ ආනිසංශ ගොඩක් තියෙනවා සීවිනි රිට්‍රීට් එකේ ඉඳලා මම ඉගෙන ගත්ත ප්‍රදේශේ මම මුළු රිට්‍රීට් එක පුරාවට කිව්වා මම තාම අර පරණ කට්ටිය තාම ඔසවන යවන කර කර ඉන්නවා මේ කට්ටිය ගිහිල්ලා ඒ නිසා ඒ තියෙන දැන් එදා ওই සතිපාසල ඔය මෙව්වා මේ ඉන්න සංඝයා දැකලවත් නැහනේ. මේ සංඝයා ජීවත් වෙන වෙන ලෝකයක. ඒකයි මම කිව්වේ ඒව ටිකක් මෙහි ගෙනල්ලා පෙන්නන්න පල්ලෙහා කරනෙව්වා. මොකද මේගොල්ලෝ මේ තමන්ගේ අර මේ මේ කුසීත ලෝකයක් හදාගෙන ඒක ජීවත් වෙනවා. ඒක ගිහි මිනිසෙකුට මේකට එන්න පුළුවන් වුණා පල්ලෙහාට එන හම්බෝ නිවන් දැක්කා වගේ අපි සංඝයාත් එක්ක විතර වන්දනාවක් කෙරුවා. බුද්ධ පූජාවත් ඉතින් පුදුම ආසාවක් තියෙනවා. ඉතින් මේක නිකන් අර ලව්ව පෑයකක් වගේ. මේ ඇතුලේ මේ මම මේ කියන්නේ මේ නිසන්වනේ ඇතුලේ මේ පැත්ත තියෙන එක මේ පැත්ත දන්නේ නැහැ. දන්නේ නැති නිසා පොඩි දේවල් අල්ලගෙන ප්‍රශ්න හදාගෙන කෑ ගහනවා. අර දෙක එකතු කරලා පස්සේ තේිනවා අපිට වැඩි විශාල වැඩක් අපි ඉන්නේ. අපි දැනගත්ත හරි නොදැනගත්ත හරි කරුණා කරලා ශක්ති ප්‍රමාණය ඉස්සරහට තල්ලුවක් දාපළා මේ මේක හරස් කපන්න යන්න එපා. හරස් කැපුවත් ඇදගෙන යනවා. ඒකෙන් බය වෙන්න එපා. කවුරු හරක් කපුවත් අදිනවා. අනේ පොඩ්ඩක් ඉස්සරහට තල්ලුවක් දාපන් කියන්නේ කමටහන් සුද්ධ කිට හරි වැදගත් ඒකෙදි. ඒ නිසා උඩදී මම වෙලාව අයින් කරන්නම නෑ පුළුවන් තරම් බලනවා. නිසන්වනේ ඉන්න වෙලාව උදේ පැය ගන්න මේක ගත කරන්නවොත් මට එකම ප්‍රශ්නේ මාව පුද්ගලිකව හම්බෙන්නේ නේද? පව් කියලාත් මට හිතෙනවා. මොකද මට මතකයි පන්දිසාරි හම්බෙන්න කියලා පන්දිසාරි මම පිළිකුලෙන් මයිදියා බලපු හැටි. කියන්නේ તો කරන්නත් බෑ යා ලොක්කා. අහන්න යන්න ඕනේ. හොඳට මහන්සිලා ඉන්න වෙලාවේ ගියා මම දැක්ක සිවුර ගලවනවා දාඩිය දාගෙන ආයෙත් මං ගියාට පස්සේ ආයෙ සිවුර ඇඳගෙන බැහැතිලා සිවුර ඉඳගෙන ඉවිල්ලා කියනවා ඔබට තේරෙනවනේ මේ මේ වැඩවලට මාව ගන්න එපයි කියලා මට හිතුණා මං යන ගමනේ වටිනාකම මොකද්ද මේ මනුස්සයාට කවුද කියලා මට තේරුම් ගන්න බෑනේ ඉතින් ඔතොරිටි ගන්න නැත්නම් වෙන කරන්න දෙයක්වත් නැහැනේ කිසිම කෙනෙක් කැමති නැහැ පත් කරපු කෙනෙක් එක්ක වැඩ කරන්න ඉතින් ඒ ඒ ගැම්ම ඒ නිදහස මට දෙන්නේ නැත්නම් මගේ ඉදිරි ගමන මට කරන්න බෑ ඉතින් ඒකේ ලොකු දියුණු තියෙන නිසා මම අද කතා කරන්නේ ගාක් අද අපි මට මේ මේ වැඩ පවරන්න පුළුවන් කීප දෙනෙක් මට කර දීලා උදව් කරනවා. ඉතින් ඒගොල්ලෝ අදාහගන්න ඒගොල්ලත් එක්ක වැඩ කරගෙන යන්න. අලුතෙන් ණයට අපි දෙමු ඊට පස්සේ හම්බෙන බබාලව තමන්ගේ වැඩ කරන්න අලුතෙන් හම්බෙන බබාට අම්මව තියන්න. සාහසුසල් දැන් ගිහි වැඩියට සාමාන්‍යයෙන් මාසතරක් කර ඉන්න කට්ටියටත් වහන්සේ කැමති නම් යම් කිසි කාර්යාවයක් පවරන්න දැන් ඇවිල්ලා ගිහි කට්ටියට පොතක් තියෙනවා. පොතක් තියෙනවා වත් පවරනවා කියලා. ඒක කවුද මන් දැන් කරන්නේ? ඉස්සර හිත ඉස්සර අර පේසලා අයිසුතුන් කෙරේ. ඒකේ ලියන්න. මට මේ දේෙන් කරන්න කැමතියි කියලා. එහෙම නැතුව බෑනේ. ඕකේ පොතක් තියෙ ඔය මතකද ඔය වත්පවරණ පොතක් තිබුණා. දැන් කරන්න ධම්ම සමුත්ත හඳුරෝ මේ ඇමරිකන් හඳුරෝ. ආ. එයා තමයි ඒ ටික පොතක් තියෙනවා. මෙතනින් කවුරු හරි වරුවක වැඩක් කරන්න කැමති නම්, පැයක වැඩක් කරන්න ගන්න. නැත්නම් ගෙදර ගිහිල්ලා කම්පියුටර් එකේ උදව් කරන්න කැමති නම් අපිට ලියන්න ඕනේ. නැතුව අපම මේ පල්ලෙහා යට ශාලාවේ ඒ වගේ මොනවාරි නෝටිස් එකක් දාන්න බලන හරි වැදගත් කියන්නේ වෙබ්සයිට් වෙබ්සයිට් එක ගැන සඳහන ඔයිට වැඩි මොකට වැඩි මොකුත් ඒව දැම්මොත් එම් භාවනා කරනවලු අවුල් වෙනවා ඒව බෑ මොකද සරසනස් වෙනවා හරි ඊයේ සාකච්ඡා උදාහරණ ටික මම පොඩ්ඩක් හයිලයිට් කරා මේ මහත්තුරුගෙන් ඒකට විරෝධයක් මොකක් හරි බාධාවක් තියෙනවද කියලා නෑ ආයසුන්තුන්ගේ මම දීපුටි අල්ලගත්ත ටික කියවන්න හදන්නේ සංඝයාත් ඒකද අහගෙන ඉන්නේ කොහොඳයි මොකද මොකද වෙන්නේ කියන එකට උපාසක මහත්තුරුත් අහලා උපාසකයන් තම වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරන්න තමන්ගේම අදහසක් උනාට කමන්නේ සයනාසීය කියපු අපේක්ෂිත මේ කරුණ ටික මෙහෙම සම්පීඩනය කරා. පළවෙනි එක භාවනා ශාලාවේ ඇති දැන්වීම් පෝරුව සැකසීම. ඒකට කාලසටහන උපදේශ පත්‍රිකාව කමඨාන් වර්තා සැකසීම් පිළිබඳ උපදේශ ඊළඟ පොදු දැනුවත් කිරීම ඇතුළත් අර මේ නොටිස් බෝඩ් එක අලුත් කරනවා කියන එක. කොතනද නොටිස් බෝඩ් එක තියෙන්නේ? ඇතුළේ තියෙන සමේ භාවනා කලයට තක්වේ. ඊළඟට දෙවෙනි කාරණා භාවනා ශාලාවෙන් පිටත අර වැසිකිලියක් සවන්නස්සාරම කියලා කියනවා. නෑ ඒකෙදි මේ ආයසුතු කියනවා කැලෙන් ඉල්ලීමක් කරමු අර වැසිකිලිම හදන්න. ඒකල හදලා දෙයි. එතකොට ඔය පල්ලෙහා නමේකට පල්ලෙහා වැසිකිලියක් හදන්න හදන්නේ. මොකද හරීම ඇතුලේ දොරක් වැහුවත්, ඇරියත්, කැස්සත් පුදුම විදිහට ඇම්ප්ලිෆයි වෙන විදිහට හදලා තියෙන. ඒක නිර්මාණ ශිල්පයේ වැරද්දක්. යට තියෙන සත් රේන්ජ් එකක් හදන්න පුළුවන් එහෙම තමයි තියෙන්නේ පල්ලෙහා. ඒ තොරතුරු ටික මියාසුන්තු ලබලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් මට හිතෙන මේකේ උණු වතුර දීලා මේ පල්ලෙහා මඩුවක් හදන්න, ටෙන්ට් එකක් ගන්න. ඇස්බෙස්ටෝ ෂීට් එකක් දාලා තිබ්බට පස්සේ පිරිමිනේ ආයෝගේ හැංගෙන්න දෙයක් නැහැ නේ. ඇවිල්ලා තුට් ටිකක් අරගෙන නාගණ්ඩයි. ඉදි පෙරදි හොදා ගණ්ඩයි චූ කරණ්ඩයි නේ ඕනේ. එතකොට දොර එක්කිකුට දොර වහන්න තේරෙන්නේ නැහැ. ඔටෝමැටික් ඩෝ ක්ලෝස් එකේ තියෙන දඩාං කාලය යනවා. ඒ පොඩ්ඩක් අත තිබ්බන වහන වෙලාවේ කිසි සද්දයක් එන්නේ නැහැ. නැත්තම් එහෙම ලක් කරලා තිනවා. හරි. යහපැත්තේ ලොකෙක් අපහම උඩ පැත්තට දාලා තියෙන්නේ. රිලව් වලින්ද මහත්තයෝ මේ පැත්තේ රිලව් එල්ලුණා රිලව් රිලව් රිලව් නෑ අනිත් පැත්තට එල්ලපුවාම ඕගොල්ලන්ට වැඩිය රිලව් දක්ෂව අරිනවා ඒක මෙහෙම අල්ලන්න බෑනේ රිලවට අපේ කට්ටියට පුළුවන් කියලා අපි හිතනවා නෑ අර පිටිපස්ස එළියට එන එක නෑ නෑ ලොකු දොරේ අරපුවාම අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ වැදලා අත ඇරියොත් ඩක් ගාලා ගිහලා වදිනවා. ඇත්ත වැහෙන්නම හදලා තියෙන්නේ. නමුත් වැහෙන වෙලාව පොඩ්ඩක් අත තියෙනවා නම් ඒකට එමීට වැහෙන්නේ ඒක. ඒක මේ හැදුවනේ ඉබේට හිමිතර වෙන්නේ. නෑ නෑ ඒ වැහිලා ඩක් ගාලා වදිනවා. නෑ නෑ ඒක හරි අමාරු. ඒ කියන්නේ අර කට්ටේ පනින්න තැන එන ප්‍රෙෂර් එකක් ඕනේ. ඒකට ඒක ඒ කට්ටේ පනින සද්ද එනවනේ. නමුත් ඒක හැන්ඩල් එකකින් අහන්න පුළුවන් නම් ඩොක්ටර්ස් නැති එකට වහන විදියට වගේ. ඩෝපෝසරේ ඔක්කොම මේ ජස් කරලා හදලා දුන්නා. බලන්න ගිහින් බලන්න. මේ ඥානචාලාගේ සබ්ජෙක්ට් ඉන්නේ නේ. ඒත් එනවා. ඒත් එනවා. මේ නේ ඒක හරි. ඒක හේතුව අපේ එක මේ පල්ලෙය භාවනා ශාලා ඇම්ප්ලිෆයි වෙන්න හදලා තියෙන්නේ. තියෙන එක උඩට ගහන ඒ නිර්මාණය. ලෝංකාරේ ඊළඟට භාවනා ශාලාවේ ඇතුළත පොඩක් පිරිසිදු කරලා ඇඳන් පිළිවෙලක්. ඔය යට හරිම අජුවයි මං ඊයේ ගියා. ඒක නිකන් මේ මේ කතරගම මොනාද කියන්නේ මඩන් තියෙන්නේ. ඒ වගේ. පිරිමිනේ. ඔය දුන්නොත් ආය මොකොත් නැහැ. තේ හදන්න හරි ගසලා දුන්නා ගලනවා. තේ කහට එහෙමම කොක්කනේ තේ කහට තේ රිලව් වරින් වර ඇවිල්ලා පොඩ්ඩක් සුද්ධ කරලා යනවා. ඊළඟ ස්වයංහන්සර කාරණා ටිකකින් බෝඩ් එකට දාන්න ඕන කාරණා ටික ස්වයංහන්සි කීප ටික මම highlight කරලා මෙහෙම ලිව්වා. ඒ යෝගින් සදා පොදු උපදේශ පත්‍රිකාවක් සකස් කරලා ඉන්නේ. සියලුම යෝගින් නිමල් මහතා හමු වී නිවාසික පහසුකම් ලබාගත යුතු අතර ආපසු යන විටදී කාමර ඇඳන් සහ නාන කාමර පිරිසිදු කර නැවත බාහිර දී යුතුයි. ඒක පොඩ්ඩක් යන වෙලාවේ බලන්න ඕන. බැලුවේ නැත්තම් යතුරු මෙන්න කිව්වා ගියා. යතුරු මම තල්ලු කරන විසි කරලා දාලා යන්නේ. ඊයම මෙතන රීලා යන්නේ. මම ගිහිලා තියෙන හාමුදුරුවෝ ගියේ වෙලාවට. කාමර වලට. ගිහිලි යයි කියන්නේ. සුද්ධෝ ඔක්කොම බෙඩ්ෂීට් ගෙනල්ලා ඉදා කබඩාවෙන් ගෙනලා පිහලා ඔක්කොම දාලා එතන පුල්ලි දාලා කඩදාසි ටික මෙහි දාලා මාත් එහෙම යන වෙලාවක් තියෙනවා අඩු ගන්න මං කියනවා ආයෙත් තුමිනේ මම කාමරෙත් යන්න පොඩ බලපන් කියලා ඒ කියන්නේ මම දුවනවා ඇත්ත කාටද දීලා අනු ගන්න බැනුම් අහලා වේරකොඩේ ඉන්නවනේ මගේ එකේ වේරකොඩ තමයි මම අවශ්‍යල දාලා කියන කියලා කාටරි මම බයිනවා ඒක හරියට මුණට දමලා ගැහුවා වගේ ගියත් ඔය කරන වැඩ ඔය භාවනා කරලා පින් කරුවට වැඩිය හොඳ account එකක් අතන එකතු වෙනවා. පව් කරගන්නවා. දන්නේ ඒක මිනිස්සේ තාත්තයි පුතයි දෙන්න ඇවිල්ලා වෙලා දවස පුරාම පාවිච්චි කරපු ප්ලාස්ටික් ඔක්කොම ගෙනිලා අර ගොරක් ගහපල්ලේ පාරයින් දාලා ගිහිල්ලා. ශ්‍රී ලංකාව උසලා මුළු ආයතනයම හොඳ ඇමරිකාවේ ස්පිරිතාලක් අයිති මහත්තයෙක් ලංකාවේ ස්පෙෂල් ඔක්කොම ප්ලාස්ටික් එකතු කරගෙන ඇත්ත කාමරේ ගිහුවා දාන තරක් නැහැ. යන ගමන් ගොරක් ගහ ගාව දාලා ගිහින්. මුකුත් නැහැ මුළු පුරාම රිලඟ ඉස්ලා. නවක යෝගින් 47 කොටිය ස්වාමීන් වහන්සේ මුණ ගැසී මූලික උපදෙස් ලබා ගත යුතුයි. ඒ සඳහා පස්වරු 5 සිට 6 දක්වා කාලය වෙන් කර තිබෙනවා. ඒ වගේම ඔය පින්න පාතෙන් පස්සේ වගේ 12ට වගේ 12 එක වගේ. ඒ කියන්නේ ඒක මං කියන්නේ බලපෑම් කරන්නේ දෙන්න වෙලා දෙකක්. මේ එතකොටනේ පුළුවන් වෙන්නේ නැත්නම් ඒක හරියට පහ වෙනකන් ඉඳ වෙනවනේ. නවක යෝගින් නිමල් මහතා හමු වී මූලික කමඨහන් දේශනාව ශ්‍රවණය කළ යුතු අතර මූලික උපදේශ පත්‍රිකාවද කියවා පැමිණිය යුතුයි. අතර සියලුම යෝගින් 47 කුටිය ස්වාමීන් වහන්සේ මුණ ගැසී කමඨහන් වාර්තා සකසන ආකාරය පිළිබඳ උපදෙස් ලබා ගත යුතුයි. මහා කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන යෝගින් කමඨහන් සුද්ධ කරන දිනට පෙර දින පස්වරු 7:30ට පෙර කමඨහන් වාර්තා පොත් 47 කුටිය ස්වාමීන් වහන්සේට බාර දිය යුතුයි. අය මම මෙහෙ වුණත් කමන්නේ නැහැ. ආරක්ෂක තැනක තියලා තියෙන පෙට්ටියක්. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා මේකට දාලා යනවා. නම ගමන්න නැති උනක් ප්‍රශ්නයක් නැහැ. කමඨාන් වාර්තාවල අඩුපාඩු ඇතත් 48 කුටිය සංඝංශයේ උපදේශ පරිදි ඒවා නැවත සකස් කර ඉදිරිපත් කළ යුතුයි. අත සියලුම යෝගීන් කමඨාන් සුද්ධ කරන දිනවලදී පෙරවරු 7:25 වන විට 10 කුටිය රැස් වී ලොකු සංඝංශයේ වැඩ කරවීමට පෙර එහි අසුන්ගෙන වාඩි වී සිටිය යුතුයි. මට කමඨාන් සුද්ධ කරන අවසන් වූ පසු ලොකු සංඝංශයේ අවසරයේ පරිදි අමතර ප්‍රශ්න නැත්නම් සාකච්ඡා කළ හැකියි. මේක ලිඛිත ප්‍රශ්න නැතුව ලිඛිතව නැතුව ඉදිරිපත් කරන්න ඕන නම් ලිඛිත ප්‍රශ්න ඉවරනට පස්සේ අපි වෙලා ගන්නවා. ඒ කියන්නේ සංඝයාට පළවෙනි තත් දෙනවා. ලිඛිත ප්‍රශ්න ඉවර කරලා අනික කටේට ඉද දෙනවා. මේ සීලම යෝගීන් ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න ගැසී අටසිල් සමාදන් විය යුතුයි. අටසිල් මම වේදෙන්නේ නැහැ. මට පුළුවන් කාට හරි පත් කරන්න ඒක ඔහොම තියන්න. මම කවුරු හරි ඒකට කරන්න. මොකද මටත් ඒක හරියට කරන්න වෙන්නේ වැඩ කරන ගමන් මට වෙලාවක් නැහැ නේ මේ එක්කෙනෙක් ඇවිල්ලා තව පොඩ්ඩකින් තව එක්කෙනෙක් එනවා. ඒක එක වෙලාවක් වගේ වෙනවනේ ලේසි. ඉතින් ඒ නිසා එක්ක වන්දනාවේ පස්සේ අපිට පුළුවන් වෙලාවක් දාන්න. එහෙම නැත්නම් උදේ ඔය බණ කියන්නේ ඉස්සෙල්ලා කමටහන් සුද්ධ කරන්න ඉස්සෙල්ලා ඒක දාන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට කවුරු හරි මට වැඩි මහල් සංසනමක් කරලා සිල් සමාදන් කරවන්න දාන්න පුළුවන්. ඔය ධම්ම සුමිත් හමුදුර හරි කැමතියි වැඩි. සුදු හමුදුර ඒ කවුරු හරි කරත් ඇයිනම සිල් සමාදන් කිරීම ලොකු තාන්තිකේ අධික්ෂණයේ අර්ථ වෙනවා කියවට කමක් නැහැ. 10 දිවා කාලයේදී අවසරයකින් තොරව උදාහරණයක් විදිහට අසනීප වගේ කාමරවලදී නිදා ගැනීම නිසා විවේක ගැනීමකින් වැළකී සිටිනවා. කාර්යාලයට යන්නත් එපා කියලා ගන්න. මේ නේවාසික කට්ටිය කාර්යාලයට යන්නත් එපා. තම තමයි කාමරවල බුදියන්න යන්නත් එපා. ඒකට වෙලා දීලා තියෙන්නේ මේ වෙලාවල් වල. ඊට අමතරව ගියොත් හරියම අජුවයි ඒක. ඒ කියන්නේ අනික් කෙනෙකුට හොඳ නැහැ. මගේ දසක් කරනවා රිලව්. රිටිට කන වෙලා. රිලව් කඩන ඔක්කොම ඇතුලේ. ගිහිල්ලා බලන තුන්දෙනේ බුදි. දුර ඇරලා දාලා. කකුල කරිච්ච රිලව් කිට ඌ විතරයි හිටියේ ඌට ගැහුවා මම. නහඬ ඌ වැටුණා. වැටුණා අර මොහම නැත නැගිට මට එනවා මූටත් ගහන්න ඕනේ කියලා. මේ දවල් මන් තානේ බුදි. බිස්කට් තේ ඔක්කොම දාලා අර හකුරු පැකට් එකයි සීනි අරගෙන මේකට යනවා. ඒ කියන්නේ මේකට ඉන්නේ විවේක ගන්නවා වගේ. ඒකට මට හිතෙනවා මේ මේ අප්‍රමාදය ප්‍රමාදය දෙක අතර පොඩි වයර් මාරුවිල්ලක් වෙලා තියෙනවා. මේ බුදිනවා. ඉතින් ඒක හොයන්න යනවා කියවට පස්සේ බලන්න හරියට මේ ඉස්කෝලේ පොඩි ළමයින්ගේ පන්තියක් වගේ මේ ඩෝමිටරියක් වගේ ඒව කරන්න තියන්න බා. 11 ජංගම දුරකථන කැමරා ටැප් යන්ත්‍ර සහ පරිගණක භාවිතයෙන් වැළකී යුතුයි. සම්පූර්ණයෙන්ම වැළකී යුතුයි. ඒ නිසා ඒකට මේ තනක් තියාගන්න එනකොට බාර දෙන්න. කියන්නේ අහවල් තන තියන්න කියලා හොඳම වැඩේ පල්ලිය ඔෆිස් එකක් තියෙනවා. ඔෆිස් එකේ මේ මේකක් තියෙනවා. සේෆ් එකක්. ඒගොල්ලෝ චිට් එකක් දෙනවා. මේවා කරලා රිට්‍රීට් වලට එනකොට වගේ ඒකේ කරන්න. ඒක ඉන්න කාලය ඇතුළත පොඩ්ඩක් සහයෝගය දෙන්න. මට මේක කරන්න ඕනකමක් තියෙනවා පුද්ගලික වශයෙන් තියුණා මට මේ වගේ අතක් ඕනේ. වැඩ කරන්න පොඩ්ඩක් මොහිට කරන ලෝක හැදෙනවා. කවුරුත් නැති වෙනකොට තමයි ඔක එක එක නයි කරන වැරදි අදහසක් දෙනවා කට්ටියට. යම් මාත් එක්ක එන්න අපි පොඩ්ඩක් ජොලියක් දාලා එමු කියලා කට්ටිය එනවා පික්නික් වලට මේ. වලිගේ කපල අරපුවාම එක්කෙනෙක් දෙන්නේගේ හරිනවා. දදා භාවනා ශාලාව තුළ පරයන්ක භාවනාව සිදු වන කාල සීමාවලදී නානකාමර වලට යමින් වැළකී යුතුයි. නානකාමර හෝ යට තට්ටුවේ ඉන්න එපා. යටතට හිටියොත් නේ මේගොල්ලෝ කුටු කුටු ගෑවිලි අනම්මන තේරම භාවනා කරන වෙලාවේ කරන්නේ නැත්නම් සහයෝගය දෙන්න නිකයට. එළියේ ශාලාවේ නැති උනට ගමන එළිය හරි කමන්නේ භාවනා කරාට කමන්නේ. ඒ වෙලාවේ පිටිපස්සෙලා ඉඳන් කතා කරනවා කියලා කිව්වට පස්සේ මට නම් තේරෙන්නේ නැහැ මේ මිනිස්සු මිනිස්සු භාවනා කරන්න ගියාම කොච්චර භූතය වෙයිද කියලා මට හිතෙනවා. මේ අනුන්ට කරන කරදර එන්න එපා කොහෙන් හරි. ඉතින් කවුරු කැස්සත් හිතෙන්නේ මට කහිනවයි කියලා. ඒ මොකද අර කාටද දීපු කරදරයක් ඔය. ඒ නිසා මතක තියාගන්න මේ මේ වගේ තැනක පව් කරගන්න පුළුවන් ඉහළ මට්ටමක. මේ සාමාන්‍ය පින් කරනවා වගේ නෙවෙයි කරන පව අර වෙන තැනක් කරනවට වඩා ඒක හොඳ එක වෙන්නේ. බුදුහාමුදුරුවෝ ආවට පස්සේ තමයි අපායට වැඩිම පිරිසක් යන්නේ. හෙළුවෙන් ඉන්න බවට තේන දෝමාටිල ඉන්නකොට. තේරෙන්නේ නැනේ. අපිට තේරෙනවා. ඥාන <laughs> කට්ටියත් ඇහිලා මෙහෙම කරගෙන හාමුදුරන්ට සෝව දක්ෂ දෙකේ තමයි බණහන්නේ. යාමුතුරු වටාත්තේ වහගෙන ඉඳලා ඉත පොඩ්ඩක් උසල බලන්න. ඉතින් කොහෙද ඉන්නේ මොනවද කරන්න මතක නැහැ ටික. අතන ඉතින් ටිකක් වෙලා ඉන්නකොට ඉතින් ඉරියව් අපහසුනේ. හාමුදුරන්ට එහෙම වුණොත් මොකද වෙන්නේ? මුළු සභාවම hina වෙන්න ගන්නවා. දැන් මෙතෙන්ට ආවට පස්සේ අපි අම්මලා තාත්තලා උගන්නපුවා නෙවෙයි උගන්නන්නේ. පන්ති කාමර උගන්නපුවා නෙවෙයි උගන්නන්නේ. උගන්වන්න බලාපොරොත්තු වෙන දේත් නෙවෙයි උගන්වන්නේ. මෙතෙන් ඩාට පස්සේ පත්කඩෙල්ල වඳින්න දන්නේ නැත්තම්. පත්කඩයක් මේ බාපණයක් දාන්න තාම ඉගෙනගෙන නැත්තම්. ඉතින් ගිහිල්ලා නිස්සරණවනේ ගිහිල්ලා ගියයි කිව්වට පස්සේ මොකද කියන්නේ? තාම හිටගෙන වයින් අවසරයි සවන්නාද දුරතෝ නමස්සාමි. දෙන්න හිතනවා බෙල්ල ගලවලා අතට. පදිරණේ වැඩම නැත්නම් පත්‍ර නිකන් හිටපන්. මොකද්ද මේ මේ මේ යනකොට සලූට් එක ගන්න කතාව. අරක හොඳයි නොකර ඉන්නවට වැඩිය. ඒ කරන්න එපා. කරනවා නම් පත් කෙරෙල්ල වඳින්න අවශ්‍යයක් දීපෙලා. මේ දුව දුව වඳින එක හරි කරදරයක් ආම්දුරුද. ඔගොල්ලන්ට නම්බුවක් වෙන්න ඇති. නමුත් අපිට වෙලාවක් තියෙනවනේ. මේ පණ්ඩිසාන්තර වඳින්න ගිහලා මට මං තාඩියෙන් පයින් කන ගුටි කන. ගමනක් කන්නලා හැතර පාන්දර තුනට ගිහලා මං වැන්දා. බැලුවා මේ නිකන් ගැරන්ටි දිහා බලනවා වගේ. ඒ ශාන්ති විශාල ගමනක් යන්න හදනවා පාන්දර ඇවිල්ලා. සයිඩ් ඇවිල්ලා ගියා බුදු ගෙට. අපි ඉන්න තැනමයි කියේ. ඉතින් මං එළියට එනකොට පත්ක දෙයිලුවා. ඒ සංශයෙන් බහිනවත් එක්කම තාඩින්ගේ මගේ ඇඟට වැටෙන්නේ. ඉතින් මට තේරෙනවා මගේ කවුරුව ඇත්ත. මං කරන වැඩේ. ඉතින් අපි ඒ නිසා ඒගොල්ලන්ට වඳින්න වෙලාවල් දෙන්න ඕන හැන්දෑව බුදු ගෙටයන්ට. මේ වන්දනා මේ කමට හඳුනන ඉස්සල වන්දනා කරන්න. බණ කියන්නේ ඉස්සල වන්දනා කරන්න. ආපු වෙලාවේ වන්දනා කරනවා. අනිත් තැන් වල කරන්න ගියොත් එහෙම පාර දිගේ යනකොට සැලුට් ගන්න ගියොත් එහෙම කරන්න වෙලාවක් ඉන්නේ. ධාතු. ශබ්ද නැගෙන ලෙස අස්පස් කිරීම, දොරවල් වැසීම ආදී නොකළ යුතුයි. 14 යෝගීන් අන් අය සමග කතා බහ කිරීම සහ සාකච්ඡා කිරීම නොකළ යුතුයි. අනිත් අතට කමඨාන් සුද්ධ කිරීම, ධර්ම දාකච්ඡා ඕනේ නැහැ යෝගාවචරෙන්ට. අනිත් ආසනේ සකස් කර ගන්නකොට හරි. මං ඊයේ අහගෙන හිටිය කොට්ටේ ඉරට කොට දඩස් කළා දාන හැටි. අනිත් කොහොම භාවනාවේ ලාව බත් කාලා ඒක දාගත්තා. මේ පත්කට එල්ලනකොට සද්ද නගනවනේ. වාඩි වෙන ටිකට සද්ද නගනවනේ. ඒ කියන්නේ අර නිස්සද්ද වුණාට පස්සේ ඒක හුතුවට ඇහෙනවා. ඒ නිසා ඒගොල්ලෝ දැනගන්න මම පහුවෙලා ආවේ. මගේ ඇතින්නේ බාධා වෙන්නේ දැන්. එක්ක වෙලාවට කලින් ඇවිල්ලා තොරන් ගහපන් කූඩානම් ගහපන් ප්‍රශ්නයක් නැහැ. එන්නේ මේ කට්ටිය පහුවෙලා. පහුවෙලා ඇවිල්ලා බස බස බස බස ගාලා පොලිතින් බෑග් අයින් කරනවා සරසර ගන්නවා. ඇවිල්ලා එලනවා කූඩාර වෙනවාගේ පැතුරු දානවා දස බස ගන්නවා. පව් කියලා හිතන ඊට පස්සේ මට මට හිතෙන්නේ මේ වාඩි වෙච්ච ගම මනසට ඊට පස්සේ සද්දක කරදරයක් එනවා. මම හිතනවා බලන්න මම හරි අහිංසක වෙලා වාඩිනවා මට සද්ද කරදර. අයියාට මතකනේ පොඩ්ඩකට ඉස්සලා මම දීපු කරදරේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒකට කියන මේ භූතයේද මේ මේ දෝෂ මේ මොනවාද මේවා දෝෂයක්ද? නෑ. ඔබ දීපු වදයක්. විවයිදී කරන දේවල් පරිසං වෙනවා. සියලුම යෝගීන් භාවනා ශාලාව සහ ඒ ආවට පිරිසුදු කිරීම සඳහා දිනපතා උදව් කළ යුතුයි. ඒකට වෙලාවක් ආගමු. මේ වෙලාවක් දාලා මේ මේ ඔයාලා ඇතිකරන යෝගාවචරයන් සඳහා සුමාන දෙකකට සැරයක් විතර රුටින් එකක් හදන්න. වර්ෂන් ඔව් රුටින් එකක් හදන්න හැම කෙනෙක්ම. දැන් අපි අමාවක දවසේ දාලා තිනවා උඩ තට්ටුවට. සංඝයාත් එනවා එදාට. හැම එන කෙනෙක්ම දවස් වෙන් කරන්න. වෙන් කළ වෙලාව වැඩිම එක්කනයි ඉන්නවනේ දැන් ඔකට්ටියක වැඩිම කාලයක් හිටපෙකන. නිමලුයි දෙයයි අර එයා ලීඩ් කරන්න ඕනේ. ලීඩ් කළා එයාට අවසර දෙනවා අපේ සුපරීක්ෂාව යටතේ මේ මේ ටික අපව රීසෙටල් කරනවා. සීනි මදිනා සීනි ගෙනත් දාගත්තත් ඒකොල සුද්ධ පවිත්‍ර කරගත්තා. වටේ බම්බයක් කරත්තයක් කෙලවන ප්‍රදේශේ තනකොළ ගලවන්න ඕනේ. සුද්ධ කරලා ඒ ටික හරි ගස ගන්න මේකක් හදන්න නිකන් රූටින් එකක්. පිටවි යන විට Tamanගේ කමඨහන් වාර්තා පොත් රැගෙන යයි කිවතර නැවත පැමිණෙන්නේ ඒවා රැගෙන පැමිණී සිටිනවා. ආ රෙස්පිතාලේ දෙන එක්සයිස් පොතක් හිස්ටරි එක හරිම ලේසි. ඕනේ ඉස්සර අපි හිමල් කරේ. ඔව් දැන් කරන්නේ නැති එකයි දෝෂේ. බැංකුවා. ඊයේ යනකොට බඩ උඩ දාගෙන පුදි. <laughs> නෑ අපි කියලා නෑ නේ රෑ පුතේ රෑ භාවනා කරන්න කියලා. ඔයා මොනවද කතා කරන්න ගියත් ඔයා කාලසටහන වෙනස් කරලා අනිත් පිරිසුදු නොම කරිනවා. ඒකල ගිහිල්ලා මං එනකොට පුදි. ඒක වැරදි. මෙහි තියෙන කාලසටහන පුදු ලොකු හම්බුනේ ගිහුව කාලේ. වාන්සියෙන් මං ආසරයන් දිගට රෑට භාවනා කරනවා. රෑට කරනවා නම් දවල් වෙලාවක අඩුවොත් කැඩුවත් කමන්නේ ගොරවන එක. ඒ දවල් හතරට ඔයා ගිහිල්ලා බුදියා ගත්තට පස්සේ ඔක්කොම අවසර අරගෙන උඩ ඉන්න මිනිහයට අවසර දෙන්න පුළුවන් ද අනේ මේ බැංකුව බුදි කියලා. බෑ බැංකුව සරල දෙයක් අපි මේ කියන්නේ. ඉතින් අපි යම් තැටිය අරගෙන පොලිමේ ගිහලා බට්ටිය බෙදන කම හිරේනේ ඉන්නේ. අපිට පුළුවන් ද වේටර්ලා බලාපොරොත්තු වෙන්න. මේ කාලසටහනක් දීලා තියෙනවා නම් අනුයාත වෙන්න නිවන් දකින්න ඕනේ වැඩේ කරන්නේ. නිවන් දැකලා නැහනේ මේ 4 විනෝට 4යි 5ට එන්න බැරිද කියලා අහනවා. ඒ කියන්නේ නිවන් දැකලා නැහැ. විනාශ කරන්න එපා. වෙනස් කරනවා දැන් කියන්නේ. දැන් කියන්නේ සාන්ත නැහැ එහෙනම් කට්ටියකට දෙන්න අපි එයාට රැට භාවනා කරනවා වෙන මේ කට්ටියට වෙන තැනක බුදියා ගන්න දෙනවා. ඕන දෙයක් කරලා ඒකට මම බය කිසිම නැහැ තරහ. සමාවතු කරනවද මේ කියන්නේ මෙහෙම චෝදනා කරන්නේ කියන්නේ දවසක් මම පල්ලෙහා කොමඩි ගස් කරලා අතු ගන්න ලෑස්ති වෙනකොට දාලා මේ කෙනෙක් මට වහා දැන් ඔක් කරන් දෙව <laughs> මේ මේ දුහිල ඔක්කොම යනවා ඕවා මේ කරන්නේ ඔය තියෙන අරින්න ගියා. පස්සේ මම මුකුත් කරනවා සමා වෙන්නේ නැහැ. ඇත්ත ඇත්ත. එයාට අයිතිවාසිකමක් කියනවා. අපි දැන් කතා කරාට එහෙම කියන්න බෑනේ. ඔව්. දැන් ඔයා ප්‍රසිද්ධ කරනවා කියන්නකො අහවල් දවසේ කරනවායි කියලා. ඒ අපි ඒ සම්මුතිය කියලා තියෙන ලාභය එච්චරයි. ඔව්. අපි සම්මුති කියන්නේ මේ වෙලාව කතා කරලා කියනවා අපි එකතු වෙලා තීන්දුවක් කරමු. එදාට කොලේ පෙන්වන එක විතරයි තියෙන්නේ. ඒක නොකර තියේදී වාට ඕන්ලා කියලා දූවිලි පිහන්න ගත්තොත් එහෙම. එතකොට ඕන කෙනෙකුට කේතයි බෑ එහෙම බෑ. බාදයිනේ. ඒ නිසා අපි මේ වෙලාව මේව කරන්න ඇත්තට සෙනග ඉන්න එපායි. මේ යෝගාවචර හිටියේ නැත්නම් අපි කාටද බනින්නේ? මේ භාවනා ශාල හදනකොට මට තියුණු ප්‍රශ්නේ කවුද භාවනා කරන්නේ? දැන් ඇත්තට භාවනා කරපු පිස්සෙ ඉන්නවනේ. අපි මේ තරහට කියනව නෙවෙයි. දැන් මේ වැඩි සෙනඟක් ඉහළට එද්දිනේ මම බණින්නේ කට්ටිය එන්නේ නැහැ කියලා. වැඩි පිළිසක් ධර්ම සාකච්ඡා එදිනේ මම මේ බණින්න එන්නේ නැහැ කියලා ඒ කියන්නේ මම මේ නොදක කියනවා නෙවෙයි. ඔය ඔක්කොටම වැඩි වැඩිම හිටියේ මම මේ කිව්වේ. මට වැඩිම සහායකක් හම්බ වෙන වෙලාව මම මේ නත්තාත්‍ර කතා කරනවා නෙවෙයි. මම කියන්නේ මේක තව ලස්සන කෙරුවොත් දන්නවද ඕගොල්ලෝ ලෝකේ අපි ගැන තියලා තියෙන විශ්වාසයේ තරම? නිසරණවණී පිළිබඳ විශ්වාසයේ තියලා තියෙන තරම ඔය කවුරුවක්වත් දන්නේ නැහැ. දන්නවනම් ඔයිට වැඩි ඕගොල්ලන්ට පුළුවන් ප්‍රදේශي උදව් කරાવી. තමන්ගේ ප්‍රශ්න කියන එකක් නෑ කාටවත්. මෙහි ඉන්න සංඝයා තව කෙනෙකුට ප්‍රශ්නයක් කියන තරම් චීන සංඝයා කියලා ලෝකේ අදහන්නේ නැහැ. ලෝකේ හිතන්නේ ඕනම කෙනෙකුට උදව් කරන්න පුළුවන් සංඝයා මේකේ ඉන්නේ කියලා. ඒ ඒ කාටවත් තේරෙන්නේ නැහැ මේ නිසන්වනේ කියනම කී දෙනෙක් ගාගෙන ඉන්නවද කියලාද. ලොකු ගෞරවයක් ඉස්සන්වනේ ඉඳලා තියෙනවායි කියලා මගෙන් කියහම අහනවා මේ මේ මේ කට්ටිය වැඩ කරන ඒගොල්ලෝ කියන ඉස්සන්වනේ ඉඳලා ගියයි කියලා. ඉතින් මං කියන සමහරවන්න දන්න සමහර දන්නේ නැහැ. මම කියන්නේ අන්න ඒකට ඒ තොරතුරු ටික දීලා අපේ තරම් වෙනවයි කියලා කියන්නේ ඉස්සන වල තරම් වෙන විදිහට හැදෙනවා. අපි ඔක්කොම නිවන් දැකලා නැහැ. ඔක්කොම එක මම්මගේ දරුවෝ නෙවෙයි. අඩුපාඩුකම් තියෙනවා. නමුත් අපි මේ මේ වෙලාවේ කියන්න බැන්නා. කියලා අපි බීවත්තා වෙනස් කරනවා. එහෙම නැතුව පුද්ගලිකව ඒකට විරුද්ධව පෑම මම කියන්නේ කඩකප්පල්කාරී. එහෙම නැත්නම් නිහඬ විප්ලවයක් ඒගොල්ලෝ කරන්නේ. මම ඒක ඇඩි ගණන් ගන්න යන්නේ නැහැ. මොකද මම කරපු එක නෙවෙයි ලොකු සංසහත පුදේනේ මේක. ලුකුසාන්ති කියන්නේ මෙහි කියලා තියෙන විවසාවල ඇලපිල්ලක්වත් විපස්සනාව ගැන හෝ සාසනය ගැන නොදන්න කෙනෙකුට වෙනස් කරන්න තියන්න එපා. වෙනස් කරන්න තිබ්බනම් සංසාරයිල මේක කනවා. යෝගාශ්‍රම සංස්ථාව මේක කනවා. තිබ්බේ නැහැ. සමාධිසන දැන් දැන් ගිය පොඩ් හලින් පොය මේ සංඝයා වහන්සේලා රැස්න වහන්සේ මේ තීරණයක් ගත්තා භාවනා ශාලාව මේ පහ වෙනකොට ඔක්කොම කට්ටිය අයින් වෙන්න ඕනේ අසු ගන්න ඕනේ කියන කාරණා සෑහනක් ඊට පස්සේ දැන් පළවෙනි දවසේ ස්වාමීන් වහන්සේට එක්ක එකතුලා මම සහයෝගය වැඩ කරලා කරලා දෙවෙනි දවසේ අස් කරන්න යනකොට දැන් අලුතෙන් මහත්යෙක් කැවිලි හිටියා. දැන් මේ මහත්යා මුකුත් මේ කාරණා පිළිබඳව දන්නේ නැහැ සයන්ස්. මම ඊට පස්සේ අර හැලලකම සමාවෙන්න මේ ස්වාමීන් වහන්සේට තීරණයක් මේ මගේ තීරණයක් නෙමෙයි. තුමාලා දැන් මෙතන ඉන්න බෑ. මේක අයින් කරන්න ඕනේ. අයින් කරලා අස්පස් කරාට පස්සේ ඔබතුමා තීරණයක් ගන්න කියන තීරණය. ඊට පස්සේ දැන් අර එතකොට එයා ඔයාට ප්‍රතික්‍රියා කරන්නේ එයා දැන් කියන්නේ මම භාවනා කරන දිගටම කියලා. මම මෙහෙම නීතියක් කියනවා සයින්ස් තීරණයක් කරන් තියෙන සංඝයා වහන්සේලයි. නෑ මම කෙරුවත් එක බස් දෙබස් කැට මම කතුන. අර එතකොට සයින්ස් දැන් අපි තීරණය ගත්තා පස්සේ අලුතෙන් එන කට්ටිය වෙන සයින්ස්. ඒක මෙයා මේ ආයසුතුන්ට මේ ආයසුතුන්ට නෑ මේ ආයසුතුන්ට තමයි අපි දෙන්නේ. එන අයට මතක් කරලා දෙන්න. ඒ කියන්නේ ඕක මතක් වෙච්ච නැති කාරණාවක් නේ. මොකක් හරි සයින්ස් අර එතකොට මේ පත්‍රිකාවක් ස්වාමීන් වහන්සේ දැන් තීරණ ගත්ත පත්‍රිකාවක් තිබ්බා නෑ මේ ආශිපයට පොයින්ට් එකක් යන්න ඕනේ දැන් අපි හන්දෑ මෙහෙම කරනවා මම කියන නිදර්ශනයක් ජර්මන් දරුණු දුරිත මම ගියා මේ මේකට මේ බර්ලින් වල. ඒකේ ලස්සන පොඩි කාමරයක් තියෙන එක ඇතුළට ගියාට පස්සේ කොහොමද භාවනා කරනවා. ඊට පස්සේ 15 දිනක් අපි දැන් රිට්‍රීට් එකට යනවා. අලුතෙන් මම සුද්ධියක් වැඩ පාර දුන්නා. පාරදීල වෙලා යනකොට දැන් ඒ සුද්ධි මගෙන් ඇහුවා ස්වාමීන් වහන්සේ දැන් හරියට සෙනගෙනවා ඒකට. අනවශ්‍ය කෙනෙක් આવොත් මම මේ කට්ටිය ඉවත් කරනවා. අපි මේ වැඩ කරන්නේ රෙසිඩන්ස් ආයතන විතර. අනිකොල්ල එළිය ගියාවයි කියලා. මොකද ඒක ඔබ්වියස් නේ. භාවනා කරන අයට විතරයි පහසුකම් තියෙන්නේ. අනේ ඒක උඩ සුද්ධ කියලා හින භාවනාවක තට්ටු කරලා කිව්වා ඔයාට භාවනා කරන්න තහන යන්නේ කියලා. ඒ කියන්නේ දැන් කට්ටිය අපේ කට්ටිය භාවනා කරන්න එනවා. නැගිටලා යන්නේ කියලා සුද්ධා ඉන්නේ ඩීප් ඇතුළත. මට හිතෙන යකෝ දැන් මමත් මේකට 150ක් දැන් සහයෝගී. ඒක කතා දෙන්නේ නැහැ. ජර්මනි ජර්මන් භාෂාවෙන් කතා කරලා මේක මේ මේ ශාලාවේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් කරන අය විතර නැගිටලා යන්නේ කියලා. ඊට පස්සේ කුල්ලෙක් ආවා අවුරුදු 14යි. ආශාවේ බෑ. ඌ ඇවිල්ලා ඉනකොට දැන් සුද්ධිටත් අප්සෙට්. කොහොමද ස්වාමීන් වහන්සේ මේ ළමයා හිටියට කමක් නැහැ නේද කියලා මයින් අහනවා. මට ඇත්තට අරමිනිය හිටියත් කමක් නැහැ. කියන්නේ මගේ එහෙම එකක් ඇත්තේ නැහැ. මං කියන්නේ අපිට අනුයාත වෙන කෙනෙක් ඉන්නවනේ අනුග්‍රහ කරන්න ඕනේ. ওই නීතිය ගත්තා පස්සේ දැන් මේ හවුරෝ කැත්ත අරගෙන ඉවරලා කපන්න පටන් ගත්තොත් හෙට ඒක පහේ ඉඳලා තමයි ඔක්කොම. ඌත් ඉවරයි මහත් ඉවරයි හස්තාවත් ඉවරයි. එහෙම තමයි වඳුරට කඩුව දුන්න ගම. රජුරන්ට නෙවෙයි ගහන්නේ වැස්සට. කැපෙන්නේ රජුරු. දැනට ගාථා කියන්න බෑනේ. වන්දනා කරන්න. වන්දනා. නෑ නෑ. ඕනේ මේක වන්න ඔතන ඈ විනාඩි 5ක් විතර කරන ගාතාවක් කීයට කීයට ඒ කියන්නේ 9:00 10:00 නෑ කාට හරි කියන්නේ මේක නිසද්දතාවය රකින්නේ කියලා මේ විහාරයට එන්න කියන්න අවශ්‍ය නැහැ ඕනේ මේ ඕනෙම නෑ මේ බුදුහාමුදුරුවෝ දැන් මේ රංගවල හාමුදුරුවොත් මේ ඔක්කොම හොඳම පින්ඩික ලැබෙන්නේ මේකෙන් ඒ නිසා හෙඩ් ඔෆිස් එකේ මේ දාලා තියෙන්නේ අපිට පූර්ණ ආරසාව දෙනවා කට්ටියගේ පූජා බාර ගන්නවා අපිට ආරසාව දෙනවා මං කියලා තියෙන්නේ මං කියලා තියෙන්නේ රංගන දෙයියන්ට ඕනේ නා මේ පොඩ්ඩක් බලා ගන්න මෙහෙ තමයි වැඩ වෙන්නේ අපිට පූජාවට්ටි තියන්න බෑ. ඒක පිස්සු. ඒ පූජාවට්ටි ඕන කෙනෙක් තියන්නේ මේ වැඩ ටික බලන්න. එච්චරයි. ඉතින් ඒ වගේ පොඩි දේවල් වලදී අපි පොඩ්ඩක් ඉවසන ගතිය තියෙන්න ඕන. අනවශ්‍ය විදිහට යන්න එපා. අපේ අපේ අනුයාත වෙලා යා හිතුවක්කාරකමක් නෙවෙයි නම් කරන්නේ අපි අනුග්‍රහ කරනවා. හැබැයි පස්සේ විවේක වුණාට පස්සේ කියනවා මෙහෙම මේ නීතියක් තියෙනවා. එතකොට ඔයා මේ උගුර පැටලෙනවා. ඉතින් කර්මා කරලා නීතියට අනුයාත වෙන්න. ඊට පස්සේ අපි විනෝද වෙමු. ඒ කියන්නේ අපි වැඩ ටික කෙරුවට පස්සේ හරි අපිට හරි සහෝදරකමක් එනවා. සමාසම් සායනන්ස මම අර ඊයේ යෝජනාවක් කරා මම කිල්ලාස් කර ගන්න තුනමාරට අර gediya ගන්න කතාව. <laughs> නෑ අපිට hina වෙන්න ඕනේ අපි මේ වගේ වෙලාවට අදහස් ප්‍රකාශ කරනවා. ඉල්ලලාස් කරගත්තම කමන්නේ පුද්ගලිකව කෙරුවොත් ගැහුවොත් ඕන ගැහුවොත් එතකොට එයා ප්‍රශ්නයක් ඇති කරගන්න. දැන් අපි මේම කතා කරන වෙලාවේ මොනවා කරත් අපි සභාව ගෞරවයක් තියෙනවනේ. ඒ ඒකට ඉඩ දෙන්න ඕනේ. නැත්නම් අපිට අදහස් ප්‍රකාශ කරන්න වෙලාවක් නැහැ. ඉල්ලලාස් කරගන්න වෙලාවක් නැහැ. මේ ආසොබ කිව්වොත් මෙච්චර ප්‍රසිද්ධියක් මේ කියන්නේ. තන ඔක්කොට තේරෙන්නේ. ඒ නිසා ඒ අදහස් ප්‍රකාශ කරනවා. පරිවිදේ ගිහිල්ලා තිබ්බ ගොඩක් මම ගොඩක් අත්දැකීම් මහත්යත් නාමාට ගෙඩේ ගෑවිලා නැහැ කියලා. මම බා සයිනාන්සේ සයිනාන්සලා මේ අවසර අරගන්න ඕන කියලා කිව්වා. මම සයිනාන්සේලමත් මට ගරුත්වයෙන් කිව්වා මහත්යා එලාම් එකක් තිබ්බනම් තමයි මම හරි සයින්ස් මට ඒක පස්සේ කල්පනා වුණා 3 මාස 35 හරි පල්ලෙහා වෙලාම් එකක් තිබුණා. සාමාන්‍ය වෙලා චයිමින් ඔර්ලෝසුවක් තිබ්බනම් පල්ලෙහාට යනද එතකොට හරි සන්නස. එතකොට ඒ වෙලාවේ විතරයි හැබැයි. ඔව් ඒක. පාන්දර තුනමාට විතරයි. අනික වෙලාවටත් ඈ නෑ ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ. තුනමාට. තුනමාට. ඔව්. එතකොට හතරට gediy ගහනවා මේ සක්මණ පටන් ගන්නවා. කාටවත් කවුරුත් ඇහැරවන්න ඕනේ නැහැ නේද? හරි වාට එලාම් එක වදිනවා උදේම. ඒතර කට්ටිය ඔක්කොම දන්නවා මේ නැගිටින වෙලාව හරි කියන කාරණාව. ඉතින් අනේ පොඩි ටිකක් අපිට තියෙන අපි නොදන්න දෙයක්වත් නොකරපු දෙයක්වත් නෙවෙයි සමූහය කරන්න නීතිපතා කරන්න. ඒක පුදුමාකාර ගැම්මක් එන්නේ. ඔව් සමහර කට්ටිය ෆෝන් එක තියාගෙන නිසා දෙලා ගිහි ගහනකොට තමයි අපි තාම ෆෝන් එක දාලා ෆෝන් ගේනවා. ඔව්. දැනට ඒක අපි ස්ට්‍රික් කරලා නැහැ. වේරකොට ගිය මම ගාව මට ෆෝන් එකක් දෙන්න කියලා ඊට පස්සේ කිව්වා මේ පාන්දර ගෙඩිය ගහන කට්ටියත් මගේ ෆෝන් එකක් තියාගෙන ඒකෙන් තමයි වෙලාව හදාගන්නේ කියලා. ඒ වැඩ කරන අයට අපි පහසුකම් දෙමු. ඒක ඇති ප්‍රශ්නයක් නැත්තේ නෑ. අපි එකඟ වෙලානේ. අනික කට්ටිය අනුයාත වෙනවා. ඒ නිසා මේ මේ පිළිබඳ විනිශ්චය ටික දවසකින් අපි ධම්ම දීපායසුතුන්ගේ බලාපොරොත්තු වෙනවා. අපි ඕක රන් කරන සුමානද්දා. රන් කරලා මේ අපි නවසරයක් එකතු වෙලා සාකච්ඡා කරන එකයි කරන්නේ. ඒකත් අපි දාන්න ඒක ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ. මේ හම්සුන්ගේ අධිකාරිය අර්ථ තියන්න. ටයිමින් යනවා හතුනහමාට විතරයි. ඒ මුළු දවසම දුවයි. මේ රිලවුන්ගෙන් පරිසං වෙන තැනක දාන්න. හරි ඉවරද ලයිස්ට් එක දැන් හදාගත්තු ටික නේද ඒක තුනෙන් උනේ අර පහට සුද්ධ කරනවා කියන එක උපාසක මහතුරුට දැනුවත් වෙන්න ඕනේ නැත්නම් කාලසටහනේ දාන්න කාලසටහන තියෙනවනේ පහට වත පහින්දල් 6 දක්වා ඒකෙන් මතක් කරන්න දානශාලා භාවනශාලා සම්පූර්ණයෙන්ම සුද්ධ වෙන්න ඕනේ උඩ ෆ්ලෝ එක සුද්ධ වෙන්න ඕනේ අපව දා ගන්නවා පහුවෙලා තව අදහසක් තමයි මගේ පත්කඩ ටිකක් හදලා තියෙන එක හැම වෙලාවෙම කොට්ටේ වාඩි වෙනකොට පත්කඩයක් කියලා වාඩි වෙන්න ඕනේ ඒකට দাড়ි දාන ඒවා රෙමේ සිද්ධ වෙන්නේ නැහැ. අනිත් එක ඒ ගම්රන් ශාම්රන්ගේ අදහස් වල හැටියට මේ කුෂන් එක බිම දාන්නත් එපා. පැදුරක් දාලා දාන්න. නමුත් කුෂන් එක දානට සද්ද එනවා නම් පැදුරක් කැලන්න ගියොත් එහෙම කොච්චර සද්ද ඇහිද කියලා මට බයක් තියෙනවා. ඈ? සද්ද? හරි එලන්න පුළුවන් එක නෙවෙයි කියන්නේ සද්ද එලනවා. දැන් සද්ද එනවා කියන එක මං කියන්නේ. කොට්ටේ දාන කොට සද්දයි. එහෙම නැත්තම් කරත හැකි ලේසියෙන් දාන්න පුළුවන් උරයක් දැම්ම නම් උඩ යටයි දෙකම වෙන්නේ මාසිකට සැරයක් විතර උර ටික මහලා දාන්න පුළුවන්. මේ පාට දෙකකින් හැදුවා නම් ගිහි පැවිදි තේරෙනවද? රෙදි ටිකක් අරගෙන උරයක් දාන්න ලේසියට දාන්න අරින්න පුළුවන්. ඊට පස්සේ වරින් උර මහලා දුන්න සයිඩන්ස් මේ ඔෆිසෙන් ඉල්ලීමක් කළා ඒ ඒ අර ඉඳගන්න කොට මේ කුෂන් වල මෙව්වා වගේ මං කියන්නේ අර පොඩි අඟලේ අඟලේ කොට්ට තියෙන්නේ. මට පුළුවන් ඕන මහාන දෙන්න. ඒ ඒක මේ මේ හාමුදුරුවෝත් එක්ක කතා කරගන්න. මේ හුඟක් කෙරුවේ ඇත්තටම විසකුටි හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ හරියට ලෑස්තිලා ඔක්කොම ලෑස්ති කරලා වටේ සුද්ධ කරලා ඒ හාමුදුරුවෝ තමයි අමාවකට කරන්නේ. හරි ලොකු සේවයක් වෙනවා. දැන් මේ අද කතා කරන්නේ සංඝයාගේ පැත්ත නෙවෙයි මම ගොඩක් කරාට ගියත්තන්ගේ පැත්ත. ඒ ටික සංවිධානය වුණොත් ඇත්තටම මේ මේ ගිහියන්ගේ ලොකු ශ්‍රමයක් තියෙනවා. කුණු කරලා ගත්තොත් අපිට මොනම දෙයක්වත් කරන්න ඕනේ නැහැ. ඒක ඒක එහෙන් අපිට යෝජනා වෙනකන් ඉන්නේ. හොඳයි ධර්ම සාකච්ඡා හොඟා වාසිදායකයි. අපි එහෙනම් මෙතනින් දෙවියන් පින් දීලා ඥාති ජීපත් කරලා සම්ප්‍රදාන කුල නිමාව සටහන් කරමු. එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං සම්පතං සම්පේ අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාගා මහිත්‍තිකා